බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංගං සරණං ගච්ඡාමි දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි දුතියම්පි සංඝං සරණං ගච්ඡාමි Tati ampe buddhang sarnang gacchami. Tati ampe dhammang sarnang gacchami. Tati sanggang sarnang gacchami. Sarnagamanang sampunang. Sarnagamanang sampunang. වරන්ති පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මජ්ජපමා දට්ඨානා බේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මජ්ජපමා දට්ඨානා බේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් නිත්‍ය පංචශීලං ධම්මං සාදුකං සුරක්කිතං කତ୍වා අප්පමා දේන සම්පාදේ තබ්බං සාත් සාත් දැයි අපි අද <clears throat> ඉරුදින සමූහ භාවනා වැඩසටහන ආරම්භ කරන්න අපි අද දැන් මේ කාල වේලාව වෙන් කරගන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මට අද සුපුරුදු පරිදි අහන්න තියෙන දේ තමයි අද පළවෙනි වතාවට මේ වැඩසටහන සම්බන්ධ වෙච්ච කවුරු හරි ඉන්නවද? පාසක පාසිකාවන් කවුරු හරි? පළවෙනි වතාවට. කවුරුවත් නැහැ. ඔක්කොම පරණ පළපුරුදු දක්ෂ භාවනා යෝගීන් ඉන්නේ. වාඩි වුණ ගාම සමාධි. එතකොට අපි අද විශේෂයෙන්ම මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා බොහොම සුවිශේෂී කාරණයක්. මතක ඇති නේද? මොකද්ද කතා කරන්නේ? බලවත්ම සතුරු සතුරු මානසිකාරය බලවත්ම බලවත්ම සතුරු මානසික ඒ කියන්නේ දැන් මේක මේක දන්නේ නැත්තම් ඕගලන් කවමදාවත් මේ භාවනා දියුණු කරන්න හම්බෙන්නේ නැහැ විශේෂයෙන් කුළුණු ඉන්න ආපු ඉන්න එක හොඳයි. රිද්මත් හිටියනම් හොඳයි මට. එයාටත් ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් තනුජා ඉන්න එකත් හොඳයි. ඒ දෙන්න දෙපැත්තේ ඉන්න. යා දෙක නොරතරත. ළඟම ඉන්නේ සූම් එකෙත්. <laughs> මේ මොකද ඕනම දෙන්නගේ දෙපැත්ත මාරු කරගන්නත් පුළුවන්. දැන් තනුජට කුළුණු වෙන්නත් පුළුවන් කුළුණුට වන්න තනුජ වෙන්නත් පුළුවන්. ඒක හරි බොහොම පොඩි බොහොම පොඩි දෙයක් කරන්න තියෙන එක විනාඩි 5කින් කරන්න පුළුවන් දෙයක්. ඉතින් ඒක තමයි දැන් මම අද මේ කියලා දෙන්න යන්නේ. ඉතින් අපි සුපුරුදු පරිදි අපි අද සමූහ භාවනාව කරලා ඊට පසුව අපි ඒ ගැන දීර්ඝව සාකච්ඡා කරමු. ඉතිං මූලික වශයෙන් අපිට කරන්න තියෙන්නේ සමබරව අපිට සුපුරුදු පරිදි තමන් වාඩි වෙලා ඉන්න ඉරියව් කෙරෙහි සිහිය පවත්වන එකයි. එතකොට මෙතනදී අපි සාමාන්‍යයෙන් අපි ගත්තොත් භාවනාව අපි පටන් ගන්නේ කායනුපස්සනාවෙන්. ඉතින් මේ කායනුපස්සනාව කියන එක ඇයි අපි කායනුපස්සනාවෙන් පටන් ගන්න කියලා ඇහුවොත් ඒ කායනුපස්සනාවෙන් අපි භාවනාව පටන් ගන්න මොකද ඒක තමයි අපිට පු탁ජන වශයෙන් හිතාගන්න සද්ද කරන්න එපා සද්ද කරන්න එපා කවුරු කවුද කුරුණුගේ මම සවිනාස් මාර්සේනාවද ඊදර ඒ බබාලට කිව්වේ සද්ද කරන්න එපා ඉතින් ඒගොල්ලන්ට භාවනා කරන්න ඉන්නේ කොහොම ඉවරයි ඉතින් අද්දක වගේ එහෙමයි සවිනාස් ඒක නම් ඇත්ත දැන් එතකොට අපි ගත්තොත් ඇයි අපි මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නේ කියන අරමුණෙන් සිය පවත්න්නේ කියලා කිව්වොත් ඒකට යෝගාවචරය දන්නවද? අපි කායනුපස්සනාවෙන් භාවනා පටන් ගන්නවා. හැමදාම මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියන අරමුණෙන්ම භාවනාව පටන් ගන්න ඕන. දැන් භාවනාව දියුණු වුණ කෙනෙක්ගේ කමඨා වார்த்தාව ගත්තොත් එයා භාවනාව පටන් ගන්න විදිහයි එමන් නැත්තං අද භාවනා පටන් ගන්න කෙනෙක්. එහෙම නැත්නම් භාවනාව ඊතරම් සාර්ථක වුණේ නැති කෙනෙක්. භාවනාව පටන් ගන්න විදිහය ගත්තට පස්සේ ඒක සම්පූර්ණයෙන්ම ආසන පොළොව වගේ දෙකක්. ඉතර සමහරව ඉන්නා භාවනාව දියුණු වුණාට පස්සේ ආ භාවනාව පටන් ගන්නෙම එක්කෝ ඒ කියන්නේ පටන් ගන්න මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියන අරමුණෙන් තමයි භාවනාව පටන් ගන්න. නමුත් භාවනාවට වාඩි වුණ ගමන් හිත හොඳට සමාධිමත් වෙන භාවනාව ගාවචරේ ඉන්නවා. යෝගීන් ඉන්න යෝගිනියන් ඉන්න පාසක පාසිකාවන් ඉන්න ඒ වගේම භාවනාව පටන් අරගෙන සිහිය පවත්වන්න ඕනේ කොතනද මුළු ඇඟම බලන්න ඕනද එහෙම නැත්නම් වාඩි වෙලා ඉන්න අරමුණ ගොඩක් අය ඉන්නවා දැන් සෑහෙන භාවනා කරලා තාම දන්නේ නැහැ භාවනා පටන් ගන්නෙ කොහොමද කියලා කය කෙරෙහි සිහිය පවත්වන්න ගුවාම අර වාඩි වෙලා ඉන්නේ නියපොත් ඉඳන්ම කෙස් ගහේ ඉඳන්ම බලන්න යනවා අකුල් දෙකේ ඉඳන් ඉතින් ඒ ඉතින් ඒක තමයි කියන්නේ අපේ ප්‍රඥාවේ වැඩිම. ඒ කියන්නේ ඒක හරියට අර කියනවා චිත්‍රාන්දින එක්කෙනෙකුට ගණන් ගන්නන් ගියාගේ වැඩක් ඉතින්. ඉතින් එහෙම තියෙනවා. නමුත් යෝගාවචරය තේරුම් ගත්තොත් කවදා හරි යම් කිසි දවසක ඒ කියන්නේ අපි ඔය පාරමිතා පිරනවා කියලා අපි කියන්නේ කවදා හරි දවසක උඩට තේරුම් යනවා කියන එකයි. පාරමිතා පිරනවා කියලා කියන්නේ අර පෙට්‍රල් සෙඩ් එකකට ගිහිල්ලා වාහනේට පෙට්‍රල් ගහනවා වගේ එකක් නෙමෙයි. දැන් සිද්වත් බෝසතාණෝ තේරුම් ගත්තානේ. මුලින් තේරුම් ගත්තේ දැනට ඉන්න දැනට තියෙන ඒ ආගමික නායකයින් ගෙන් කොහොම හරි ගොඩ යන්න පුළුවන් කියලා තමයි ගියේ ගුරුවරයෙක් හොයාගෙන. නමුත් ඊට පස්සේ මේක හරියන්නේ නැහැ කියලා තේරුම් ගත්තට පස්සේ තමයි එතනින් අයින් මේක හරියන්නේ නැහැ කියන තැන. ඊළඟට අවුරුදු 6ක් 7ක් දුෂ්කර ක්‍රියා කරාට පස්සේ තමයි තේරුම් ගත්ත මේක හරියන්නේ නැහැ කියලා. මේකෙන් බුදු වෙන්න බෑ කියන එක. ඒ නිසා යෝගාවචරයේ මූලික වශයෙන් තේරුම් ගන්නවා නම් කය කෙරෙහි සිය පාත්නවා කියන්නේ මොකද්ද? කියන එක හරියටම තේරුම් ගත්තොත් එයා කායන පස්නාව කෙරෙහි කය කෙරෙහි හරියට හිත ප ဋ ාණය කරගෙන සති ප ဋ ාණය කියන ප ဋ ාණය කියන පට්ටල කරගන්න. පට්ටල කරගන්න දැනගන්න. දැන් අපි දන්නවනේ ලියවන පට්ටලේ කියන එක අහලා තියෙනව නේද? ලියවන පට්ටලේ කියන එක අහලා තියෙනවද? දැන් ලියන පට්ටලේ මොකද්ද කරන්නේ? ලියවන පට්ටලයක් දැකලා තියෙනවද? නිකවඩක් කියලා බලලා තියෙනවද ලියවන පට්ටලේ? මොකද්ද වෙන්නේ කියලා? ලියවන පට්ටල් වැඩ බාර ගන්න ලැබෙයි කියලා ගහලා තියෙනවා. ලියන පට්ටලේක මොකද්ද තියෙන ප්‍රධානම උපකරණය? කද්දෙකට කියන්නේ? යත්ත. මොකද මට්ටන් ලෑල්ල? මට්ටන් ලෑල්ලද? නේ? යත්ත. කීයද? කියද යත්ත ඔන්න අගුව හරියටම යත්තද ඉන්නවා. ලේත් මැෂින් කියලා මැෂින් එකක් අහලා තියෙනවද? ලේත් මැෂින්. ලේත් එකට දානවා කියන්නේ. ඔය ලියන පට්ටලයක තියෙනවනේ පළවෙනිම දේ තමයි ලේත් මැෂින් එක. ඒක තමයි මට්ටම් කරනවා කියන එකක් තමයි කරන්නේ. ප්‍රධානම ලේත් මැෂින් එක ඊට වැඩි ගොඩක් දේවල් කරන්න පුළුවන්. පොටවල් කපනවා වගේ සංකීර්ණ වැඩ කරන්න පුළුවන්. නමුත් මූලික වශයෙන් ගත්තොත් පට්ටල කරනවා. යකඩ ඇක්සලයක් තියලා ඒකට ඒ අදාළ ඒ හයි ස්පීඩ් ටූල් එක තිබ්බට පස්සේ තියලා ඒකට වතුර හරි කටින් ඔයිල් හරි දැම්මට පස්සේ එයා කපාගෙන යනවා එක එක එක මට්ටමකට. ඒ ලේත් මැෂින් එකේ වැඩ කරන ඒ සේවක මහතා ඒ දෙන මිනුම් වලට විතරයි එයා කපන්නේ. එතනින් එහාට එයා දශමයක්වත් කපන්නේ නැහැ. දැන් තේරෙනවා ඒක පට්ටල කරනවා කියන්නේ ඒකයි. එක මට්ටමකට ගන්න. මොකද්ද මට්ටම දෙන මට්ටම. ඒ ලේත් මැෂින් එක ක්‍රියාත්මක කරන කෙනා වැඩි ප්‍රමාණයක් කපලා දාන්න කියලා එයා වැඩිපුර කටුව මෙහෙට ගත්තොත් ඒ ප්‍රමාණයට එයා කපලා දානවා. හැබැයි ඉතින් එහාට එක දශමයක්වත් කපන්නේ නැහැ. එක මයික්‍රෝමීටරයක්වත් එයා කපන්නේ ඒ දෙන ප්‍රමාණයට වැඩි. එහෙමනම් අපි දැනගන්න ඕන මේ සතිය පට්ටල කරගන්නවා කියන්නේ මොකද්ද? සතිය පට්ටල කරගන්නවා කියන්නේ සතිය එක මට්ටමකට තියාගන්න. ඇයි මේ සතිය එතකොට එක මට්ටමකට අපි තියාගන්නේ? මොකද ඒකට හේතුව? කාටද කියන්න පුළුවන්? සතියාවේ පට්ටල කරගන්නවා කියලා එහෙම දෙයක් කරන්න හේතුව මොකක්ද? බුදුහාමුදුර දේශනා කරන්න හේතුව මොකක්ද? සිත විසිරෙන එක නවත්තන්න. ඕ එක මට්ටමකට නැති හින්දායි මේ තියෙන්නේ. එහෙට මෙහෙට පයින් සිතක් නේ තියෙන්නේ. එහෙට මෙහෙට පයින් සිතක් නම් තියෙන්නේ අපිට එහෙනම් සිද්ධ වෙනවා එක මට්ටමකට තියාගන්න. එතකොට මේක එක මට්ටමකට තියාගන්න නම් අර ලේත් මැෂින් එකේ ගත්තොත් අර යකඩ කපන කටුව ඒකට වෙනම ශක්තිමත් කටුවක් තියෙනවා. මොකද ඇයි ශක්තිමත් කටුවක් දාන්නේ? ලේත් මැෂින් එකට ශක්තිමත් කටුවක් දාන්නේ. දැන් බෑ උත්තර දෙන්න. කාටද කියන්න පුළුවන්? දැන් ගෙදර ගෙදරක තියෙන පිහි දෙකක් නේද? හැම ගෙදරකම පිහි දෙකක් තියෙනවා නේද? ওই පිහි දෙකෙන් ශක්තිමත්ම පිහිය මොකක්ද කියලා අපි කොහොමද හොයන්නේ? කුරුණු ගෙදර තියෙනවද? තීද? ඒවල් කපන්න පුළුවන්. දැන් ගෙදර තියෙන පිහිදා මන්න දෙකක් තියෙනවනේ හිතන්නකෝ. මන්න දෙකක් තියෙනවා. එකක් ශක්තිමත් විදියට හදලා දෙනවා. අනිත් එක ශක්තිමත් නැහැ කියලා අපි හිතමු. දෙකම එක සමාන වෙන්නේ නැහනේ. ඒතර අපි කොහොමද ওই දෙකෙන් ශක්තිමත්ම පීය තෝරගන්නේ? කඩේ ගිහිල්ලා තෝ කරත හැබැයි දැක්කොත් මුදලාලිගෙන් බැනුම් ගන්න. කපනකොට හොඳට ඇදකුද නැතුව කපන්න පුළුවන්. කොහොමද හොයන්නේ කියලා මම අහන්නේ. පීයේ මොහතන්වත් මුවාදෙදි දෙකේම මුවාද තියෙනවනේ. එංගලන්තෙන් ගෙන පිහිත් මුවාද තියෙනවා. චීනෙන් අදන අර පිහිත් මුවාද තියෙන අර පිටකොටු වල මේ පේමන්ට් එකේ තියෙන පිහි වොන්තරන් තියෙන. දැන් ওই පිහිය දැන් මට හොන ශක්තිමත් පිහිය. ඒ කියන්නේ බර හොයන්න බෑ ඉතින් බර බර හොයන්න බෑ ඉතින් ඝනත් කියන්නේ මේ පිහියේ ඝනකම එකක වැඩි වුණොත් ඒක බර වැඩි වෙනවා. දැන් ඕක දන්නේ නැනේ ගෘහණියක් කියලා. තද දෙයක් කපන්න. පිහියෙන් තමයි ඔක්කොම. තද දෙයක් කපන්න පුළුවන්. තද දෙයක් ඉතින් දෙකෙන්ම කපතයි කපන්න බැරි කමන්නේ ඉතින් කපනවා. අල්ලලා කපලම් බලනවා. පිහි දෙකෙන් ශක්තිමත්ම පිහිය තෝරන්නේ මම දැන් කියලා දෙන්න. <laughs> දැන් හිතන්න මේ දෙක පිහි දෙකක් කියලා. මේ තියෙන්නේ මුව අත තියෙනවනේ පිහි. මෙන්න මෙහෙම හයියෙන් ගහන්න ඕන පිහි දෙකට. තේරුණා? ඔන්න ඔහම ගහන්න. මුව අතර මුව අතර කියන්නේ මෙහෙම තියලා මෙහෙම ගහන්න ඕන. කැපිලි. එතකොට මොකද වෙන්නේ? නැමිලා යනවා. දුර් දුර්වල ශක්තිය අඩු පිහිය කපාගෙන බහිනවා. අනිත් පිහිය. කියන්නේ එක පිහියකට පොඩි ඩැමේජ් එකක් වෙලා ඒ පිහියෙන් අනිත් පිහිය කපාගෙන බර බටර් එකක් කපනවා වගේ කැපිලා ගියොත් යම් කිසි දුරක්. එතන අපිට අරගෙන බලත හැකි කොච්චර දුරක් රූලෙන් මැරලා බලත හැකි කොයි එකේද වැඩිපුර බැහැලා දෙන්නේ. මොකද මුහාතර මුහාතරනේ අපි කියන්නේ. මෙහෙම. තේරෙනවද? වැඩිපුර බැහැලා තියෙන එකේ පන්නරේ අඩුයි. ඒක වානේ ගතිය අඩුයි. එතකොට යකඩ කපන කටුව ඇයි ශක්තිමත් වෙන්න ඕනේ? ඒ කටුව හදලා තියෙන යකඩ වලින්නේ. ඒක ශක්තිමත් උනේ නැත්තම් අරකින් කැපෙනවා කටුව. <laughs> දැන් තේරෙනවද? දැන් අපිට ඕන කටුවෙන් යකඩ කපන්නනේ. යකඩ දුර්වල වුණොත් මොකද වෙන්නේ? අර අපි කපන්න යන සිලින්ඩරාකාර ඒ ඇක්සල් එකෙන් ඇක්සල් එකේ වැදිලා කටුව ගෙවිලා යනවා. ඒ නිසා කටුව ශක්තිමත් වෙන්න ඕන කැපෙන දෙයට වැඩි. මතක තියාගන්න කැපෙන දෙයට වැඩිය කපන දේ ශක්තිමත් වෙන්න. කපන්න ගන්න උපකර. දැන් වැඩසටහන ඉවරෙච්ච ගාම ගෙදර දෙන පිහිදයක් අරගෙන ගිහලා <laughs> ගාල් බලන් දින. ඕක තමයි හරියම ක්‍රමේ පී තෝරන්න. ලොකු සුපර් මාකට් එකේ ද ඕස්ට්‍රේලියාව ගෙනම් කර දැයි මොකෙක් නැහැ. අරගෙන ඔක්කොම එකට එක ගහන්න දෙන්නේ දැටි වගේ හිටියේ ඔක්කොම කපල කපල අඩුවෙන්ම කැපිච්ච එක අරන් යනවා දැන් ලංකාවේ නම් ඕක කරන්න බෑ මොකද කඩේ පොඩිනේ ගහපු ගමන් ඇහෙන සද්ද ඒම වන්න පුළුවන් ඉතින් ඒක නිසා අපි දැනගන්න ඕන කායන පස්සනාවේදී කය ප ဋ ාණය කර ගැනීමේදී අපි ඒ සඳහා භාවිතා කරන්නේ ශක්තිමත් ආයුධයක්. ඒකට අපි කියන කායනුපස්සනාව කියලා. එතකොට ඔබේ ඒ කායනුපස්සනාව ශක්තිමත් නැත්තම් මොකද වෙන්නේ? හිත විසිරලා යනවා. කායනුපස්සනාව ශක්තිමත් නැත්තම් හිත කය කෙරෙහි පట్టල වෙන්නේ නැහැ. පට්ටාණය වෙන්නේ. දැන් තේරුණා නේද? ඒ කියන්නේ අර ලේත් මැෂින් එකට දාලා තියෙන ඔකට බාලා කටුවක් දාලා තියෙන. බාල කටුවක් දැම්මට පස්සේ යකඩ කැපෙන්නේ <laughs> කටුව තමයි කැපෙන්නේ. කටුව කඩාගෙන යනවා. ඔකට පැන්සලක් තියලා බලන්න ඔය ලේත් මැෂින් එකට <laughs> යකඩ කැපෙයිද? යකඩ කැපෙන්නේ නැහැ. ඒකට කියන HSS කටු කියලා කියන්නේ high speed steel කටු ඒවට කියන්නේ. ඒ නැත්තම් කාබන් කටු. අදිවානේ මේ කටු. මේ චූටි කට්ටක් රුපියල් බර ගන්න රුපියල් දැන් රුපියල් 5000ක් විතර එනේ ඒ චූටි කටු කෑල්ල. චරට ගණන් ගොඩාක් ශක්තිමත්. ඉතින් ඒක නිසා අපි මතක තියාගන්න ඕන අපේ කායනුපස්සනාව, අපි භාවනාව, අපේ සීලය මොකක් වුණා. දැන් සීලය අවුල් කියලා ඒක ප්‍රශ්නයක් නෑ. දැන් භාවනාවට වාඩි ගත්තාම දැන් සීලය හදන්න බෑනේ. අඩුම තරමේ අපි භාවනාව පටන් ගන්නකොට අඩුම තරමෙන් අපි භාවනා ආරම්භ කර යුත්තේ ශක්තිමත් ආකාරයකට හරියට අපි ගයක් හදනකොට අත්විවරම ශක්තිමත්ව දැම්මේ නැත්තම් ගේ කොච්චර ටයිල් කරලා ග්‍රනයිට් කරලා හදුවත් වැඩක් නැහැ. ගේ හදලා ඉවරුනාට පස්සේ වහලා ගහනකොට පඩායන වැටෙනවා. අත්‍යාරම හොඳ නැත්තම්. ඉතින් ඒක නිසා සතිය පට්ටල කරගන්නකොට පට්ටලේ පට්ටලේ හොඳ වෙන්න ඕන. හොඳ පට්ටලයක් ගන්න ඕන. නිසා භාවනාවට වාඩි වුණාට පස්සේ මම දැන් මේ වාඩි වෙලා තියෙන විදිය හරිද? එනසම් මම මේ පිට බිත්තියට හේතු කරගන්න ඕනද නැද්ද කියන කාරණා ඒවා අපි කලින් විසඳගෙන තියෙන්න ඕන. කලින් පොඩි ට්‍රේනින් එකක් දීලා බලන්න ඕන. භාවනාවට වාඩි වෙන්න වාඩි වෙනකොට හොඳ තමන්ට භාවනාවට වාඩි වෙන්න හොඳම ක්‍රමය මොකද්ද? පුටුවේ ඉන්නකද හොඳ? ඇඳේ වාඩි වෙලා කකුල් දෙක බිමට දාගන්න එකද හොඳ? එරෙමිනියක් ගොතා ගන්න එකද හොඳ? මේ කොයි විදිහට අපි භාවනාව පටන් ගත්තොත්ද හොඳ කියන එක භාවනා ඉරියව්ව කියන එක ඒක බොහොම නිවැරදිව නිර්වුල්ව මේ ප්‍රශ්නේ විසඳගෙන තියෙනවා භාවනාවට වාඩි වෙලා කොණ්ඩේ හදන්න යනවා. ඇඳුම හදන්න යනවා. එහෙම කරන්න යන්න එපායි. එහෙම කරන්න ගිය ගමන් අපේ අර කායනුපස්සනාවේ තියෙන අර පට්ටලය දුර්වල වෙන්න පටන් ගන්නවා. එතකොට අපි S2 වහගෙන මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියන අරමුණේ සිහිය පැවැත්වුවාට පස්සේ අපිට පුළුවන් නම් මම දැන් මේ මෙතන වාඩි වෙලා ඉන්නවා කියන අරමුණට සිහිය ගත්තට පස්සේ අපිට පුළුවන් නම් ඇයි මම කය කෙරෙහි සිය පැවැත්වුවේ කියන එක අපිට නිතර නිතර මතක් කරගන්න පුළුවන් නම් ඔය කායනුපස්සනාව අපිට බොහොම ශක්තිමත්ව ආරම්භ කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ඊටාම දුර්වල මට්ටමකින් තමයි මේ කායනුපස්සනාව මූලික වශයෙන් අපිට ආරම්භ කරන්න වෙන්නේ. එතකොට දක්ෂ භාවනා යෝගිනියක් ගත්තට පස්සේ ආ වේදනානුපස්සනාවෙන් හෝ චිත්තානුපස්සනාවෙන් තමයි ආ භාවනා පටන් ගන්න. ඒ නිසා භාවනාව දියුණු වෙනකොට හරිද? භාවනාව දියුණු වෙනකොට ඒ යම් යම් ප්‍රතිලාභ අනුව අපිට භාවනාව පටන් ගන්න පුළුවන්. ඉතින් අපි භාවනාවට වාඩි වෙනකොටම හුස්ම දැනීම ඊටාම ගොරෝසුවට නම් දැනෙන්නේ. ආරම්භයේදී ඊටාම ගොරෝසු හුස්මක් නම් අපිට තියෙන්නේ. අන්න එතනදී අපිට අර වාහනේ ඩෑෂ්බෝඩ් එකෙන් අපිට අර වාහනේ දෝෂයක් තියෙනවා වගේ අපිට පෙන්නනවා. ඔයා භාවනා කරන විදිය හරි භාවනා කරන එකේ ගැටලුවක් නැහැ. මොකද භාවනා කරන එක හරින් දැනේ හුස්ම දැනීම ගොරෝසුට දැනුනේ. නමුත් භාවනාවට අවශ්‍ය කරන්නේ පරිවාරක ධර්ම ඉතර සුදුසු මට්ටමක නැහැ. ඉතර හුස්ම ආරම්භයේ ඊටාම ගොරෝසුයි කියලා කියන්නේ අපේ ඊටාම නොසන්සුන් සිතක් තමයි එදිනෙදා ජීවිතේදී අපි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් භාවනාවට වාඩි වුණාට පස්සේ මම දැන් මෙතන ඉන්නවා කියන අරමුණට කය සමබර කරගෙන වාඩි වුණාට පස්සේ හුස්ම දැනීම ඊටාම සියුම්ම ආරම්භ වෙනවා. ඒක අමතක වෙනවා නම් ලියා ගන්න ඒවා. තාම සියුම්ම ආරම්භ වෙනවා නම් එයාගේ සීලය හොඳයි, ඉන්ද්‍රිය සංවරය හොඳයි, දෛනික සතිමත්භාවය හොඳයි. ඒ නිසා අඩුම තරමෙන් අපි උදාහරණයක් ගත්තොත් හවස 3ට අපි භාවනාව පටන් ගන්නවා නම් අඩුම තරමේ හවස දෙකේ ඉඳන්වත් දෙකමාරේ ඉඳන්වත් ඔය අනවශ්‍ය කුණු ගොඩවල් හිතෙන් හිතන එක නතර කරන්න ඕන අඩුම තරම. මොකදම්ම 3ට භාවනාව පටන් ගන්නවා. 3ට භාවනාව පටන් ගන්න කෙනා අඩුම තරමේ දෙකමාරේදී ඉඳන්වත් ඒ මූලික පෙරහුරු භාවනා පෙරහුරුවක්වත් අඩුම තරම් අපි කරගන්න. එහෙම කරොත් තමයි අපිට පළදායි විදිහට මේ භාවනාව පැයක් කාමාරක් ගත කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් අර කිසිම පට්ටල් වීමක් වීමකින් තොරව අර ලේත් මැෂින් එකේ අපිව තමයි කැපි කැපි යන්නේ අන්තිමට. අපි ටූල් එක දාලා යකඩ කපනවද නැත්නම් යකඩෙන් අපිව කපා ගන්නවද කියන දෙකෙන් එකක් තීරණය කරන්න වෙනවා. ඒක නිසා ශක්තිමත් ටූල් එකක් දැම්මත් තමයි අපිට යකඩේ කපා ගන්න පුළුවන් වෙන්නේ. දැන් ගොඩාක් අයට භාවනාවට වාඩි වුණාට පස්සේ භාවනාවෙන් විශාල <laughs> දුකක් එනවා. <laughs> මීට වැඩිය හොඳයි නේද? YouTube එකේ මොන හරි වීඩියෝ එකක් බලන්න. මොකද අර නෑ දුක්ඛ ප්‍රහාණය දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව වශයෙන් තමයි භාවනාවට වාඩි වෙන්නේ. ඉතින් මලහත් වෙලා වේ දුක දැන් ඩබල් වෙලා තියෙන්නේ. ඈ ඕකනේ වෙන්නේ. ඒ කියන්නේ ලේත් මැෂින් එකෙන් <laughs> දාපු කටුව දැන් කටුව නෑ. <laughs> කටුව කැපිලා ගියා. <laughs> යකඩ එහෙම්මම තියෙනවා. ඒ වගේ එකක් තමයි වෙන්නේ. අන්න ඒකයි ඉතින් අපි දැනගන්න ඕන පළවෙනි දේ තමයි භාවනාවට වාඩි වුණාට පස්සේ දැන් මම ඊළඟ සතියේ කියලා දෙන්න යනවා මේ චරිත භාවනා කරන්න සුදුසු චරිත තියෙනවනේ එක එක. එහෙම එකක් තියෙනවනේ. ඒ ගැන ලබන සතියේ මම කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒතර භාවනාවට වාඩි වුණාට පස්සේ Tamante භාවනාවෙන් දෙන ඉන්ඩිකේෂන් එක මොකද්ද කියන එක හරියට තේරුම් ගන්න ඕන අපි. භාවනාවට වාඩි වුණාම හිත හොඳට සමාධිමත් වෙලා හොඳට සිත තැම්පත් වෙලා එහෙම යනවනම් ඒ දෙන ඉන්ඩිකේෂන් එකක් යෝගාවචරය දැනගන්න. දැන් මගේ සීලය හොඳයි, ඉන්ද්‍රිය සංවරය හොඳයි, හිත දෛනික ජීවිතයේදී හිත තැම්පත්. ඒ කියන්නේ භාවනාවට වාඩි ගන්නකොට යෝගාවචරයට ප්‍රකට කරන්නේ කියලා දෙන්නේ භාවනාවෙන් කියලා දෙන්නේ ඔබ දෛනික සතිය ගත කරේ මෙන්න මේ විදිහටයි කියන එකයි එතන මේ ඉන්ඩිකේෂන් එක. බලන්නේ භාවනාවෙන් හරියට මේක කියලා දෙනවනේ. අපිට බ්ලඩ් රිපෝට් එකක් ගත්තොත් ඕකට බොරු කරන්න පුළුවන්. නේද? රිපෝට් දෙක අද ගන්න රිපෝට් එක නෙමෙයි හෙට එන වෙන රිපෝට් එක. එහෙම වෙනස් වෙනවා. ආදාන භාවනාව එහෙම භාවනාවෙන් එන රිපෝට් එක. භාවනාවට වාඩි වුණාට පස්සේ මම දැන් මෙතන ඉන්නවා කියන අරමුණට ගත්තට පස්සේ එතනදී මේ භාවනාව නෙමෙයි යන්නේ. අතන තියාගන්න. මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවක් නෙමෙයි එතන ක්‍රියාත්මක. එතන ක්‍රියාත්මක වෙන්නේ මුලින්ම අපිට දෙන සංඥාව තමයි. වාහනේ වාහනයක් ස්ටාර්ට් කරනකොටම මේ ඩෑෂ්බෝඩ් එකෙන් එන සිග්නල් වලින් කියන්නේ වාහනේ නතර කරාට පස්සේ සහ දැන් වාහනේ ස්ටාර්ට් කරනකොට ඒ අතරතුර වාහනේ කන්ඩිෂන් එක තමයි පෙන්වන්නේ. උදේට වාහනේ ස්ටාර්ට් කරනකොට ඒ වාහනේ තියෙන ලෙඩ ටික තමයි පෙන්වන්නේ. ඒකෙන් අදහස් කරන්නේ තව කිලෝමීටර් 100ක් ගියාට පස්සේ මේ ලෙඩ එනවා කියලා. ඒ කියන්නේ දැන් ස්ටාර්ට් කරාට පස්සේ දැන් තියෙන ලෙඩේ වාහනේ. භාවනාවට වාඩි වෙනකොටම අපිට එන සංඥාව තමයි අපිට දෙන සිග්නල් එක තමයි භාවනා කරන්න කලින් ඉදිරි පෑ 24 ඇතුළත ඉදිරි නෙමේ පසුගිය. පැය 24 ඇතුළත ඔබ ගත කරේ කොහොමද කියන එක තමයි භාවනාවට වාඩි වුණු පළවෙනි විනාඩි 5ේදී. විනාඩි දෙක තුනේදී. යෝගාවචරයට සාසුද්දෙන් අර ECG report එකක් වගේ report එකක් දෙනවා. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ යෝගාවචරය ඒ report එක පිළිගන්නවද නැද්ද කියන එක. ඉතින් ඒ report එක කීයෙන් කී දෙනාද පිළිගන්නේ? තමන්ගේ වැරද්දක් වශයෙන්. දැන් අපි කරන්නේ මොකද්ද? ඒන රිපෝට් එක මගේ වැරද්දක් නෙමේ ගෙදර ඉන්න අයගේ වැරද්ද. තේරුණා නේද? ගෙදර අහවලා ටීවී එක දාපු හින්දා ටීවී දාපු හින්දා මම ටීවී බලන්න ගිය ගිහින්ද තමයි මේ ටීවී එකේ ගියේව මට පේන්නේ. මම ටීවී එක දැම්මේ නැහැ. එහෙම නැත්තම් ගෙදර ඉන්න කෙනෙක් කරන යම්කිසි ක්‍රියාවක්. එහෙම නැත්නම් අල්ලපු ගෙදර මිනිස්සයා හින්දා තමයි මට භාවනා කරගන්න බැරි. නේද? පාරේ වාහන යන හින්දා තමයි මට භාවනා කරගන්න බැරි. නිසා අපි හැමතිස්සෙම බලන්නේ මේ report එක කාගේ හරි ඇඟේ ගහලා අපි බේරෙන්නේ. ඒක නිසා මතක තියා ගන්න ඕන භාවනාවට වාඩි වුණු පළවෙනි විනාඩි 5 කියලා කියන්නේ මොකද්ද? ඒක භාවනාව නෙමෙයි. කමතක වෙනවා ලියා ගන්න. මෑණියෝ නිදිද? භාවනා කරනවා. තාම භාවනාව නැහැ මෙතන. ඒ <laughs> මතක තියාගන්න පළවෙනි විනාඩි 5ේදී ක්‍රියාත්මක වෙන්නේ භාවනාව නෙමෙයි. කලින් භාවනාව අවසන් කරලා මේ භාවනා වාරය පටන් ගන්නකොට ඒ අතර සංක්‍රාන්ති කාලය තුල යෝගාවචරය ගත කරපු විදිය තමයි පළවෙනි විනාඩි 5ේදී විනාඩි 5 විනාඩි 10ේදී අපිට පෙන්눔 කරන්න. ඊළඟ කාලය තුලද පළවෙනි විනාඩියෙන් පස්සේ භාවනා යෝගාවචරයට දැක ගන්න පුළුවන් මීට සති කීපයකට කලින් හෝ මාස කීපයකට කලින් හෝ මීට අවුරුදු ගානකට කලින් හෝ පොඩි කාලේ වෙච්ච දේවල් අපිට මතක් වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ විදිහට අර ඒ මට්ටම් වල තියෙන ඒ කෙලෙස් ධර්මයන් ක්‍රියාත්මක වෙන ආකාරය අපිට ක්‍රමානුකූලව පේන්න ගන්න. තමාරයට ගොඩාක් වෙලා භාවනා කරගෙන යනකොට සමහර විට අර ඉස්කෝලේ කරපු කීප දේවල් පොඩි කාලේ වෙච්ච දේවල් ඒ මතක් වෙනව නේද? එහෙම සම්මත. මතක් වෙන්නේ නැද්ද? මතක් වෙනවනේ. මතක් වෙන්නේ නැති කෙනෙක් නෑ අනිවාර්යෙන් මතක් වෙනවා. කරපුවා. නටපු නැටු <laughs> රංගපු රංගුම් ඔක්කොම එනවා. දැන් ඉතින් පාස කම්මණ්ඩි වගේ හිටියා. හරිද? <laughs> ඉතින් ඒ ඔක්කොමත් එක්ක තමයි අපි මිය පරලෝ යන්නේ. මොකද ඔක්කොම රෙකෝඩ් වෙලා තියෙන්නේ. දැන් විපාක සිත් වශයෙන් තමයි දැන් ওই කර්ම සමහරගෙනට කර්ම කොයිද පරිසන් දෙන්නේ කිය. ඔය විපාක සිත් තමයි ඔය ඉන්නේ. එතකොට යෝගාවචරයට පුළුවන් නම් අර කය හරියට පට්ටල කරගන්න පුළුවන් නම් කායන පස්සනාවේදී අර තමන් කර අතීත කර්මයන් ටික තමන්ට දැක ගන්නවා වගේම ඒ ටික ගෙවි යන ආකාරයත් යෝගාවචරයට දැක ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඕකට තමයි අපි මේ කියන්නේ මොකද්ද? යෝගාචරය මොකද්ද කියන්නේ? සිතිවිලි එනවා කියලා කියන්නේ ඕකට. භාවනා කරගන්න බෑ සිතිවිලි එනවා. එතන භාවනාව ගත්තොත් භාවනාව 100%ක් ගිහිල්ලා තියෙනවා. භාවනාවේ කිසිම වැරද්දක් නැහැ. දැන් එහෙම ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා දැන් අපි ගත්තා ස්වර්ණවපාසිකාවගේ කොහොමද සිතිවිලි එන්නේ? ඉන්නවද? සිතිවිලි ඉන්නවා හිතුවේ වෙන වෙලා හඳුනා ගන්න බැරි. අයියෙන් කියන්නේ. සිතුවිලි ස්වාමීන් වහන්සේ වෙන වශයෙන් හඳුනා ගන්න ගලාගෙන යනවා. ගලාගෙන යනවා. ඒ කියන්නේ සිතුවිලි ඔස්සේ හිත යන්නේ නැද්ද? සිතුවිලි ඔස්සේ සිත යනවා චේතනා පහළ කරගන්න. චේතනා පහළ කරගන්න පහළ වෙන්නේ නැහැ. පහළ වෙන්නේ නැහැ. එහෙමයි සමහර. ඒ කියන්නේ සිතවිල්ල සිතවිල්ල ඔස්සේ හිත යන්නේ නැහැ කියන එකනේ. එහෙමයි ස්වාමීනි. එහෙමයි. ඒක තමයි කියන්නේ. අන්න ඒක තමයි පුහුණුව. දැන් ඔන්න ඔතනදී අපි ගත්තොත් භාවනා වැඩෙන්නේ නැහැ කියලා කිව්වා. භාවනා එකතර නතර වෙලා කියලා කියලා කිව්වොත් ඒක හරිද එතන? නෑ නෑ. භාවනාව කරගෙන යනවා. භාවනාව කරගෙන යනවා. එහෙම. දැන් අපි ගත්තොත් තනු තනුජගේ භාවනාව ගත්තත් සරණ උපාසිකාවේ භාවනාව ගත්තා දැන් මත් පිටින් ගත්තාම පේන්නේ මොකද්ද? දැව කමටාවතා දෙක් ගන්නකො. හරිද? නිකන් සාමාන්‍යයෙන් කියවුවාම තේරෙන තනුජග උපාසිකාවගේ භාවනාව වේගෙන් යනවා සරණාගේ භාවනාව මොකද්ද? හිමින් යනවා. හිමින් යනවා. නැත්නම් ඒක තමයි නතර වෙලාදී. ඕගොල්ලෝ දැන් කියවුවාම පේන්නේ. නමුත් අපි යටින් බැලුවොත් භාවනාව දෙන්නගෙම යනවා. දෙන්නගෙම ශීඝ්‍රයෙන් යනවා. නමුත් කමඨා වර්තාවල ඒක පේන්නේ නැහැ. කමඨා වර්තාවල දෙන එකම අත්දැකීම. එකමදී. අමද ඇත්තටම වර්තා දෙකේ ලොකු වෙනසක් තියෙනවා. ඒ වෙනස ඇවිල්ලා යෝගාවචරය දෙන්න ඉන්න මට්ටම් දෙකේ වෙනසදී තියෙනවා. තේරුණාද? යෝගාවචරය ඉන්නේ මට්ටම් දෙකක ඉන්න දෙන්න ඉන්න තැන් දෙකක. තැන් දෙකක ඉන්නකොට මොකද තියෙන වෙනස? අත්දැකීම් වෙනස්. අධිසත්‍ය වෙනස් වෙනවා. දැන් උදාහරණයක් ගත්තා නාම රූප පරිච්ඡේද ඥානේ සම්පූර්ණ කර යෝගාචරයට එන අත්දැකීමුයි දැන් බලන්න ඕනම කෙනෙක් ওই නාම රූප පරිච්ඡේද ඥානේ සම්පූර්ණ වෙනවනේ දැන් එතන ඉන්නේ ඥාන 15 වෙන එක පටන් ගන්නෙ. කියන්නේ ආනාපානසති භාවනාවේ තුන්වෙනි පියවරේ. සබ්බකාය පටසංවේදී අස්සසි සාමීති සබ්බකාය පටසංවේදී පස්සසි සාමීති කියන අවස්ථාව. සබ්බකාය කියන්නේ මොකද්ද? සබ්බකාය කියන්නේ මොකද්ද? දන්නේ මුලමදාගස මුලමදාග ඔය කිවි මුලමදාගම තමයි සබ්බකාය කියන්නේ සබ්බකාය කියන්නේ රූපකය අන්න හරි නාමකය සහ රූපකය දැන් ස්වර්ණ නෝන තාම නාමකය හා රූපකය දැනගෙන නැහැ යා තර නාමකය සහ රූපකය දැකගෙන නැත්තම් යම් කිසි යෝගාවචරයක් මොකද කරන්න ඕන නාමකය රූපකය වෙන් කරගන්න ඕන මොකද කරන්න ඕන නාම රූප පිළිබඳව නිවැරදිව වැටහීමක් නැත්නම් ඒ යෝගාචරය මොකද කරන්න ඕන භාවනාවේදී? සමාධිය වැඩි කරගන්න. ආ වන්න හරි. පුදුමයි හරි උත්තර ඇතුලේ. එකපාර. නාම රූප දැක ගන්න පුළුවන් මට්ටමට සමාධිය හදා ගන්න. ඒ වගේ සිද්ධියක් වුණා එකපාරක් මේ මම කියන්න දෙයක් කවන්න නැද්ද කිව්වනේ. ඒක නිකන් දේශපාලනික කතන්දරයක්. ඔය මේ 1917 දී රුසියන් විප්ලවය වුණානේ. දන්නව නේද? ලෙනින් අර සාරජ්‍යරුව මෙලවලා පාලන බලය ගත්තර ගත්තර පස්සේ අර ඒ සමාජවාදී වුණාට පස්සේ අර ගොවියෝ කම්කරුවෝ ඔක්කොම අර ඒගොල්ලන්ට තහනම් කරලා තිබ්බේ. මොනවද තහනම් කරලා තිබ්බේ? පුස්තකාල වලට අනේක තහනම් කරලා තිබ්බේ. ඉගෙන ගන්න එක ඒවා එච්චර නැහැ. ඒගොල්ලෝ ඇවිල්ලා වැඩ කරන කට්ටිය. කම්කරුවෝ. ඉතින් ඔය මේ විප්ලවය වුණාට පස්සේ රුසියාවේ අර ගොවිය කම්කරු ඔක්කෝම ගියා කොහෙද ඉගෙන ගන්න. ඒ කියන්නේ මේ ඉගෙන ගන්න නෙමෙයි පුස්තකාලවලට යන්න අවස්ථාව ලැබෙන හැමෝටම දුන්නා යන්න. ඕනම කෙනෙකුට යන්න බලන්න. පොහසත් දුප්පත් කියන ભેදයකින් තොරව. ඊට පස්සේ මේගොල්ලෝ ඒ පොත් පුස්තකාලේ තියෙන පොත් කියවට දැන් තේරෙනවද? කියවට තේරෙන්නේ නැහැ. ඊට පස්සේ මේගොල්ලෝ තීරණය කරා මේ පොත් ගිනි තියන්න ඕන කියලා. වැඩක් නැහැ. තේරෙන්නේ නැති පොත් වලින් වැඩක් නැහැ නේද? අට්ටි ගහලා තියෙනනේ. ඊට පස්සේ ඕක ගියා පහළ മന്ത്രി මණ්ඩලයට ගියා. ඒතර එක බෝල්ෂෙවික් පක්ෂනේ එකයිනේ. ඒතර එකට ගියා. ඊට පස්සේ ඒක ලොකුවා පොත් පුච්චන එක හොඳ නැහැ. දැන් මොකද්ද කරන්න ඕනේ? පොත් මේක තේරුම් ගන්න පුළුවන් විදිහට සාමාන්‍ය ජනතාවට තේරුම් ගන්න පුළුවන් විදිහට මේ පොත් නැවත පද කරන්න ඕනේ. නැවත ලියන්න ඕන. ඒක හොඳ අදහසක් නේ ඒකනේ. කියන්නේ තේරෙන්නේ නැති පොතක් තියෙනවනේ. දැන් මමත් කරේ ඒකනේ. දර්ශන මාර්ගය කියන පොත ලිව්වා. දැන් දැන් ත්‍රිපිටකය කිව්වට තේරුම් ගන්න බෑ ඉතින්. ඒක කොහොම හරි ඒක හරි ගියෙත් නෑ. ඊට පස්සේ ඕක ගියා අන්තිමට කාය ගාවටද? ලෙනින් ළඟටම ගියා. පක්ෂේ නායකයා ගාවට ගියා. ඉතින් ලෙනින් මොකද්ද කිව්වේ? යා අන්තිමට කිව්වා පොත් ගිනි තියන්නත් තහනම් පොත් සරලව ලියන්නත් තහනම්. ඔය දෙකම තහනම් කරා. තහනම් කරලා යා මොකද්ද කිව්වේ? තේරුම් ගන්න බැරි පොත් තේරුම් ගන්න පුළුවන් මට්ටමට අධ්‍යාපනය හදන්න ඕනකවා මුළු රුසියාවේ. අන්න ඒකයි කරේ. ඒ නිසා යෝගාචරයා නාම රූප පරි නාම රූප පරිච්ඡේදයට අදාළ මනස ඒකාග්‍රතාවය නැත්තම් අපි කරන්න ඕන දේ තමයි <clears throat> පුළුවන් තරම් දැන් සරණ උපාසිකාව වගේ උපාසිකාව කරන්න ඕන දේ තමයි පුළුවන් තරම් සමාධිය මනසේ ඒකාග්‍රතාවය දිනු කරගන්න එකයි කරන්නේ. එහෙම නැත්නම් තනුජගේ භාවනා අධ්‍යක්ෂකෙන් මට නෑනේ කී කී ඉඳලා හරියන්නේ නෑ. මොකද එයාට දෙන්නේ කමටහන් මම තමන්ට දෙන්නේ කමටහන් දුන්නේ මමනේ. එහෙමයි සම්මා. එයාට තියෙන ත්‍රිපිටකයේම තමයි තමන්ටත් තියෙන්නේ. ත්‍රිපිටක දෙකක් නෑ. නිසා ඒ දෙකේ වෙනස තමයි දියුණු භාවනා යෝගාචරය සහ අනිත් භාවනා යෝගාචරය කියන්නේ දියුණු නොදියුණු කියන එකක් නෙමෙයි ඔය තියෙන්නේ මට්ටම් දෙකේ වෙනස. මට්ටම් දෙක වෙනස. මොකද්ද මට්ටම් දෙකේ වෙනස? සමාධි මට්ටම් දෙකේ වෙනස. සමාධියේ මදි. කෙනෙකුට පුළුවන් භාවනා පටන් ගත්ත දවසේ මේ සමාධිය තියන් ඉන්නත් පුළුවන් කාට හරි සෝවන් වෙන මට්ටමට සමාධිය හදා ගන්නත් පුළුවන්. ඒ සමාධිය ආපු ගමන් එයා සෝවන් එච්චරයි. න ะ. මොකද සම්පූර්ණයෙන්ම විපස්සනාව යන්නේ සමාධිය මත. සමාධිය මත එහෙමයි සෝවන් ඔව්. සමාධිය නැත්තම් යථාභූත ඥාන දර්ශනේ පහළ වෙන්නේ නැහැ. මතකනේ චක්කරේ. චක්කරේ අද එනවා මතක තියාගන්න ඕනද? ඉස්සරහට එනවා. ඉතින් ඒක නිසා අපේ මුලින්ම අපි දැනගන්න ඕන අපේ තියෙන මූලික අඩුපාඩුව මොකද? අපිට කායන පස්සනාවේ අඩුපාඩුවක් තේරෙනවා නම් අපි කායන පස්සනාව හදාගන්න ඕන. එහෙම නැතු ආවලා වේදනාන පස්සනාවෙන් පටන් ගන්නවා ආවලා චිත්තාන පස්සනාවෙන් පටන් ගන්නවා කියලා එහෙම යන්න බෑ. එහෙම බෑ. මම හිතන්නේ නැහැ මම කොහොමද? ඔව්. ඔව්. හිතන්නේ නැහැ. හිතනවා උනාට. නෑ මම මුගකට මුගකට කමටන් ගොඩක් මගේ දේ මිසක් මම නැත්තම් බයස්නේ අනිත් අයගේ දිහා බලන්න හිතන්නකොත් අපිට උඩරකට මම තමන් නෑ අනිත් අයගේ භාවනා දෙකෙන් බලන්න එපා කියලා නේ බලන්න ඕන හොඳට බලලා වෙනස වටහා ගන්න ඕන වෙනස මොකද්ද දැන් අද මම රිද්මගේ කමටහ වාර්තාවට දැන් මේකයි දැන් එයා ඉන්න දැන් එයා තනුජට වැඩිය උඩින් ඉන්න කෙනෙක් භාවනා දැනටම ඉන්න ගෲප් එකේ ඉන්න ඉහළින්ම ඉන්න කෙනෙක් ඉතින් නමුත් අපේ ඩොක්ටර් රිත්මගේ භාවනා අන්දැකීම් ගත්තට පස්සේ එයා ඉන්න මට්ටමට අදාළ එයාගේ සමාධිය මදි. දඩම් මදි. එයාගේ කමඨා වර්තාවටත් මම අද දැන් මේක. සමාධිය හොඳට තියෙන්න මොකද අර වගේ දෙගුණයක් කියන්නේ කිසිම ප්‍රශ්නයක් තියෙන්න බෑ ඒ සමාධියේ. රිද්මනෝන තිබිය යුතු සම. නමුත් ඒක මේ අපේක්ෂිත මට්ටමට නෑ ඒක. නැති හින්දා භාවනාව යන්නේ නෑ ඉතින්. ආයි පල්ලෙහාට වැටෙනවා. ඒ දැන් උතන මේන්ටේන් නොකරොත් ආයි තනු ජඩතඩ පල්ලයට වෙන්න පුළුවන්. අර මීටර සීදුණා වගේ තමයි ඉතින්. ඒ ටයිමින් එක තියාගන්න. නැත්තම් වෙන ක්‍රීඩකයෙකුට තමයි නොමිනේට් වෙන්නේ ඊළඟ ඔලිම්පික් එකට යන්න. අරයට යන්න බැරි වෙනවා. තේරුණාද? ඉතින් ඒ වගේ තමයි. නෑ හැම තිස්සෙම බලනකොට මගේ තියෙන අඩුපාඩුව මොකක්ද කියන එක. සමාධියට සමාධි පරිස්කාරක ධර්මවල මොකද කියන්නේ? සමාධි පරිස්කාරක ධර්මවල දින අඩුපාඩු. දැන් සම්මා සමාධියෙන් පස්සේ තියෙන්නේ සම්මයක් ඥාන සම්මයක් විමුක්තිය. එතන දෙකයිනේ තියෙන්නේ. සම්මයක් ඥාන කියන්නේ විදර්ශනා ඥාන. සම්මයක් විමුක්තිය කියන්නේ නිරු නිවන. ඥානෙන් පස්සේ නිවනනේ. ඉතින් බලන්න සම්මා සමාධියේ උඩින් තව හතක් තියෙනවා. එහෙනම් සම්මයක් ඥාණයටත් වැඩිය වැදගත් මොකක්ද? වැදගත්ම දේ මොකක්ද? සම්මා සමාධියයි වැදගත් වෙන්නේ. තේරුණානේ? මොකද ඊට උඩින් හතක් දේශනා කරලා තියෙනවා. සම්මා දිට්ඨිය ඉඳන් සම්මා වායාමයේ දක්වා. නිසා ඒකේ කිසිම අඩුපාඩුවක් තියෙන්න බෑ. තියෙන්න බෑ. හොඳයි. අපි නම් බලමු අඩුපාඩුවක් තියෙනවද කියලා බලන්න ඕනේ. හොඳයි. එහෙනම් සමමිතිකව ඔව් සමමිතිකව වාඩි වෙලා බලන්න මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියන අරමුණට සිහිය ගත්තට පස්සේ බලන්නේ සමමිතිකව තමන් සමබරව වාඩි වෙලා ඉන්නවා. අසම්මිතික නම් සම්මිතික කරගන්න තියෙන සමබරව වාඩි වෙන්න තියෙන. එම් සමබරව අපි වාඩි වෙලා ඉන්නකොට අපි චේතනා රහිතව චේතනා පහල කරගන්න නැතුව කිසිම චේතනාවක් අඩු අඩුම තරමේ ඇසිපිය හෙලන්නවත් චේතනාව පහල කරගන්න නැතුව ඒ කියන්නේ අපි ඇස් දෙක වහගෙන කනට එන ශබ්ද වලට අවධානය යොමු කරන්නේ නැතුව අචේතනිකව අනිච්චානුකෝ මේ කය සිද්ධ වෙන ක්‍රියාවලිය බලන්න අපිට වැටහෙන ආකාරය. චේතනා නැතුව වුණත් අපේ චේතනාවක් නැතුව වුණත් මේ කයේ වැඩ ටික යන විදිය අපිට දැකගත්තට පස්සේ අපිට තේරෙනවා මේ අචේතනිකව සිදුවෙන හුස්ම දැනීම නාසිකාග්‍රයෙන් හුස්ම ඉහළ පහළ යන ආකාරය උදරේ පිම්බීම හැකිලිම කයේ යම් යම් තැන් වලින් එන වේදනා මේ එකකටවත් අපි චේතනා පහල කරලා අපි ගෙන්න ගත්ත ඒවා නෙමෙයි. ඉතින් මේ සියුම් මේ භාවන ආරම්භයේදී මේ දැනෙන හුස්මට අපි සිය පවත්නකොට ක්‍රමානුකූලව මේ හිතේ මනසේ ඒකාග්‍රතාවයත් එක්ක මේ හුස්මට යදූ සිහිය නිසා හටගන්න මනසේ ඒකාග්‍රතාවය සමග මේ හුස්ම දැනීමේ ක්‍රියාවලිය වඩාත් නිර්වුල්ව නිවැරදිව අපිට දැක ගන්න පුළුවන්. ප්‍රධානම නිර්වෘල්භාවය තමයි ආස්වාසය කියලා එකක් තියෙනවා ප්‍රාස්වාසය කියලා එකක් තියෙනවා ආස්වාස දැනීම මෙහෙමයි ප්‍රාස්වාස දැනීම මෙහෙමයි කියන අපිට හුස්ම ඉහළ පහළ යන්නේකින් මේ දෙක වෙන්කල් අඳුර ගන්න පුළුවන් එහෙම නැත්නම් බිම්බීම හැකිලීම වශයෙන් මේ හුස්ම දැනීමේ ක්‍රියාවලියට අපි සිහිය යොදුවට පස්සේ අපිටත් නොදෙනි ක්‍රමානුකූලව මේ භාවනා අරමුණෙහි මේ හිත පట్టල වෙන ආකාරය ප ဋ ාණේ වෙන ආකාරය අපිට ක්‍රමානුකූලව අපිට දැක ගන්න පුළුවන්. ඒකට අපි කියන මනසේ ඒකාග්‍රතාවය කියලා. එකඟභාවය කියලා. ඒ එකඟභාවයත් සමග එන්න එන්නම මේ හුස්ම දැනීමේ ක්‍රියාවලිය අපිට හොඳින් වැටහෙන ගන්නවා. ඒත් සමග මනසේ තැම්පත්භාවයත් සමග විවිධ අරමුණු ඔස්සේ ගිය සිත ක්‍රමානුකූලව මේ භාවනා අරමුණු කෙරෙහි හිත තැම්පත් වෙනකොට මොකද වෙන්නේ? කයට අවශ්‍ය කරන්නේ හුස්ම දැනීමේ ක්‍රියාවලිය ටික ටික අඩු වෙලා යනවා. ඒ දැනීම අඩු වෙන බව අපි දැනගන්නේ කොහොමද? උෂ්ම දැනීම කේ අවශ්‍යතාවය අඩු වෙනවා කියලා අපි දැනගන්නේ කොහොමද? අපිට මේ නාසිකාග්‍රයෙන් හුස්ම දැනෙන ස්වභාවයම නැත්නම් පිම්බීම හැකිලීමෙන් ඒ දැනෙන ස්වභාවය ටික ටික ටික ටික අඩු වෙලා මේ හුස්ම ක්‍රමානුකූලව නොදෙනී යනවා කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. මේ හුස්ම නොදෙනී ගියාට පස්සේ අපි තව දුරටත් මේ හුස්ම දැනීම කියන එක හොයන්න යන්නේ නැතුව අපි ක්‍රමානුකූලව අපි මනසේ ඒකාග්‍රතාවයේ නිවැරදිව වටහා ගන්න ඕන. දැන් මට තියෙන්නේ ක්‍රමානුකූලව ඒකාග්‍රූ මනස. අවුල් වෙලා තිබ්බ මනස යෝගාචරයේ අවුල් වෙලා තිබ්බ මනස ක්‍රමානුකූලව සංසිඳී යනවා නේද කියලා යෝගාචරය දැනගන්න. අන්නේ දැනගැනීම තුළ යෝගාචරය තුළ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ කෙරෙහි සංඝයා කෙරෙහි ධර්මයේ කෙරෙහි සද්ධාව උපදින. ඔන්න සද්ධාව නැති හින්දා තමයි ටිකක් කල ගිහිල්ලා භාවනා නතර කරන්නේ. භාවනා කරාට වැඩක් නැහැ කියලා. මොකද අපි තුළ ඒ තියෙන සද්ධාව ඉන්ද්‍රිය ධර්මයක් බවට පත් වෙන්නේ භාවනා කරනකොට තමයි. මොකද සද්ධාව තිබ්බට ඒක අක්‍රීය සද්ධාවක් අපිට තියෙන්නේ. ඒ අක්‍රීය සද්ධාව අපේ ලොතරැයියක් අරගෙන ලොතරැයිය හූරලා බලනවා වගේ අපිට අත්තදා බලන්න පුළුවන් මගේ සද්ධාව සක්‍රීය සද්ධාවක්ද අක්‍රීය සද්ධාවක්ද කියලා. බුදුහාමුදුරුවෝ ගැන තියෙනවා. නිසා බුදුහාමුදුරන්ගේ ධර්මයට අනුව මේ ප්‍රතිපදාවේ යනකොට බුදුහාමුදුරුවෝ කිව්ව විදිහට මේ මනස ඒකාග්‍ර වෙනවා කියලා යෝගාචරය දකිනකොට බුදුරජාණන් වහන්සේ ඉගරි සද්ධාව හටගෙන අමතර වීරියක් මේ භාවනාව දිගටම කළ යුතුයි මේ බුදුහාමුදුරුවෝ කිව්ව දේ සත්‍යයක් කියලා. එහෙමනම් මම මේ භාවනාව මේ විනාඩි 5ක් 10ක් කරලා නතර කරන්නේ නැතුව මේක දිගටම පුහුණු වෙන්න ඕන කියන. අදිෂ්ඨාන යෝගාචරයට එන්න. ඒ අදිෂ්ඨානය තුලින් භාවනාව තව තවත් කාලය වැඩි කරගෙන යනකොට මනස ඒකාග්‍ර වෙලා ඒ ඒකාග්‍රතාවයට සාපේක්ෂව කය සැහැල්ලුව ප්‍රීතිය පස්සද්දී හටගන්න ආකාරය යෝගාවචරයට දැනගන්න පුළුවන්. ඒ මොන චෛසික ස්වභාවයක් මනසේ හටගත්තත් යෝගාවචරය දිගටම සිටිය යුත්තේ භාවනා අරමුණේ. භාවනා අරමුණ නොදැනී ගියත් ඒ හුස්ම දැනෙන තැන අපිට ඉන්න පුළුවන්. අපි ගලක් ගලක් ගලක් ගලක් අරගෙන වතුරට ඒ ගලකින් ගැහුවට පස්සේ වතුර කම්පණය වෙලා චංචල වෙලා යනකොට අපි කම්පණය ඒ චංචල වෙච්ච වතුර දිහා බලාගෙන ඉන්නකොට ඒ කම්පන තරංග ඈතට විහිදිලා ගිහිලා වතුර නැවත නිශ්චල වෙනවා. ඒ කම්පන ස්වභාවය නැති වෙලා යනවා. ඒ කම්පන ස්වභාවය නැතත් අර නිශ්චල ජලය දිහා අපිට බලාගෙන ඉන්න පුළුවන්. ආනාපානි දැනෙනවා කියන්නේම මනස චංචල ස්වභාවයක තියෙන. මනස නිශ්චල වෙන්න නිශ්චල වෙන්න ආනාපානේ නොදිනී යනවා. නොදිනී ගියා කියන්නේ භාවනාව අවසන් වෙනවා කියන එක නෙමෙයි භාවනාව ආරම්භ වෙනවා කියන එක. අන්න ඒක යෝගාචරය මතය තියාගන්න ඕන. හොඳයි දිගටම කරගෙන යන්න බලන්න පැය භාගයක් දෙනවා. මදුභාෂණි සූරවීර කෙනෙක් නෑ ඉන්නවද? ડોક્ટર මදුභාෂණි සූරවීර කම ඩොක්ටර් එහෙමයි ස්වාමීන් වහන්සේ ඩොක්ටර්ස්ලා විතරයි ඉන්නේ ඔබ නර්ස්ලා කවුරුවත් නෑ එයාගේ භාවනා අධ්‍යක්ෂකයමත් තියෙනවා 27 වෙනි භාවනාව කමටාවන්න සක්මන් භාවනාව ඒක මාද තෝරගත්ත එක මේ කියවන්න එහෙම නේද ඔක්කොම එහෙම තෙරුවන් වැඳ භාවනා පූර්වක්‍ෘත්‍ය සිදු කර වේගවත්ව කීප විටක් ඇවිද නැති වී විලුඹෙන් ආරම්භ වී පාදයේ මැද ධාරයේ දිගේ ගොස් ඇඟිලි කෙළවරින් අවසන් වන පාද ස්පර්ශයට හිත යොමු කළෙමි. එහෙම තමයි සක්මන් භාවනාව ආරම්භ කරන්න ඕන. වැඩි වෙලාවක් වැඩි වෙලා යෑමට පෙර පාද ස්පර්ශය කෙරෙහි සිත එකඟ විය. අපි හැමතිස්සෙම මේ මනසේ ඒකාග්‍රතාවයට තමයි හැමදෙස්සම අවධානය යොමු කරන්න එකඟ වෙනවාද කොයිතරම් ප්‍රමාණයකට හිත එකඟ වුණාද කියන එක තමයි අපි බලන්න ඕනේ එහෙම නැතුව පාද ස්පර්ශේ මොනවද කකුලේ ගල් ඇනෙනවද ඕව තමයි බලන්නේ ගොඩක් අය ඒක නෙමෙයි බලන්නේ බලනකොට මනස කොයිතරම් දුරට බාන අරමුණත් එක්ක ඒකාග්‍ර වුණාද කියන එකට තමයි අපි වැඩිපුර අවධානය යොමු කරන්නේ සිත එකඟ විය මුලදී පැමිණි සිතිවිලි කීපයක් හා ශබ්ද මෙනෙහි කර බැහැර කලිමි වැඩි වේලාවක් යෑමට පෙර සක්මන ඉබේ ප්‍රකටවන්නට විය. පාදය එසවීම දැන් සක්මන ඉබේ ප්‍රකට වෙනවා කියලා කියන්නේ කොටස් තුනක එකතුවක්. මේක දන්නේ නැත්නම් ලියා ගන්න. පාද මුල් සක්මන ඉබේ ප්‍රකට වෙනවා කියලා කියන්නේ. ඒ තමයි මොකද පාදයේ එසවීම ගෙන යාම තැබීම. යන මුළු සක්මනම ප්‍රකට විය කියලා කියන්නේ ඒකයි. ඊට සිත ක්‍රමයෙන් ඒකාග්‍ර වන බව වැටහුණි. දකුණු පාදයේ පිටිපතුල් ප්‍රදේශයේ සම මස් දීවි යන්නාසේ දැනීමක් ඇතිවි. ඒ කියන්නේ සක්මනේ වෙනත පාදයේ වෙනත කයේ ආපෝ ධාතු ස්වභාවය වැටහෙනවා කියන එක තමයි එතෙන්දී යෝගාවචරයට වැටහෙන්නේ. වම් කකුල පිරපුන්න සාමාන්‍ය පරිදි දැනෙමින් පැවතින. ඇති වූ ශබ්ද වලින් බාධාාවක් නොඋනි. සිතවිලි දෙකක් පමණ පැමිණියේද ඉබේ බැහැර විය. ඉන්පසු වම් කකුලේ පිටිපතුලේද සමමස් දිය වී යන්නාසේ දැනීමක් ඇතිවි. සිත සක්මනේ හොඳින් ඒකාග්‍රව පැවතුනි. ටික වේලාවකට පසු පාද දෙකම නොදෙනී එසවීම ගෙන යාම තැබීම යන ක්‍රියාවලිය පමණක් සිතට දැනෙමින් පැවතී. සක්මන ඉතා සැහැල්ලුවෙන් දැන් මෙතන සක්මන පාද සම්පූර්ණ නොදෙනී ගියාට පස්සේ සමහර විට පාද එසවීම ගෙන යාම කෙනේ සමස්ත ක්‍රියාවලියමත් නොදෙනී යනවා සමහර ඒ කියන්නේ යටි කයම සමහර වෙලාවට නොදෙන යන්න ඕන. සක්මන ඊට සැහැල්ලුවෙන් පැවත. සිතට සිතද ප්‍රීතියක් හා සිතටද ප්‍රීතියක් හා සැහැල්ලුවක් දැනෙමින් පැවතුනි. භාවනාව නිම කර දෙවියන්ටද ගෞරවනීය සම්මින්වාසනයේ පින් අනුමෝදන් කර ඉගෙන පිණිස හේතු වේ පතමි. ඊළඟට වරහන් ඇතර දාලා තියෙනවා. මෙන්න මේක තමයි වැදගත් කොට. සක්මන් භාවනාව බොහෝ දිනකට පසු අද කල නමුත් දෛනික ජීවිතයේදී සක්මන තුලදීද නෑ දෛනික ජීවිතයේදී නිවස තුලදීද නිවසෙන් පිටතදීද නිරන්තරයෙන් පාද ස්පර්ශයද පාද ඉසවීම ගෙන යාම තැබීම යන ක්‍රියාවලිය ආරමුණු වේ. ඉතින් මේක තමයි වැදගත්ම දේ. එතකොට අර දෛනික සතිය හොඳනම් ඉඳලා හිටලා භාවනා කරත් භාවනාවේ උසස් ප්‍රතිඵල ගන්න පුළුවන්. ඒක නිසා භාවනාවට වඩා වැදගත් වෙන්නේ දෛනික සතිමත් භාවය හරියට තබා ගැනීම. අපේ එදිනෙදා ඇවිදිනකොට ගමන් බිමන් යනකොට අපිට කියන්න බෑ අපිට භාවනා කරගන්න බැරි වුණා කියලා. ඒ හැම හැම ඒ සෑම ස්පර්ශයක් කිරීම අපි සිය පවත්වන්න ඕන. ඊළඟට මම තව කමටහවක් තව තෝරගත්ත අපේ එයා ડોක්ටර් ડોක්ටර් රිද්මාගේ කමටහ වර්තාවක් තියෙන. තෙරුවන් වැඳ මූලික කෘත්‍ය කර ඉඳගෙන සිටින ඉරියව්ව දැකගනි. ඉරියව දැකගනි අරමුණ විය. සැහැල්ලුව සැහැල්ලුව දැනෙන නොදැනෙන ගානට ඇත. සිතවිලි දෙකක් වේගයෙන් ඇදී යන දුටිමි. පෙරදා අන්න මේක තමයි වැදගත්. පෙරදා මිතුරෙකුගේ නිවසට ගිය සිදුවියක්. ඒක තමයි වෙන්නේ. බාන දුර්වල වෙන්න හේතුව ඕක. දැන් ගෙදරට ගියේ එක නෙමෙයි ප්‍රශ්නේ. ගියේ එකද ප්‍රශ්නේ දැන් මෙතන. ගියේ එක නෙමෙයි ප්‍රශ්නේ. 100 හරියට පැවැත්වෙන්නේ නැති එකයි ගැටලුව ප්‍රශ්නේ. සිත ඒ ඔස්සේ නොගොස් සති නිමිත්ත අරමුණු කරයි. සියුම වැටෙන හුස්ම අරමුණු විය සිත ඒකාග්‍ර වී හුස්ම නොදෙනී යයි. ඉන්පසු සිත හුස්ම අරමුණු කරමින් සිටි සිත ඉක්මනින්ම සමාධිමත්වය දැනුවත් බව පමණක් ඇත. ඊතා ශාන්ත බව තුල සිටි. මූණහරා විද්‍යුත් ධාරාවක් වැඩි කම්මුල හිරවැටි යන දැනුනි. ඒ සමගම පාදයේ ඇඟිල්ලක් හරහා විද්‍යුත් දැනීමක් ඉහළට ඇදී නැති වී යයි. මුහුණේ දැනීම සමට උරාගෙන අවසන් විය. සංස්කාරයන්ගේ අනිත්‍ය අනාත්ම බව මෙනී විය. මේ සියල්ල දැක සිත උපේක්ෂාවෙන් ඇත. සිත සමාධිමත්ව ඇත. සියම හුස්ම අරමුණු කරමින් තවත් ස්ථාවර කරගනි. සිත් බිඳිමින් හටගනි. එදිනෙදා කොතරම් දේ අපි උපාදාන කරගනීදයි සිතවිල්ලයි. කොච්චර දේවල් අපි උපාදාන කරගන්නවද කියලා හිතනවා භාවනා කරනවා. පාදහරා වේදනාවක්. බලන්න පාද පාදේ හරහා වේදනාවක් දැනෙන්නේ තරංග ආකාරයට ඉහළට ඇදෙන දැනෙන. කියන්නේ දැන් භාවනා කරගෙන යනකොට මේ නාම රූප ධර්ම ක්‍රියාවලිය කෙරේ මොකද්ද වෙන්නේ? යෝගාවචරය. ඒකේ සංඥාව වෙනස් විදියට තමයි දැනෙන්නේ. අපි විසර වේදනාවක් කකුලේ වේදනාවක් දැනෙන්නේ කොහොමද? භාවනා දියුණු වෙනකොට ඒක තරංගයක් විදියට. තමයි ඒක දැනෙන්නේ. ඒ ඔක්කොම ඒ වෙනස් වීමට භාවනා අධ්‍යක්ීමේ වෙනස් වීමට හේතුව මොකද්ද? මනසේ ඒකාග්‍රතාවය හා සමාධිය. ඒක නිසා අපි මතක තියා ගන්න ඕන මේ භාවනා කරනකොට ඒකේ දැන් පාදහරා වේදන තරංගාකාරයට හේන සමස්ත භාවනා කරේ අවධානය සිටි. ඊළඟට තියෙනවා සිත් ඇතිවීමේ බිඳීමේ මැටි ඇති මෑත අතීතය හා බැඳුණු මතකයන් හා රූප වේගයෙන් ඇදී යයි. සිත සමාධියේ මැත්ත නැවත ඊතා සියම හුස්ම පැහැදිලිව දැනේ. අරමුණු වෙමින් සිත සමාධිය කරා ගැඹුරු කරා ගියා කියලා තියෙනවා. මෙතනදී අපි දැනගන්න ඕන දේ තමයි අපි සෑම භාවනා අත්දැකීමක්ම ගත්තාම සෑම භාවනා අත්දැකීමක් මතක තියාගන්න ඕන ඊළඟ භාවනාවේ ඊළඟ දියුණුව තියෙනවනේ ඊළඟ ස්ටෙප් එක අර ස්ටෙප් එකට ගිය ගමන් අපේ වර්තමානයේ තියෙන භාවනා අත්දැකීම් ටික ඔක්කොම අහෝසි වෙනවා. තේරුණාද? කියන්නේ. පැහැදිලිද කියන්නේ? පැහැදිලි නැහැ නේද? පැහැදිලි වුණාද? ඒක දැනට මේ දැනෙන වර්තමානයේ අපිට අද අද භාවනා කරලා අද දකින භාවනා අත්දැකීම් තියෙනවනේ. අපි මේක භාවනා අත්දැකීමක් එක රියැලිටි කියන්නේ යථාර්ථයේ අපි ඒ අත්දකින දේ අපි දාන වර්තාවක් විදිහට. නමුත් දැම්මට භාවනා දියුණු වෙනකොට සමාධිය දියුණු වෙනකොට අද අපි අත්දකින දේවල් වැරදි කියලා අපිට තේරෙනවා. ඇල්බර්ට් අයින්ස්ටයින් සාපේක්ෂතාවාදය හරහා භෞතික විද්‍යාව ඉස්සරහට යනකොට තමයි අපිට කාගේ වැරදිද හවුනේ එතකොට. නිව්ටන්ගේ වැරදි ටික හවුවෙන්න බට. ඇල්බර්ට් අයින්ස්ටයින් හොයාගත්තේ මේ වැරදි හවු වෙන්නේ කොතෙන්ට යනවද? ක්වොන්ටම් ෆිසික්ස් වලට යනකොට අපේ සාපේක්ෂතාවාදී සාපේක්ෂතාවාදයෙන් ඉදිරිපත් කරේ භෞතික විද්‍යා න්‍යායන් වල අඩුපාඩු පෙන්න ගන්න. ඒක බුදුදහමෙත් ඒක තියෙනවා. මොකද හැම තිස්සෙම අපි දැනගන්න ඕනේ භාවනා කරන්නේ කවුද? පෘථග්ජනෙක්නේ භාවනා කරන්නේ. එහෙනම් පෘථග්ජනෙක් භාවනා කරනවා නම් අපි මතක තියාගන්න දේ තමයි මේ සෑම භාවනා අත්දැකීමක්ම පු탁ජන ස්වභාවයෙන් තමයි පිළිපත් කරන්නේ. පු탁ජනෙක් යමක් දැකලා ඉදිරිපත් කරන්නේ නේද? ඒක ලෝකෝත්තර ලෝකයට. ඒක එහෙම නෙමෙයි ඒක. ඒක එහෙම නැති බව අපි දරගන්නවා. මම හුස්ම ගනිමි මම හුස්ම හෙළමි කියලා පටන් ගන්නකොට ටිකක් කියලා ගියාම මොකද වෙන්නේ? ඒ හිතාගෙන හිටපෙ හිතවිල්ල ඒක ඒක සම්පූර්ණයෙන්ම අපිට වෙනස් විදිහකට තමයි ඒක තේරෙන්න පටන් ගන්න. හුස්ම කැඩි කැඩි යනකොට හුස්ම සියුම් වෙලා නොදිනී යනකොට මම හුස්ම ගන්නේ මම <laughs> හුස්ම හෙලමි කියලා. හුස්ම හෙලපු කියලා කෙනත් නැහැ. හුස්ම ගත්ත කෙනත් නැහැ. හුස්ම දැක්ක කෙනත් නැති වෙලා. ඒක නිසා භාවනාව ඉදිරියට ඉදිරියට යනකොට ඔය සෑම භාවනා අත්දැකීමක්ම වැරදි. වැරදි කියලා <laughs> යෝගාචරයට වැටහෙනවා නම් අන්න එයාගේ භාවනාව 100%ක් සාර්ථකයි. කියන්නේ කමඨාතා 100ක් දාලා තමන්ගේ 100 වෙනි කමටහ වර්තාව කියලා ආයි පළවෙනි කමටහ වර්තාව කියලා බලන්න. කොහොමද කියලා. තමන් ලිව්වේ මොනවද කියලා වර්තාව. තේරුණාද? එච්චර වෙනසක් තියෙනවා. ඒකයි අර එකපාරක් අර එක මිනිස්සෙක් හිරේ ගිහිල්ලා මේ මිනිසා හිරේදී භාවනා කරා. ඔක මම ඉඳන් තායිලන්ත කතාවක් වගේ මම මතක වෙදී. භාවනා කරලා මේ මිනිස්සයා හිරෙන් නිදාස්සලා ආවට පස්සේ ඒ මිනිස්සට දැනිලා තියෙනවා මේ ලෝකේ කවුරු වැරද්දක් කරත් ඒකට තමන් වක් කියන්න ඕන කියලා. <laughs> මේ ලෝකේ කවුරු හරි වැරද්දක් කරනවන එකට තමන් ඒකට වක් කියන්න. මම ඒකට වක් කියන. මුලින් හිරේ යන්නේ තමන් කරපු වැරද්දවත් පිළිගන්නේ නැතුව. එම්මනේ ඕන කෙනෙක් යන්නේ නේද පිළිගන්නේ නැහනේ. ගොඩක් වෙලාවට. අපි තමයි භාවනා කරගෙන කරගෙන යනකොට අපිට තේරෙනවා අපි මේ දැන් මේ රියැලිටි ලෝකේ වර්තමාන ලෝකේ අපි අත්දකින දේවල් ඊළඟ භාවනා වාරයේදී ඒක බොරුවක් බවට පත් ඒ අත්දකිනදී ඊළඟ භාවනා වාරයේදී ආයි බොරුවක් බවට පත් ඊට වඩා ඒක වෙනස් සිද්ධියකට වැටෙනවා. නාම රූප පිළිබඳව වැටහෙන යෝගාවචරයයි යෝගාවචරයට ඒ පිළිබඳ වැටෙන ආකාරය ඊට කලින් භාවනා කර ආකාරය අතර ලොකු වෙනසක් තියෙනවා. ඒක තේරෙන්නේ එතෙන්ට භාවනාව දියුණු කරපු කෙනාට තමයි. පැහැදිලි නේද? දැන් එතකොට අපි අද අද මොකක්ද මාතෘකාව? සතුරු මානසිකාරය. භාවනාවට සතුරු මානසිකාරය. මට තෝ අමතක වෙනින්ද මම <laughs> එදා ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා මේ අපේ චැට් එකට දැම්ම ඕනේ මටත් අමතක කරා මම අපර අද මොකද අතාරන්නේ කියලා මේ සතිය මේ ඉරිදා දැනගන්න පුළුවන් යෝගාවචරයගේ බලවත්ම සතුරා සතුරු මනසිකාරය මොකක්ද කියලා නේද බොහෝ දෙනෙක් අමාරුවෙන් ගොඩනගා ගන්නා භාවනා විනාශ කරන ප්‍රධානම සතරා කවුද කියලා දැනගන්න පුළුවන් කවුද සතුරා භාවනාවේ භාවනා කරන කෙනාගේ සතුරා කවුද පු탁ජනයාගේ සතුරා පු탁ජනයම තමයි. වෙන හතුරෙක් ඉන්න. දැන් බුදුහාමුදුරුවෝ සතුරයි දැන් භාවනා. තමන්ම තමයි තමන්ගේ හතුරනේ. ඒතර කොහොමද අපි අපේ භාවනාවට අපි සතුරෙක් වෙන්නේ? හ්ම් කියන්න බලන්න. ඒකේ මොකද්ද තියෙන අපේ සතුරුභාවය අපි කොහොමද ඒකද අපි භාවනාවට අපි අරියාදුවක් බවට පත් වෙන්නේ? අපි අපේ මානසිකාරය. දැන් හොඳට භාවනාව දැන් මාරක විසර කුළුණුයි තනුජයි මාරු කරගන්න ඕන නම් දෙන්නට දැන් කුළුණුට තනුජ වෙන්න ඕන නම් තනුජට කුළුණු වෙන්න ඕන නම් පොඩි දෙයක් කරන්න තියෙනවා. දැන් මොකද්ද කරන්නේ? ඔන්න ඕක හොඳට මතයි තියාගන්න. විනාඩි 5න් කියලා දෙන්න පුළුවන්. ලබන සුමානේ අපි හිතමු බෙඩින් එකක් තියෙනවා කියලා හිතන්නකෝ නිකමට. මම ලබන සුමානේ වෙඩින් එකක් තියනවා කියලා ඔන්න හිතට එනවා. ඒ අස්සේ භාවනාත් කරනවා. දැන් ඉතින් අපි කල්පනා කරනවා වෙඩින් එකට සාරියක් ගන්නවද නැද්ද? දල්මාරියට බලන තීන සාරිය අඳිනවද නැත්නම් අලුතෙන් එකක් ගන්නවද? නැත්නම් සාරිය හොඳයි 60ක් මහ ගන්නවා. ඔන්න ඔය වගේ දෙයක් අපි හිතුවොත් ළමයි ගැන ඕ ඒවා ඕනම දෙයක් ගැන නමුත් අපි ඒ වෙලාවේ පොඩ්ඩක්වත් අපි පරිස්සම් වෙන්නේ නැහැ. මොකද්ද පරිස්සම් වෙන්නේ නැත්තේ? ඒකෙන් භාවනාවට කොයිතරම් හානියක් වෙනවද කියන එක. ඔය එක ඔය එකක් ගැන හිතුවා. අපි භාවනාව පටන් ගන්නවා, භාවනාව කරගෙන යනවා, හිතට හොඳට සමාධියක් එනවා. ඒ සමාධිය සම්පූර්ණයෙන්ම මනසේ ඒ ලැබු භාවනා මනසේ එකක් දා සම්පූර්ණයෙන්ම අපි විනාශ කරගෙන තමයි ඊළඟ භාවනාව ආරේ පටන් ගන්නේ. ඔය එක සිතිවිල්ලක් ඇති සාමාන්‍ය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ බුදුහාමුදුරු දේශනා කරපු එකක් නෙමෙයි. සාමාන්‍යයෙන් කියන්නේ අර බඩදරු අම්මා කෙනෙක් තමන්ගේ දරු ගැබ ආරක්ෂා කරනවා වගේ තමයි මේ හිත රැකගන්න ඕනේ. දැන් දරුවෙක් බඩට ආවට පස්සේ අම්මා කෙනෙක් කොහොමද හැසිරෙන්නේ? දැන් අඩුපතරේ පසක් විසක් කණ එක පවා කන්නේ නැහැ නේද? කන ළමයාට ඒක විසක් වෙනවා. තමන්ට වරුතු දුන්නාට ළමයාට ඒක වරුතු දෙන්නේ නැහැ. එතකොට කෑම පවා පරිස්සමින් කන්නේ. එතකොට ලබන සතිය වෙඩින් එක ලබන මාසේ වෙඩින් එකක් තියෙනකොට ආර්මාරී තියෙන සාරිය අපි අඳිනවද නැද්ද කියන එක අපි බරපතලව හිතුවොත් එහෙම මේ පොඩි එකක් මම මේ කියන්නේ ඊට වඩා ලොකු වැරදි තමයි ඔයගොල්ලෝ කරන්න කරන්නේ ඔක්කොම ටික හිතපො ගමන් මොකද වෙන්නේ ඔන්න ඔය මෙකනිසම් එක තමයි මම අද කියලා දෙන්නේ කියන්නේ ඔක භාවනා සමාධිය විනාශ වෙන්නේ කොහොමද ඔකේ චේතනා පහළ. ඒ කියන්නේ ඒ කියන්නේ මම මේ කියන්නේ ඔය හිතපු එක භාවනාවේදී කියන්නේ භාවනා භාවනා සමාධියේදී හිතවිල්ලක් වශයෙන් එන්නේත් නෑ ඕක. ඔයගොල්ලෝ හිතන ඔක්කොම එන්නේ නෑනේ. නේද? හිතවිලි එනවා කියලා සේරම එන්නේ නෑනේ. නමුත් ඒ කරපු දේ නිසා භාවනා සමාධිය සම්පූර්ණයෙන්ම නැති වෙලා යන්න පුළුවන්. ඒක ඔයගොල්ලෝ දන්නේ නැහැ. දැන් අපි සාමාන්‍යයෙන් කියන්නේ කම්පියුටර් එකක් ඔන්න එකේ තීද්දි අපි ස්ලීපින් මූඩ් එකට දානවනේ. නේද? වැඩක් කරනකොට එහෙම කරනව නේද? කුළුණු කරනව නේද? ස්ලීපින් මූඩ් එකට දාලා ගිහලා ආයි මවුස් එක මේව කරපුවා කම්පියුටරේ කොන් වෙනවනේ. ඒක කම්පියුටරේ විනාශයට හේතු වෙනවා. අපේ කවුරුවත් දන්නේ නැහැ මගේ කම්පියුටරෙත් උනේ එන්නේ ටික තමයි. ප්‍රොසෙසර් එක පිච්චිලාම ගියා. ඒකේ ඔප්ෂන් එකක් තියෙනවා රීබූට් වෙලා එන්න ඕන එක. ඒක කම්පියුටර් එක රීබූට් වෙලා තමයි ආපහු ඔන් එන්න ඕන. එකපාරම මවුස් එක මෙහෙම ගස්සලා කම්පියුටර් එක ඔන් කරනවා කියන්නේ ඉතින් ඊටාම කම්පියුටර් එකේ තියෙන කෑෂ් ෆයිල් ඔක්කොම විනාශ වෙනවා. ආයු කාලය අඩු වෙන පරිගණකවල. ඒ වගේ මේ පොඩි දෙයක් නිසා. ඒ කියන්නේ අපි දන්නේ නැහැ අපි කරම භාවනාව විනාශ කරගෙන තමයි අපි ඊළඟ පරියන්ගේ කරන්නේ. ඒගොල්ලන්ට භාවනාව දියුණු වෙන්නේ නැත්තේ අන්න ඒකයි. එදා භාවනා දියුණු වුණ අයගේ ඔක්කොගම මම දයනි දැන් ඉස්සර දැන් තනුජා පැත්තකින් තියමුකෝ. අපි අරෝෂාව ගමුකෝ. හොඳටම භාවනා කරපගෙන ඊට පස්සේ අය දෙතුන් දෙනෙක් කරගත්තනේ භාවනා. ඉතින් හැම කෙනෙක් ගැන ගත්තට පස්සේ ඒගොල්ලෝ ඔක්කොම ගියේ එකම ක්‍රමයකට. ඒගොල්ලෝ ඔක්කොම හිතපු හිතුවේ එකම ස්ටයිල් එකට තමයි හිටියේ. ඒගොල්ලන්ගේ ඒ කාලය තුළදී ඒගොල්ලන්ගේ දෛනික සතිය පැවැත්වීම එදිනෙදා කටයුතු එක්ක ගනුදෙනු කිරීම හැම කෙනෙක් ගත්තම මේ හැමෝම එකම විදිහට කරලා දෙන්නේ. හැබැයි එක්කෙනෙක් අහවලා කරනවා කියලා දැනගෙන කරලත් නෙමෙයි. ඒක නිසා මතක තියාගන්න ඕන භාවනා දියුණු කරගන්න ඒ කියන්නේ මේ බුදුහාමුදුරන්ගේ කාලේ ඉඳන් ගත්තා. ඒ කාලේ වුණත් අර සාමින්නාංශේ නමකට රාගයක් ඇවිල්ලා කෑ ගහගෙන අඬාගෙන ඉන්නේ ආනන්ද හාමුදුරුවෝ. මට රාගයක් ආවා මට ඉවස ගන්න බෑ මොකද්ද? මේ ඒ කියන්නේ ඒ කාලේ ඒ වගේ සාමාන්‍ය දෙයක් ඕනට වැඩි හිතනවා කියන්නේ ඒක නිකන් අනිය නිකන් මේ මේ බෙල්ල කපනවා වගේ වැඩක් ඒක. කවුරු හරි මේ මේ කඩුවක් උස්සගෙන බෙල්ලට කොටන්න එනවා වගේ වැඩක්. ඒක අද ඒක සාමාන්‍ය දෙයක්. ඒ කියන්නේ අපි අද කුස්සියට ගිහිල්ලා කෑම උයාගෙන උයන්න යනකොටත් ඒ හිතන ටික ඇති භාවනා සමාධිය විනාශ වෙනවා. ඒක ඕගොල්ලෝ දන්නේ නැහැ ඒක. ඒක මම හොඳට අධ්‍යයනය කර කරපු දෙයක් ඒක. හොඳට අධ්‍යයනය කරා. එහෙනම් අපි දැනගන්න ඕන මේ භාවනා සමාධිය ඇත්තනම අපි කියන්නේ මේ ඇත්තම අපි මුලින්ම දැනගන්න මේක විනාශ වෙන්නේ කොහොමද? අපි අපි කරන මේ භාවනා මෙච්චර භාවනා මට ආවත් 60ක් දානවා 70ක් දානවා 100ක් දානවා. නමුත් මේ භාවනා හැමදාම එකම තැන. ඇයි මෙහෙම වෙන්නේ? මොකද්ද මේකට හේතුව? මොකද්ද මෙතන අපි නොදන්න කෙනෙක්ගේ 100ක් භාවනා කරොත් එක්කෙනෙක්ගේ භාවනාව හරියලා 99ම රිජෙක්ට් කමටාවන්තා ටික. කොච්චර කරත් එකම තැන. ඒකනේ වෙන්නේ අන්තිමට. හැමදාම 50කට ගෲප් එකේ භාවනා කරනවම භාවනාව කියන්නේ ඉස්සරහට යන්නේ එක්කෙනෙක්ගේ විතරයි. ඒව දෙන්නේ. අනිත් අය අනිත් අය අර අරයට සාදු කිය ඉන්න එක තමයි කරන්නේ. ඒක නැත්ත කතාව. දැන් මම කමටහන් වලට උත්තර දාන්න කලින් ඔයගොල්ලෝ උත්තර දාලා ඉවරයි. කමෙන්ට් 20ක් 30ක් විතර දාලා. ඒතර මම දන්න භාවනාව <laughs> කොහොමද ගිහින් තියෙන්නේ කියලා. මෙතෙන්දි වෙන්නේ අත්‍තරම් මොකද්ද මම දැන් කියලා දෙන්න. අපි ඕවාගේ දෙයක් හිතනකොට හරිද? එතකොට මනසේ යටින් ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද? මනස අභ්‍යන්තරෙන් ක්‍රියාත්මක වෙන මොකද්ද? තෘෂ්ණාව, තණ්හාව. තේරෙනවද මං කියන්නේ? ඔය හැම හැම සිතිවිල්ලක් යටම ක්‍රියාත්මක වෙන්නේ තණ්හාව. ළමයි ගැන, රැකියාව ගැන ඔය මොන දේ හිතුවත් අපි මතක තියාගන්න ඕන පෘථග්ජන. අපි ඔක්කොම පෘථග්ජන. පෘථග්ජන ස්වභාවය ඉන්න නිසා අපි මේ කරන කියන සෑම දෙයක් යට අභ්‍යන්තරික ක්‍රියාත්මකනේ තෘෂ්ණා. තෘෂ්ණා කියන්නේ අවිද්‍යාව. එතකොට අපි යම් කිසි ආකාරයක මේ තෘෂ්ණාව දැන් බලන්න දැන් අල්මාරියේ තියෙන සාරියක් හැට්ටයක් ওই තියෙන එකක් ඇඳගෙන යනවා කියන රිතිවිල්ල ගත්තට පස්සේ බලන්න මොන තරම් හිතට සැහැල්ලුවක් දැනෙනවද කියලා. ඔයගොල්ලෝ ඒ සැහැල්ලුව අත්දකින්න කැමති නැද්ද ඔයගොල්ලෝ? කවදා? ඕ ඕකේ පුස් ගඳ යවන්න විතරනේ තියෙන්නේ. දැන් අර අර මගේ වොෂින් මැෂින් එකේ තියෙනවා ස්ටීම් රීෆ්‍රෙෂ් කියලා. ඕනනම් ඒ වොෂින් මැෂින් එකක් අරගන්න. ඔය අල්මාරිය ඔයගොල්ලෝ මාස ගණන් අවුරුදු ගණන් තියෙන ඔය 60 සාරේ තියෙනවනේ. ඒකට දාපු ගමන් වොෂ් කරන්නේ ඒකට දාලා ස්ටීම් වලින් ඒ පුස් ගඳ අයින් කරලා දෙනවා. කියන්නේ ස්ටීම් රිෆ්‍රෙෂ් කියලා දෙන. ඕනනම් ගහලා බලන්න වොෂින් මැෂින්. දැන් පරණ වෙන අලුත් වෙලා තියෙන. ඉතින් අර පරණ සාරියක්, පරණ ගවුමක් අලුත් එකක් වගේ ඇඳගෙන යන්න පුළුවන්. අර පුස් ගඳ නැතුව. නැත්නම් ඒක ආයෙ හොදන්න වෙනවා. ඉතින් බලන්න කොයිතරම් සැහැල්ලුවක් තියනවද කියලා ඒකේ. බලන්න තෘෂ්ණාව වැඩ කරනකොටයි තෘෂ්ණාව වැඩ කරන්නේ නැතුව ක්‍රියාත්මක වෙනකොට කුස්සියට ගිහිල්ලා තියෙන එකක් උයන එකයි මේව නෑනේ මේව නෑනේ කියලා හිතනකොට බලන්න මොනතරම් හිත හිත තුල ගැටීමක් දේශයක් තණ්හාවක් ක්‍රියාත්මක වෙනවද කියලා. එතන දේශේ එන්නේ තණ්හාව නිසානේ. අවශ්‍ය දේ නැති නිසානේ. කියන්නේ අවශ්‍ය දේ කියන්නේ තෘෂ්ණාව. එතකොට මේ තෘෂ්ණාව නිසා කොහොමද භාවනා සමාධිය විනාශ කරන්නේ? විනාශ කරලා දාන්නේ. තෘෂ්ණාව මොකකටද ප්‍රත්‍ය වෙන්නේ? ඔව් තෘෂ්ණාව උපාදානයි. හරි උපාදානයි තෘෂ්ණාව මොකද්ද ඒකේ අවසාන ප්‍රතිඵලය? අවසානයේ දැන් හැදුව ප්‍රතිඵලය මොකද්ද? අපේ හිතේ තිබ්බ සැහැල්ලුව නැති කරා කියන්නේ මොකද්ද? එයා කියන්නේ එයා අපිට අලුතෙන් ආගන්තුකව ගෙනාවේ මොකද්ද? එතන තියෙන කියන්නේ පොයිසන් එක මොකද්ද? ඒකාග්‍රතාව නැති කරනවා. චේතනා දුක තණ්හාව දුකට ප්‍රත්‍යයයි. දුක දුකට හේතුව. ඔන්න අපි දන්නේ නැහැ අපේ හිතේ දුක ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ මේ මුළු අපේ මේ මුළු සම්පූර්ණ ජීවිතේම මුළු සංසාරයේම මොකක් මත තියෙන්නේ? දුක මත තියෙන්නේ. සැප මත නෙමෙයි. දැන් බුදුහාමුදුරු අයියෝ මේ දුක ගැනමනේ කතා කරලා කියලා සමහරු කියන්නේ ඔය සිංහල ගුරුවරු මම දැකලා තියෙන ආපෝ පෙන්නන්න අප්පිරියයි මන්ට නම් මේක මේ දුක ගැනමනේ දින්නේ කියලා කියනවා. රැප ගැන පොඩ්ඩක්ම ජොලියක් නේද සතුටක් විඳින්නව නැද්ද අපි විඳිනවනේ. ඒනේ දුක්ඛ ගැනමනේ තියෙන්නේ කියලා කියන මේ බුදුදහමේ දුක ගැනමලු තියෙන්නේ. වෙන එකක් ඇත්තම නැද්ද බුදුහාමුදුරන්ට කතා කරන්නේ. දුක්ඛ මත තමයි මේ සංසාරේ තියෙන්නේ. දුක්ඛ මත කියන්නේ දුක බේස් කරගෙන ඉන්නේ. එහෙනම් සැප අපි යම් කිසි වෙලාවකට සැප විඳිනවා කියන්නේ දුකින් මිදෙන්න යොදන වෑයමක් විතරයි. අපි කොයි හරි වීකෙන්ඩ් එකේ ට්‍රිප් එකක් යන්නේ ගෙදර බෝරින් හින්දානේ. ලෝකේ තියෙන හොඳම තැන ගේ කියලානේ දැන් ගයක් ගන්න අපි. අමු සුමානයක් ඉන්න බෑ ගෙදර. මම අපි හැම තිස්සෙම සැප කියලා හොයන්නේ මොකද්ද? අර දුකෙන් දුක පොඩ්ඩක් චේන්ජ් කරගන්න එක තමයි අපි සැප කියලා විඳින්නේ. අපි ටීවී බලන්නේ, සින්දු අහන්නේ, ඔය එන්ජොයි කරන්නේ, වීඩියෝ ගේම් ගහන්නේ, යාලුත් එක්ක කතා කරන්නේ සෝෂල් මීඩියා තියෙන ඔක්කොම තියෙන්නේ අර මේ මොහොතේ තියෙන බෝරින් එක නැති කරගන්න. මේ මොහොතේ මේ බෝරින් එකක් නැත්තම් මේ මොහොතේ ඉන්නේ සතුටෙන් නම් මොන කෙහෙම්මලකට දැන් ගෙයින් එළියට යන්නේ. කතින උමනාව. අමතර අතින් වියදම් කරගෙන හොටෙල් බුක් කරලා <laughs> ගමන් බිමන් යන්නේ මොකටද? දැන් මේ සතුටෙන් නම් නේද දැන් ඔස්ට්‍රේලියාව ගියක් කීයක් යන ඩොලර් මිලියනයක් විතර එනවනේ හොඳ ගියා නේද? ලක්ෂ ගාණක් එනවනේ. ගයක් අරගෙන යා ට්‍රිප් යනවා ඊට පස්සේ ඉන්න ගෙදර ඉන්න බෑ. ස්විමින් pool තියෙන ගෙවලුත් තියෙනවනේ. තියෙනවනේ. ඕනම් ගත හැකියි. ඒක නාන්නේ නෑ අර කොයි හරි කියලා මඩ වලක නාන්නේ. <laughs> කිලෝමීටර් 500ක් 1000ක් විතර ගිහිල්ලා අර කාන්තාරයෙන් මැද තියෙන මඩ වලක නාන්න තමයි කැමති. හරිද? ඉතින් ඇයි මොකක්ද හේතුව? ඒ කියන්නේ මේ ජීවිතේ හැම තිස්සෙම තියෙන. දැන් පුටුව ගොඩි ගත්තත් තියෙන දුක. ටිකක් කියලා ගියම් පස්සපැත්ත රිදෙනවා. ඉන්න බෑ. ඕන්න නිදාගත්තට පස්සේ කැමරාව කයි කරලා බලන්නේ කීපාරක් අපි එහෙට මෙහෙට පෙරලෙනවද කියලා. ඉන්න බෑ දැන්. වයසට ගියාම අයිය අර වෝටර් බෙඩ් කියලා තියෙනව නේද? ඇයි ඒ වෝටර් බෙඩ් එක දාන්නේ? දුක නිසා මෙහෙම අපි එක තැනක මෙහෙම ඉන්න බෑ අපිට. ඒක පෙරලෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒක බරපතල ප්‍රශ්නයක් වෙනවා එතන. ඇඟේ උෂ්ණත්ව යාමනය පිළිබඳ ප්‍රශ්නයක් වෙනවා. තුවාල එනවා. එක තැන වාඩි වෙලා ඉන්නත් බෑ නේ විනාඩි 5ක් අපිට අපිට කියන්න පුළුවන් අපි මේ සැප මතයි මේ ජීවිතය ගත කරන්නේ කියලා. එතකොට අපි සිතිවිල්ලක් ගැන උපාදානය කරගෙන එහෙම නැත්නම් තෘෂ්ණාව ක්‍රියාත්මක වෙනකොට ඒ තෘෂ්ණාවෙන් අපි දැන හෝ නොදැන අපි දුකටපත් කරලා තියෙනවා. චෛසික වශයෙන් අපි දුකටපත් කරලා තියෙනවා. නමුත් ඒක වෙලෙට අපිට තේරෙන්නේ අපි ළමයෙකුට කෑ ගහනවා නේද? එහෙමනේ කරන්නේ. බැනලා එලවනවා. මොකක් හරි කරනවා. නමුත් ඒ වෙලාවේ හිතට ආයේ දුක. එතකොට මේ දුක භාවනාවත් එක්ක කොහොමද සම්බන්ධ වෙන්නේ? අපි දැන් උයන්න යනකොට එතන දේවල් හරියට නැති හින්දා අපි එතන දුක් වෙනවා. ගමන බිමනක් යනකොට ඇඳුම් හොයන්න යනකොට එතන අපිට දුකටපත් වෙනවා. ඒ ඇඳුම හොඳ නැගෙන ඉතින් වෙන ෂොප් එකකට යනවා. එතන තියෙන ඇඳුම් ටිකත් ඔක්කොම බිමට හදිනවා. ඇදලා ආයි මේක හරිය නැගෙන අල්ලපු කඩේට යනවා. කොහොමනේ? සාරි තෝරන්න යනකොට සෙරප්පු තෝරන්න යනකොටත් එහෙමයි. සාරි පාඩර තමයි සෙරප්පු ගන්න. තියෙන්න ඕනේ ඒක හරියට. එතකොට මේ දුක කොහොමද භාවනාව අපි සමාධිය විනාශයට පත් කරන්නේ? එතකොට මේ දුකේ විරුද්ධාර්ථය මොකද? සැප. ඔව් සැප තමයි. භාවනාවත් එක්ක කොහොමද සම්බන්ධ වෙන්නේ? දුක් නිරෝධය. කෙහෙම්මල්. දැන් මේ දුක තියෙනවනේ. මේ දුක නිසා අපේ නොදනුවත්ව ඒකෙන් විනාශයට පත් කරන්න අපේ මේ තෘෂ්ණාව නිසා හටගන්න දුක නිසා විනාශයට පත් කරන්නේ පස්සද්ධිය. පස්සද්ධිය සහ කය සැහැල්ලු. අපි කියන්නේ අපි දුකසේ ඉන්නවා කියලා. ඉන්නවා කියලා කියන්නේ. දුස්සීලය දුකසේ ඉන්නේ. දුකසේ ඉන්න කෙනාට කාය පස්සද්ධියක් නැහැ. තර පස්සද්ධිය නැති වෙච්ච ගාම කෙලින්ම ඊළඟට කාවද කඩාගෙන වැටෙන්නේ. සමාධිය. සම් භාවනා සමන්්‍ය. මං කියවනේ අර චක්‍රේ දැන් ගන්න වෙනවා කියලා මතකද? දෙපාන්දරම් මං කිව්වේ. භාවනාවේදී යම් කෙසේ ඒකාග්‍රතාවයක් ඔයගොල්ලෝ පොඩි හරි විනාඩි 5කට හරි විනාඩි 5කට ඒකාග්‍රතාවයක් හටගත්තා නම් ඒක සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා. ඔයගොල්ලන්ගේ දෛනික ක්‍රියාකාරීත්වය නිසා. නෝක තමයි භාවනාවේදී තියෙන භාවනාවට තියෙන ප්‍රධාන සතුරක්. ඉතින් හැමතිස්සෙම අපි මතක තියා ගන්න ඕන හිතට අපි පුළුවන් තරම් අර භාවනාවේදී ගත්ත පස්සද්ධිය, කාය පස්සද්ධිය, චිත්ත පස්සද්ධිය, ඒ මනස ඒකාග්‍රතාවය නිසා හටගත්තු ඒ සමාජි තත්ත්වය, ඒ සැපය, ඒ සුවේ, निराமிස සුවේ ඒක විනාශ වෙන්නේ නැති වෙන්න අපි පාත්තා ගන්න ඕන. ඒක පවත්තා ගන්න තමයි අපි එදිනෙදා ජීවිතයේ තියෙන උපාදානයන් ප්‍රමාණය අඩු කරගන්න ඕනේ. එදිනෙදා ජීවිතේ අපි ගෙදර ඉන්න අයට අල්ලපු ගෙදර ඉන්න අයටයි හයියෙන් කෑග ගහ මෙහෙමයි මෙහෙමයි කියලා රණ්ඩු රණ්ඩු වුණ ගමන් ප්‍රශ්න ඇති කරගත්ත ගමන් භාවනාවේ ඒකාග්‍රතාවයට තමයි ඒක කෙලෙම ඇටැක් කරන්නේ. ඒතර ඇත්තටම ඔයගොල්ලෝ සීලේ හින්දා නෙමෙයි ඇත්තටම මේක වෙලා තියෙන්නේ නේ. සිල්පදයක් කැඩලා නැහැ දැන් ඊතර දැන් බලන්න දැන් ගොඩක් අය දැන් දැන් කුළුණු ගත්තා දැන් ශික්ෂාපද කඩලා නැහැ නේ කවදාවත් නේ එහෙම කරලා නැහැ නේ ප්‍රාණඝාතය කරලාද අදින්නාදානය කරලාද කාම මිත්‍යාචාරය ඇතිරිලාද බොරු ගේලාද නේද හොරකම් කරලාද මත්පැන් පානය කළා නැහැ එහෙනම් බාන හරියන්නේ නැහැ නේද එතකොට සාමාන්‍යයෙන් අපි කියන්නේ සීලය හොඳයි නම් සමාධිය හොඳ නැහැ එතන එතන තියෙන වෙන කතන්දරයක් එන්නේ වෙන රූට් එකක් තියෙන එතන ඒ රූට් එක එන විදිහ එන්නේ ඔන්න ඔතනින් මොකද හිතේ ඒකාග්‍රතාවයට කලින් එන කයේ සැහැල්ලුව පස්සද්ධිය සමා අපිට අර සමීකරණයක් විදිහට අපි කුසල සීලයෙන් එන්නේ නේද මතකනේ කුසල සීලය නිසා හිතේ එකඟතාවය ඇති වෙනවා එකඟතාවය තියලා හිත ප්‍රමෝදයටපත් වෙනවා ප්‍රමෝදේ ප්‍රීතියක් බවටපත් වෙනවා ප්‍රීතිය පස්සද්ධියක් බවටපත් වෙනවා පස්සද්ධිය තමයි හිත ඒකාග්‍ර සමාධියකට එන්නේ එක සීලේ ඉඳන් එන එක හැබැයි අපේ එදිනෙදා ජීවිතේ අපි කරන වැරදි නිසා අඩුපාඩුකන් නිසා අපි ශික්ෂාපද නැති කරගත්තේ නැතුණාට අපිට පුළුවන් ශනිකව අපේ කාය පස්සද්ධිය විනාශ කරලා දාන්න. කාය පස්සද්ධිය විනාශ වුණ ගමන්ම සමාධිය බිඳ වැටෙනවා. අපි කෙනෙකුට හයියෙන් <laughs> සැර කරලා කතා කරපු ගාම මොකද අපි සැරෙන් කතා කරන්නේම එතකොට අපිට දුකක් ආපු හින්දානේ. දුකක් ආවේ අපි කියන විදිහට එයා වැඩේ කරේ නැති හින්දානේ. එතකොට එහෙම හිතුනේ තණ්හාවෙන් දනේ මේ වැඩේ Tamanට ඕන විදිහට කරගන්න තියෙන උමනාවනේ. නේද? දැන් ගෙදර ඉන්න ළමයි ලව්වා අපිට ඕන විදිහට ළමයි අපි හසුරවන්න යනවා. අපිට ඕන විදිහට. නේද? දඟලන්නේ නැතුව හිටපන්කුවාම දඟලන්නේ නැතුව ඉන්නවලු. හරි එහෙම ඉන්නේ නැහැ පොඩි අය. ඉතින් අපි අන්න ඒක තේරුම් ගත්ත දවසට ළමයි එක්ක තියෙන ගැටීම නැති වෙනවා. මොකද අපි යනවා අපිට වැඩි එකක් ළමයින්ට දෙන්නේ. ළමයි ඉගෙන ගන්න ඒවා අපි පරීක්ෂා කරන්න බලන්න යනවා. හොඳයි දැන් ඔය ශිෂ්‍යත්ව විභාග නැති කරන එක මම හරිය කැමතියි. ලැබන අවුරුද්දින් නැහැ නේ ශිෂ්‍යත්ව විභාගය. ගොඩාක් හොඳයි. මාලිමාවටම තමයි ඡන්දෙ දෙන්න ඕනේ. <laughs> ඒක අටවසරට අටවසරට දාන්න ඕනේ. ඇයි මේ ළමයිකට ඉගෙන ළමයිකට ළමයින්ගේ බ්‍රේන් එක ඩෙවලොප් වෙන්න මේ දෙමාපිය දෙන්නේ නැහැ. ළමයට ඕනේ. ඔව්. ඉතින් අන්තිමට මොකද්ද වෙන්නේ? දෙමාපිය දුකටපත් වෙනවා. ළමයි දුකටපත් වෙනවා. ඒ ළමයින්ට වෙච්ච බලපෑම එන්නේ අවුරුදු 30 35ට යනකොට. ඒතර ජොබ් එක කරන්න යනකොට Tamanට පොඩි ප්‍රශ්නයක් ඒක ඉවස ගන්න බෑ. ඊට පස්සේ මිනි මැරුම් අනම් අනම් ප්‍රශ්න ඔක්කොම එනවා ඊට පස්සේ. ડિප්‍රෙෂන් ඔක්කොම එන්නේ අර පහ වසර ශිෂ්‍යත් විභාගෙ ලියන්න ගිහිලා ඇචීත පීඩනේ. ඒකේ බ්‍රේන් එකේ ඩැමේජ් එක තමයි අවුරුදු 25 30න් පස්සේ ඒක ડિප්‍රෙෂන් දක්වා එන්නේ. ඇන්සයිටි දක්වා එන්නේ. දැන් ගමේ ඉන්න බලන්න අර ටෑර් පද්දගෙන යන මීමුරේ හිමින් ඉන්න ළමයි ඉන්නවනේ. ඒ මේ ගස් උඩ පැන පැන උන්ට මොන ડિප්‍රෙෂන් එකක් නැහැ. එහෙම තියනවාද? මානසික ප්‍රශ්න තියනවාද මොනවද? කක්වත් නැහැ. මේ ටවුන් එකේ තරංකාරීව ඉගෙන ගන්න ළමයින්ට තමයි ඔක්කොම මානසික රෝග ටික තියෙන්නේ. ඉතින් ඒකෙන් වෙන්නේ මොකද? දෙමව්පිය ළමයි එක්ක ගැටෙනකොට, එදිනෙදා කටයුතු එක්ක ගැටෙනකොට අපේ තියෙන කයේ සැහැල්ලුව, සැපවත් බව දැන් බලන්න ඔය දේවල් උපාදාන කරගන්න නැතුව නිකන් සෝපාව නිකන් වාඩි වෙන්න බලන්න කොයිතරම් සැපයක් තියනවද කියලා. අර වගේ රණ්ඩුවක් කියලා වාඩි ගන්න බලන්න. මොනතරම් ඇඟ නිකන් ගිනි ගන්නවා වගේ වෙලාට නේ. හැබැයි <laughs> ශික්ෂාවද කඩලා නැහැ සමින්නාස් මම. තම <laughs> හොඳට සිල් අරන් තියෙන. අට සිලුස් සමාදන් වෙලා තියෙන. දැන් භාවනාව යන්නේ. කදේ? ඉන්ද්‍රි සංවරෙත් හොඳයි මගේ. ඇයින් දකින රූපය කෙරේ මගේ හොඳ එකක්ගද ම ගෙදර රණ්ඩු එදරවලි ඒක නිසා අපි දැනගන්න නොව භාවනා කරන ඕනම කෙනෙක්ගෙන් අහල බලන්න දෙමං අහල තියෙනවා ගොල කිසිම දෙයක් ගැන ඒ තියෙන විදිහට ඒක කරනවා මිසක් වැඩි වැඩ දාන්න යන්නේ නැහැ. මොකද වැඩි වැඩ දාන්න අපි අලුතෙන් විශාල සිතවිලි ප්‍රමාණය, විශාල චේතනා ප්‍රමාණය පහළ කරගන්නවා. ඒ ගැන හිතන නිසා ඒ වෙලාවේ ක්‍රියාත්මක වෙන තෘෂ්ණාව නිසා තණ්හාව නිසා හිත අපි නොදැනුවත්ම හිත දුකටපත් වෙන කොහොමද දුකේ තමයි ඉන්නේ තව තවත් දුකටපත් වෙනකොට දුක ප්‍රත්‍ය වෙන්නේ ප්‍රතිවිරුද්ධාර්ථය තමයි පස්සද්දි පස්සද්දි විනාශ කළා දාන. ඒ වගේ වෙලාවකට භාවනාවට වාඩි වෙන්න බෑ භාවනා කරන්න බෑ වෙලා. ඒක නිසා අර භාවනාව කියන්නේ අපි සාමාන්‍යයෙන් ගත්තා මෙන්න මෙහෙම සිග්සැක් විදියට තමයි යන්නේ ඉතින්. ආයි භාවනා කරනවා, ආයි වැටෙනවා, ආයි කරනවා. හැමදාම එකම තැන. ඒක නිසා අපේ එදිනෙදා ජීවිතේදී ඒ ස්වභාවික පරිසරය තුළ යමක් තියෙනවනම්, gedara ඇඳුම් පැළඳුම් වෙන්න පුළුවන් ඕනම දෙයක්. අලුතෙන් ඇඳුමක් ගන්න ඕන නම් තියෙන ඇඳුම් හොඳ නැත්නම් බැලුවා හොඳ නැහැ ලිස්ට් කරා. හරි මේ මේ ඇඳුම් මම විසික් කරලා දානවා. එහෙම නැත්නම් කාට හරි දීලා දානවා. එහෙම නැත්නම් පුච්චලා දානවා. හරි ඩස්පින් දානවා. හරි දැම්මා. ඒ මාසෙට ඇති වෙනවා. අවුරුද්දට ඇති වෙන ඒක ඇඳුම් ටික ගෙනාවා. බලන්න කොයිතරම් ඒක. සෑහලුවක්ද කියලා හිතන්න. මේක වෙඩින් එකකින් වෙඩින් එකට පාටියෙන් පාටියට ඇඳුම් එක්ක රණ්ඩු කර කර ඉන්න මෙතන. කරනවනේ අනිවාර්යයෙන්ම. ඔය මං කියේ කරඬුවක් විතරයි. හැමදේම එහෙමයි ඉතින්. ඒ හැම එකක්ම නිසා මොකද වෙන්නේ? දැන් තනුජා ඉන්නවද කියන්න බලන්න. සජීවී දර්ශකයක් ඉන්නවා අපිට. <laughs> අහලා බලන්න. දැන් මම කියපු කතාව බොරුද? කොහෙ ඉන්නවද? මං කීප දේවල් අහගෙන හිටියේ. සොන්වන්ස ඇහෙනවද? ඇහෙනවා ඇහෙනවා ඇහෙනවා. ඇත්ත සොන්වන්ස. පිළිගන්න. එහෙම ඇත්ත. දෙයට මහා. එතකොට දැන් Taman කොහොමද කරන්න කියන්නේ? <laughs> දැන් මේ උනන්ට. නේද? ඒ විදිහ තමයි. ඇත්ත කියලා හරියන්නේ නැහැ. දැන් උදාහරණයක් උදාහරණයක් අරගෙන තමන්ගේ පැට්‍රිස් එකක් මොකක් හරි කරපු එකක් තියෙනවා. දැන් මේ මොකද්ද? එක්ස්පීරියන්ස් එකක් නේ. තියෙනවා සන්නත ගොඩක් දැන් අපේ ටූටි දුවක් බැලුවොත් එයාත් අර ලබන අවුරුදු 27 ලියන්න ඉන්නේ. ඉතින් එයා ගැන වුණත් මම මෙහෙම ලොකුවට ඉතින් හිතන්නේ නැහැ. එහෙනම් එයාගේ පේපර් වල ලකුණු අඩු වැඩි වුණා. ඒක මං ඉතින් හිතන්නේ නැහැ කියන. එයා දෙන්න ඕන උපදේශ දෙන ඒ වෙලාවට. ඔව්. පොඩ හයියෙන් කතා කරන්න. ඒනට අඩුයි වගේ මයික්‍රොෆෝන් එකට ඈතින් වගේ තියෙන්නේ. දැන් ඇහෙනවද සවනස? දැන් ඇහෙනවා. අනිත්යට ඇහෙනවනේ. අනිත්යට ඇහෙනවනේ. ඔව්. ඇහෙනවා. ඔව්. කියන්න බලන්න ඒවා උදාහරණ ටිකක් තමයි. මේගොල්ලන්ට දැන් කොච්චර කිව්වද මේක කියන්නේ කියලා නෙමෙයි ඒක වක් කරලා පොවන්න ඕන. දැන් මේ ළඟදී ගියා මේ ලොකු දුවගේ මේ ඉස්කෝලේ රැස්වීමකට පැය 4ක් විතර දේශනාවක් තිබ්බ සවනස. ඔව්. ඒක ඒක කිව්වා පැය මේක පැය 3කට වැඩි තියෙනකෝ ගම මම පොඩ්ඩක් අදිස්ථාන කරා මට හිතුණා මේක ඊද දන්නේ නැහැ කියලා මම ඒක එන්න එපා කියලා මම අදිස්ථාන හිතේ ඒකට මම කේ ඔක්කොම අහන් හිටියා අහන් ඕනේ ඉතින් දරුවෝ සම්බන්ධ දේවල් ඔව් පොඩ්ඩක් පොඩ්ඩක් අන්න ඒක ඉතාමත් වැදගත්ද දැන් දන්නවනේ අපි වසභාජනයකට අත දාන්න යන්නේ කියලා යන්න කලින් ග්ලව්ස් එක දාගෙන යන්න ඕන දැන් එතෙන්ට ගිහිල්ලා කවුරුවත් ග්ලව්ස් දාන්න නැහැ <laughs> අපි ගෙදරින් යන්න ඕන ග්ලව්ස් එක දාගෙන එතන ඕන වසක් සයිනයිඩ් උනත් අල්ලන්න පුළුවන් ඔව් කියන්නේ පස්සේ ඉතින් මට ඒ කිසි දෙයක් ආවේ නැහැ ඉතින්. කිව්වේ මොනවද කියලා මතක නැහැ. විතර ඉන්න වුණා. <laughs> මම ඒ කියන්නේ යාට ඒ වෙලාව යාට දෙන්න ඕන උපදෙස් ටික දුන්නා මේ මිස් කෝලෙන් කිව්වා මේ විදියට ඉන්න එහෙම එයාට කිව්වා ඉතින් මම වැරදිලා මේ පුත් නෙමෙයි එහෙම ප්‍රශ්න තිබුණෙත් නැහැ මම මිස් එකක් කතා කරා මේ ඉස්සරහට වෙන්න පුළුවන් දේවල් ඉතින් මම යාට උපදෙස් දුන්නා ඊට පස්සේ මම ඒක අයින් කරයි මම හිත හිත හිටියයි කියලා වැඩකුත් නැහැ නේ ඔව් ඒ කියන්නේ අඩුපාඩු අපි කියමු දැන් යම් කිසි විශේෂයකට ළමයි දුර්වල නම් ඒක ළමයට කෑ ගහලා හරියන්නේ නැහැ. දුර්වල නම් ඒක තමන්ගේ දන්න විෂයක් නම් සම්බන්ධවත් නෙමේ ස්වාමීන් වහන්සේ මේ ගොඩක් මේ දැන් ඔය ඉස්කෝලවල මේ ඔය තියෙන ගොඩක් ඔය මේ මත් පෙති ප්‍රශ්න ඒ වගේ. ආ. ලොකු දේවල් ටිකක් ගැන කතා කරේ. ඔව්. ඉතින් කොයි දේ වුණත් ඒක තමන්ට අදාළ නැත්තම් කෙලින්ම ඒ වෙලෙම නේද? අයින් කළා දැම්ම. තමන්ගේ ළමයට අදාළ නැහැ. ඊට පස්සේ නමුත් ඉතින් සහයෝගයක් අපි දක්වන්න ඕන අපේ පැත්තෙන්. ඒ වගේ පොදු දේවල් වලට. ඉතින් එතෙන්දිත් අපිට පුළුවන් යෝගාචරයට ඇඟ බේර ගන්න දැන් කවුරු හරි යමක් ඉදිරිපත් වෙලා යක් කරනවා නම් ඒකට සහයෝගය දක්වනවා. තේරෙනව නේද? ඒකට අපි සහයෝගය දක්වනවා අපි චේතනා පහල කරලා ඕම නෙමේ මෙහෙමයි අපි මෙහෙම කරම මාත් වෙන්න බත් මුලක් බැඳගෙන අපි කරම හෙට උඳින <laughs> උදැල්ලකුත් අරගෙන කියලා අන්න එහෙම plan ගහපු ගමන් වෙන්නේ අපේ අර භාවනා පස්සද්දී නැති වෙලා යනවා. මොකද අපි හිතනවනේ හරි. ඒ කියන්නේ එතකොට තණ්හාව ඊට දැඩිව අපි යමු මෙහෙම ජොලිය පාටියක් දාම කරන ගා සමාදානයක් දාම සමාදානෙකුත් තියෙන ලබන සුමානේ කරමුයි කියලා දැන් එහෙම යනවනේ. ඉතින් මෙහෙම කට්ටිය නේද? අපි සෙට් වෙමු කියලා ගිය ගමන් තර තණ්හා තමයි ක්‍රියාත්මක ක්‍රියාත්මක වෙච්ච ගමන් පසද්දීට තමයි තමන්ගේ භාවනා පස්සද්ධිය කියන්නේ අන්තිමට කර භාවනා වාරේ භාවනා පස්සද්ධියට තමයි මොකද හැම භාවනා වාරයකම කාය පස්සද්ධියක් තියෙනවා. යෝගාචරයට දැනුන්නේ නැතන හැම භාවනා වාරයකම මනස ඒකාග්‍රතාවයකුත් තියෙනවා සමාධියකුත් තියෙනවා කායපස්සද්ධිය ඔක්කොම ටික තියෙනවා ඒක ප්‍රකට වෙන්නේ නැහැ හැමෝටම නමුත් අපි අනවශ්‍ය දේවල් කරන්න ගිහලා මොකද වෙන්නේ අර ටික විනාශ කරලා අපි අලුතෙන් ආයෙ හදනවා අර කුඹුරු කොටනවා වගේ තමයි දැන් අර අපි දැන් කුඹුරේ වීහාන්න කලින් වීහින්න කලින් පුරන් දෙමේ කියලා දෙපාරක් කොටනවනේ නමුත් ඇත්තටම අපි අර අර උදැල්ලෙන් කරන්නේ අර උඩ පියල්ලෙන් යට පියල්ල වහන එකනේ පුරන් කොටනකොට. නමුත් අපි දන්නේ නැහැ යටපැත්තේ තනකොළ ඇට තියෙනවා. ඒ ඒවා මැරෙන්න මා කියන්නේ ඔය මේ තෘණ බීජ අවුරුදු ගාණක් තියෙන පොළොයට. උඩට ආපු ගමන් පැලවෙනවා. අපි හිතනවා අපි මේ මේ ඒ තන තනකොළ ටික විනාශ කරා කියලා. නමුත් ඇත්තටම කරන්නේ අර තනකොළ යට තියෙන ගිය කන්නේ තනකොළ ඇට ටික මේ කන්නේ උඩර ගන්න එක තමයි කරන්නේ. අපි දැන් ඉස්සර මට මතකයි මම කුඹුරු කරනකොට මෙහෙම නිකන් ආයේ වීදුරුව වගේ <laughs> කකුලෙන් අර මේ මේ වපුරනකොට දැකලා තියෙනවනේ කකුලෙන් වපුරන්නේ. මේව කරලා ඉතින් නමුත් සති දෙක යනකොට චූටි පැල හට ගන්න වල් පැලෙන්නේ. නමුත් එතෙන්දී අපි කරන්නේ අර වල් පැලයට පැලවෙන්න කලින් කොහොම හරි ගුවන් ගහ උඩට ගන්න ඕන. උඩට ගත්තට පස්සේ අර වල් පැලයට නැවත උඩට එන්නේ නැහැ. ඒකයි දැන් ඔය ඉටකොලයක් දාලා කරන්නේ. දැන් දන්නවනේ අලුත් ඇග්‍රිකල්චර් සිස්ටම් එකේ ඉටකොලයක් දැම්මා ඒ ඒ ගහ පැලවෙන්න ඕන තැනට පොඩි සිදුරක් තියෙනවා. එතන තමයි බීජය දාලා පැල කරන්නේ. එතන අනිත් තැන්වල වල් පැලෑටි හැදෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ අපි දැනගන්න ඕන හැමතිස්සෙම ඔය යට තියෙන ටික උඩට ගන්න නැතුව තියාගන්න. එතකොට වෙන්නේ මොකද? හැමතිස්සෙම අර අපේ මනසේ ඒකාග්‍රතාවය හා සමාධිය නිතර නිතර අපි ගොඩනගනකොට අලුතෙන් ඒක විනාශ කරන්න නැතුව නැවත නැවත අපි ගොඩනගා ගන්නකොට මොකද වෙන්නේ අර හිතේ තියෙන කෙලෙස් විශේෂයෙන් තෘෂ්ණාව ටික ටික ටික ටික අඩු වෙලා යනවා. එහෙම අඩු වෙලා අඩු වෙලා යනකොට අපි ඒක අඩු වෙනවා කියලාත් දැනගන්නවා. හැබැයි අපි ඕවගේ අනවශ්‍ය වැඩක් කරන්න ගිය ගම මතක තියාගන්න අර අවුරුද්දක් භාවනා කරලා ගත්ත මේ වගේ එක දවසින් එක තප්පරෙන් අපිට නැති කරගන්න පුළුවන්. ඔගොල්ලෝ කරන්නේ අන්න ඒකයි. එක ෆෝන් කෝල් එකකින් අවුරුද්දක් කරපු භාවනාව ආර ටික ඉවර කරලා දානවා. <laughs> ඒක නිසා හැම තිස්සෙම මතක තියාගන්න ඕනේ මම මේ භාවනා යෝගාවචරී කියන එක. ප්‍රවේශම් වෙන්න ඕන කියන එක අපි හැම තිස්සෙම මතක තියාගන්න ඕන මොන දේ කරන්න ගියත් අර තනුජ කිව්ව කතාව ඒක හරියටම හරි අපි ළමයි එක්ක ගනුදෙනු කරන්න යනකොට ඉදිනදා වැඩක් කටයුතු කරන්න යනකොට මේක මට මගේ කාය පස්සද්ධියට ප්‍රශ්නයක් වෙන්න බෑ මේ වැඩේ. ඒක අන්න එහෙම අපි සමහරවිට වැඩක් කරගෙන යනකොටත් වැඩ මොන හරි දෙයක් කරගෙන යනකොටත් අපි කියනෝනේ මට මෙහෙම වෙන්න බෑ මම මේ වැඩේට එනවා මට මෙහෙම පාඩු වෙන්න බෑ පාඩුවක් සිද්ධ වෙන්න බෑ වැඩේට එන්න වැඩෙත් කරන්න ඉතින් මේ වැඩේ අපි දෛනික සතිය ඉන්ද්‍රිය සංවරයෙන් දෛනික සතියෙන් කරනකොට අර මොකද වෙන්නේ? අර පස්සද්ධිය මේන්ටේන් වෙනවා. සීලෙන් ඉන්ද්‍රිය සංවරයෙන් දෛනික සතියෙන් කරන්නේ අපි භාවනාවේදී ගන්න කාය පස්සද්ධිය මේන්ටේන් කරන එක කරන්නේ. සමාධිය මේන්ටේන් කරනවා අර මම දැන් සූරවීරගේ සමටා වார்த்தාව කියුවේ ඒකයි. එයාගේ සක්මන එදිනෙදා ජීවිතයේදී විදිනකොට මොකද වෙන්නේ? භාවනාව මේන්ටේන් වෙනවා. ඔයගලන්ට ඒක කරගන්න බෑ. දැන් වාහනයක් වෙලාවට සර්විස් කරේ නැත්නම් මොකද වෙන්නේ? වාහනේ ආයු කාලය අඩු වෙනවා. ඉතින් ඕක තමයි මේ භාවනාවේදී කරන්න දෙන්නේ. හරියට සර්විස් එක තියෙන්න. ඔයගලගේ සර්විස් එක ආෆ්ටර් සර්විස් හොඳ නැහැ. <laughs> ඒකයි. භාවනාවේ ආෆ්ටර් සර්විස් හොඳ නැහැ. මුලදී ආ මෙහෙම කමටාමන්ත අරගෙන කියලා භාවනා කරනවා. ආ ටික කාලයක් ගියාට පස්සේ ඒක සර්විස් එක නැහැ. මදි. ඒ සර්විස් එක හොඳයි නම් ඒ ඒ භාවනාවේ ක්වොලිටි එක ඒ தત્ත්වේ අපිට කන්ටිනියු කරගන්න පුළුවන්. අන්න ඒකට හිත යොදවලා තමයි දෛනික වැඩ කටයුතු අපි කරන්නේ. ඒ කියන්නේ අපි මේ දෛනික වැඩ කටයුතු කරන්නේත් භාවනාවට අනුග්‍රහය පිණිස. නමුත් ඕගොල්ලෝ දෛනික වෙන කටයුතු කරන්නේ භාවනාව සම්පූර්ණයෙන්ම පැත්තකට ඉසික් කළ දාලා භාවනා ගැන මතකවත් නැහැ. ඔන්න උත්තරනේ ප්‍රශ්නේ තියෙන්නේ. භාවනාවට වඩු වෙන්න යනකොට තමයි භාවනාව මතක් වෙන්නේ. චර භාවනාව සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගිහිල්ලා හැබැයි අර පස්සද්දී මේන්ටේන් කරගෙන භාවනාවට වාඩි ගන්නකොට තනුජා භාවනා කරනවා වගේ භාවනාවට වාඩි ගත්තා ගාම හොඳ සමාධිය ඒකාග්‍රතාවයකින් තමයි භාවනාව පටන් ගන්න. ඕගොල්ලෝ ඒක කරලා ඒක උපයලා තමයි භාවනාව නතර කරන්නේ. හැමදාම. පස්සද්ධිය සමාධිය කියන්නේ උපද්දවල භාවනාව නතර කරන්න නෙමෙයි තියෙන්නේ. එතනින් භාවනාව පටන් ගන්න කියලා මේ කියන්නේ. නමුත් ඕගලන්ට ඒක කරන්න විදිහක් නෑ. ඕගොල්ලෝ හැමදාම උපේන ඒකාග්‍රතාවය හා සමාධිය විනාශ කරගෙන තමයි ඊළඟ භාවනාව. ඉතින් හැමදාම ඒක හදන්න. සමාධිය හදන්න වෙනවා ඕගලන්ට. හදනවා විනාශ කරනවා. හදනවා හොදනවා මඩේ දාන. ඕකනේ කරන්නේ හැමදාම. නේද? කුල්නුට තේරෙනවද? කුල්නුට තමයි අද දවසේම <laughs> අද වැඩසටහන <laughs> කුල්න එන හැම තමයි කරේ. ඒක දැන් මටත් කනගාටුයි ඔයගොල්ලෝ කියන්නේ. භාවනා හරියන්නේ දෙන. මොකද හේතුව දැන් මට තේරෙනවා වැරද්ද තියෙනවා කියන්නේ. වැරද්ද තියෙනවා නමුත් ඔයගොල්ලන් තේරෙන්නේ මොකද්ද තියෙන බරපතලකම. Taman දන්නේ නැහැ නේද? මෙහෙම එකපාරටම ළමයිකට සැර කරනකොටම ආයි උයි ගාලා සැර කරන්න යනකොටම දැනගන්න ඕන භාවනා සමා මේ පසද්දී විනාශ වෙනවා කියන එක. මොකද දුක දුකේ ප්‍රතිවිරුද්ධාර්ථය පස්සද්දි. පස්සද්දේ ප්‍රතිවිරුද්ධාර්ථය දුක. දුකසේ වාසය කරන. ඒක අර බුදුහාමුදුරුවෝ කියන්නේ ඉන්ද්‍රී සංවරයක් නැති සීලයක් නැති භික්ෂුව දුකසේ වාසය කරනවා. ටික දවසක් ගියාම සීල මේ පැවිද්ද එපා වෙනවා. ඒ සිවුර ඇරලා යන්නේ ඒක. පස්සද්ධියක් නැහැ. ඒකයි හේතුව. පස්සද්ධියක් තියෙන කෙනෙක් වෙන වැඩක් කරයිද? භාවනා කරන නිසා. මොකද ඒක වෙන එකකින් ගන්න බෑනේ. පැහැදිලි නේද? කාට හරි මොනවද තියෙනවද දැනගන්න. හොඳටම පැහැදිලි දැනට නෑ මට අදාළයි. ඔව්. අදාළයි අදාළයි හැමෝටම අදාළයි. දැන් බලන්න දැන් මම දැන් මේක දැන් ඔයගොල්ලෝ දැන් කිව්වට පස්සේනේ දැනගන්නේ. මත් භාවනාව කරන කෙනා බලන්නකො එයාට ඒක ඔටෝමැටිකල දැන් මම තනුජට ඕක කිව්වේ නෑනේ එයාට. ඕම මම ලෙක්චර් එකක් දුන්නේ නෑ. ඒ දෙන ලෙක්චර් එක තමයි ඕගලන්ටත් දීලා දෙන්නේ. නමුත් එයා කරන ඕගොල්ලෝ කරන්නේ නෑ. ඇයි එහෙම වෙන්නේ? අන්න ඒක තමයි කියන්නේ. ඒක තමයි පාරමිතා පිරෙනව මදි කියලා කියන්නේ. එතකොට පාරමිතා අඩු කෙනාට අපි උපදෙස් දෙනවා කරන්න කියලා. උපදෙස් දුන්නාට පස්සේ එයා ඒක කරන්න පටන් ගත්තට පස්සේ එයාගෙත් මේ පාරමිතා ටික නිවන් දකින්න අවශ්‍ය කරන පාරමිතා ටික සම්පූර්ණ වෙනවා. කරන්නේම නැත්තම් ඉතින් බාණේකට ගහලා දක්වන්න තමයි තියෙන්නේ. ඉතින් වෙන කරන්න දෙයක් නැහැ. දැන් ඔය එකපාරක් මගේ කවුරු හරි ළමෙක් කරේ කවුරු හරි ඇහුවා දැන් ඔබ වහන්සේ දැන් හැමෝටම ආනාපාන සතිය දෙන්නේ කියලා. දැන් එක එකනට එක එක කර්මස්ථානනේ දෙන්නේ. නෑ ඇහුවේ මොකද්ද? ඔව් දෙන්නේ නේද? නමුත් හැමෝටම ආනාපානසති භාවනාව හරියන්නේ නැහැ නේද? ඒක නේද මේකට හේතුව කියලා. මං කිව්වා ඔව් ඉතින් හරියන්නේ නැහැ තමයි. ඉතින් මගෙන් ඇහුවා ඉතින් දෙන්නේ මොකද කියලා. මං ගිහලා හරියනකම් දෙනවා කියලා. <laughs> කවදා හරි හරියයිනේ. හරියනකම් මඩවන. කුඹරේ වීහින්න පුළුවන් වෙනකම්ම දක්වනවා. දක්වලා කවදා හරි එනවා වීහින්න පුළුවන් කාලය කුඹරේ. එතකොට හරියයි. ඒක ඉතින් බුදුහාමුදුර ගැන ආනාපානසති භාවනාව කියන ඕනම කෙනෙකුට හුස්ම දැනෙනවා නම් ඕන කෙනෙකුට කරන්න පුළුවන් භාවනාවක්. ඒකේ චරිත වෙන් කිරීමක් එහෙම නැත්නම් ඕනම චරිතයකට ඒක හරියනවා. දැන් අපි විසුද්ධි මාර්ගයේ තියෙනවනේ චරිත වලට බෙදනවනේ. මෝහ චරිත, රාග චරිත, නේද? දේශ චරිත. ඒ අයට ඒ කර්මස් නමුත් ඒක ඒක බුදුහාමුදුරුවෝ ඒක එහෙම කරලා නැහැ. පසු කාලිනව කරගත්තු බහූබූත වැඩ තමයි. වැරදි ක්‍රම. චරිතයක් කියන එක අපි කොහොමද එහෙම මේ මේ ඉගෙන ඒකත් ස්ථිර සංඥාවෙන් ගන්න. චරිතය. මෙයා රාග චරිතය. මෙයා මෝහ චරිතයක් කියලා ගන්න. දැන් කල්යන මිත්‍රයෙක්ගෙන් බණ අහපු ගම මොකද්ද වෙනස් වෙන්නේ යා? මෝහය නැති වෙනවා. නෑ මොකද්ද වෙනස්? චරිතේනේ වෙනස් වෙන්නේ. අපිට පුළුවන් ද කෙනෙක්ගේ චරිතය ෆික්ස් කරන්න එහෙම. මෙයා මෝහ චරිතයක් කියලා. එයා දේශ චරිතයක් කියලා එහෙම කියන්නේ. දැන් කල්යාණ මිත්‍රයෙක්ගේ බණ අහනකොට මෙයාගේ චරිතය එතන වෙනස් වෙනවා. වෙනස් වෙනවා. එතකොට එයා එතන සීලයට එනකොට තවත් චරිතේ තව තව ටිකක් වෙනස් වෙනවා. මොඩි මොඩිෆයි වෙනවා. දියුණු වෙනවා. එන ගමනක අපිට කියන්න පුළුවන් ද මෙයා මෝහ චරිතයක් මෙයාට දෙන්න ඕනේ මේ කර්මස්ථානයේ කියලා. දැන් මම මේ අද බණ අහනකොට මෝහ මෝහ චරිතයක් තියෙන කෙනෙක්ගේ මෝහය අඩු වෙනවා ටිකක්. මේ බණක් අහනකොට. එතකොට මට මෙහෙම කැටගරයිස් කරලා අර මොකද්ද මේ මේ IQ ලෙවල් එක නේද අර මයින්නේ මොකක්ද අර තියෙන ළමයින්ගේ IQ ලෙවල් එක 160 දෙක නේද වැඩිම ලකුණු. දැන් අපිට පුළුවන් ද එහෙම බෙදන්න පුළුවන් ද චරිත කියන්නේ? Hmm. මේ චරිත බෙදන්න බෑනේ. ඒ නිසා ඔයා කරන්න ඕන මේ මෛත්‍රී භාවනාව බුද්ධානුස්සතියමයි කරන්න ඕනේ කියලා. එහෙම නෑ දැන් සමහර වෙලාවට සද්ධාව නැති කෙනෙකුට අපි බුද්ධානුස්සතිය අනු දේශනා කරනවා. නමුත් කෙනෙකුට තව කෙනෙක්ගේ භාවනා අධ්‍යක්ීමක් දැකලා සද්ධා උපදින්න පුළුවන්. එතකොට එයා බුද්ධානුස්සතිය කරන්න අවශ්‍ය නැහැ නේද? දැන් සද්ධා වෙවිල්ලානේ තියෙන්නේ. මේක කරන්න ඕනද? මේ කෙනෙක් මෙන්න දැන් group එකේ මෙච්චර අය භාවනා කරනවා. ඉතින් ඇයි මට කරන්න බැරි? බැරි හේතු අඩුපාඩු හොයලා ඒ භාවනා කරන මිසක් එයාට බුද්ධානුස්සතිය දීලා හරියන්නේ නැහැ. තේරුණාද? භාවනාවට වාඩි වෙනකොට තමන්ගේ රාගය, දේශය මෝහේ ටික ටික ටික අඩු වෙනවා. ඒක නිසා ආ මෝහ චරිතයක් වා මේකෙන් කරන්න ඕන කියලා එහෙම නෑ. තමයි ආනාපාන සතියේ ඔක්කොම ෆුල් ඔප්ෂන්. ඔක්කොම ටික තියෙනවා. මෝහේ තියෙන කෙනාගේ මෝහේ නැති කරන්නත් පුළුවන්. රාගේ තියෙන කෙනාගේ රාගේ නැති කරන්නත් පුළුවන්. දේශේ තියෙන කෙනාගේ දේශේ නැති කරන්නත් පුළුවන්. අපි කලින් දුක් වේදනාවට කොයිතරම් දේශ කරාද නේද? නමුත් වේදනානුපස්සනාවට එනකොට වේදනාව කරේ දේශේ තියනවද? අඩුම තරමේ එහෙම වේදනාවක් තියනවද? වේදනාව දැනෙන විදිහත් වෙනස් වෙලානේ තියෙන්නේ. මේක mm-hmm. දැන් තේරෙන ආනාපානසත් භාවනාව කියන්නේ. බුද්ධ ශාසනයේ තියෙන ප්‍රධාන භාවනා කර්මස්ථාන. ආනාපානසත් භාවනාවයි මෛත්‍රී භාවනාවට වැඩිය හොඳට මෛත්‍රී කරන්න පුළුවන්. ඒ දේශය හටගන්න සංඥාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. දුක් වේදනාව කරන්නේ දේශය හටගන්නේ. දුක් වේදනාවත් වෙනස් වුණා නම් ඔහුගේ චරිතය වෙනස් නොවේ තියෙද? ඒක දකින්න පුජ්‍යලයාගේ. ඒක නිසා ඔය මම විදර්ශනා මාර්ගයේ ලියනකොට විසුද්ධි මාර්ගය හොඳට කියවුවා. ඒකේ තියෙන මාත්‍රකාව. ඒ නිසා මම කවදාවත් මම දර්ශනා මාර්ගයේ ලියනකොට කවදාවත් ওই පුජ්‍යල ભેදේ දාන්නේ නැහැ කියලා තීරණය කරා. ඒක වැඩක් නෑ දාලා. ඒකෙන් වෙන්නේ ගොඩක් අය භාවනා කරනවා නේ භාවනා කරන්න කරන එක නතර කරනවා. ඒ කියන්නේ මේ භාවනාව මට කරන්න බෑ මම මේ කියන්නේ කලින් කලින් තීරණය කරන්න බෑ කියලා. මට මේ කරන්න බෑ මොකද මම මේ වගේ චරිතයක් කියලා තීන්දුව කරලා ඒකෙන් වෙන්නේ භාවනාව කියන්නේ සමාජයෙන් භාවනාව භාවනාවෙන් ඉවත් කරන එක තමයි වෙන්නේ චරිත බෙදන්න ගිහිල්ලා. තාව පාරමිතා බෞ්‍ය පුද්ගලය භාවනට බෞ්‍යසා අබෞ්‍ය කියලා කොටස් දෙකර පිතන්න මේ බවේ භාවනා කරහැකි නොකර හැකි කියලා අපි කලින්ම තීන්දු කරොත් එයා භාවනා කරන්නේ නැහැ. දැන් බාහි දාරුචීරිය හොම තීරණය කරා නම් එහෙම. දැන් මේ දර මේ බුද්ධ සාතේ නිවන් දකින්න පුළුවන් වෙනවා. අභෞවිය පුජ්‍යලෙක් කියලා තීරණය කරා නම් මුලින්ම. කාශ්‍යප බුද්ධ සමය. ඒක නිසා ඒක වැරදි ක්‍රම ඒවා. නිසා මේ දේවල් එකක්වත් මම මේ වද්දින කල්ලා ඒ ඔක්කොම බැහැර කරා විදර්ශනා මාර්ගයට එකක්වත් චරිතයක් ගැන වචනයක්වත් තියනවද විදර්ශනා මාර්ගය? මේ කැමති පුළුවන් බැරි කියලා හැම දෙයක් කොටස් දෙකකට බෙදලා තියෙනවද කොහොමද? එහෙම වචනයක්වත් මම දාන්න දාන්න නැති වෙන්න පරිසම් වුණා. වැඩක් නැහැ ඒක දාලා. ඒකෙන් වෙන්නේ තවත් සමාජයේ සමාජයේ භාවනාවෙන් ඉවත් වෙන එක. ඕවෙන් උනේ ඒකයි. භාවනාව ගැන කතා කරන ගුරුවරයෙක් එක්ක විතරයි භාවනාව ගැන කතා කරන්න ඕන වෙන කෙනෙක් අයත් එක්ක භාවනා කතා කරන්න හොඳ නැහැ කියලා. මේක නිකන් අර යంత్ర මන්ත්‍ර ගුරුකම් <laughs> ගන්නට ගත්ත භාවනාව. ඒකෙන් උනේ භාවනාව සමාජයෙන් එපා වුණ එක තමයි. භාවනා කරන එක නතර නැතරම නැති වුණා. අනුරාධපුර යුගයෙන් පොළොන්නරු යුගයෙන් පස්සේ දමදින යුගයේ මේ කුරුණෑගල යුගයට කෝට්ටේ යුගයට එනකොට සම්පූර්ණයෙන්ම අර රුවන්වැලි සෑයේ ගසුත් පැලලා. එතකොට සම්පූර්ණයෙන්ම ඒවෙන් අයින් වෙනවා. දැන් මොන හරි තියෙනවද ප්‍රශ්න දැනගන්න? රුවන්වැලි සෑය කියන්නේ ඒ දවස්වල භාවනා කරන අය ගිහිල්ලා කැලෑවේ තනියෙන් භාවනා කරනවනේ. එතන ගිහිල්ලා අදිෂ්ඨාන කරලා ඒ බය නැති කරගෙන භාවනා කරපු තැන එතන. දැන් ওই වටේ පූජා මේ පැවැත්වුවා. පළතුරු වට්ටිය අරන් ගිහිල්ලා පූජා පැවැත්වුවා. එහෙම තරම් නෙමෙයි. විනාශේ. හොඳයි. නාරි තියෙනවද ප්‍රශ්න දැනගන්න කාට හරි? දැනගන්න පුළුවන්. ඔව් කියන්න. වඩා හයියෙන් කියන්න. අමතර වෙලාව කරපු අසවන්වාස මේ ප්‍රධාන මේ පරයන්ක කරපු එකක් නෙමෙයි මම දේශනාවක් ආයි උඩ ටක් සමාධිය වගේ ආවන් ටක් ගාලා ඉවලින් භාවනා කරා පැයක්. ඔව්. එහෙනම් සවන්නාද? එහෙනම් නේද පොඩ්ඩක් හයියෙන් කියන්න. ඔය මයික්‍රොෆෝන් එක ටිකක් ළඟට ගත්තා නම් හරි මේ දැස් පියාගත් පිටම සිත තදින් ඒකාග්‍ර වී වේගයෙන් සමාධිය කරා ඇති ගොස් සිතපුරෙන් සමාධිමත් විය ටික වේලාවක් හිස් අඳුරු අවකාශය තුළ පැවතුණි. පසුව සිත තදින් පසුව සිත තවත් ගැඹුරට ගොස් දම් පැහැති ආලෝක වලින් සියල්ල වැසී ගියේය. එම ආලෝක අතරින් සමාධිය ගැඹුරට ඇදී යයි. නින්දක මෙන් සමාධියටපත් වේ. ජලයේ ඔරුවක් පැද්දෙන්නාසේ කය පැද්දමින් පවතී. වායෝ ධාතු ස්වභාවය ප්‍රකට විය. පසුව අතීත සිතුවිල්ලක් පැමිණ බොද වී යයි. සිත හිත භාවනා අරමුණ තුළම ඒකාග්‍රව ඇත. ඊතා පැරණි මතකයන් ඒ අතර විය. මා විසින් රැස් කරගත් සංස්කාර පොකුරක් පොතක පිටු පෙරලෙන්නාසේ මා ඉදිරියේ දිගහැරෙමින් ඇතිසේ දැනුනි. නැවත සිත නින්දකමින් සමාධියටපත් විය. එමෙන්ම කය තුලින් සියුම් වේදනා මතුවී නැති වී යයි. සියල්ල නාම රූප ලෙස සිත විසින් හඳුනාගත් නමුත් මම මගේ ලෙස අල්ලා ගැනීමක් නැත. මේ සියල්ල සිතෙන් ඉබේම බැහැර වී එකවරම සිත හිස් වූවාසේය. නිකලස් ප්‍රභාස්වර සිත මා ඉදිරියේ දිස්වන්නාසේ දැනේ. එය දැක සිත ප්‍රබෝධමත් වෙයි. සිත විසින් ඉබේම වරින් වර දැනෙන සියුම් හුස්ම අරමුණු කරයි. සිත හුස්ම දැන්න තැන નિરાයාසයෙන්ම අරමුණු කරමින් පැවතුනේ. ප්‍රීතිය හා සුඛය දැනුනමුත් ඒ කෙරෙහි සිතේ උපේක්ෂාවක් පැවතුනේ. පසුව සියල්ල අන්ධකාරයෙන් වැසී ගියේය. කිසිවක් නැති ශුන්‍යතාවය පමණි. සිත කය අවකාශය වෙන්කරගත නොහැක සියල්ල එකක් ලෙස දැනේ සමාධිය ප්‍රබල ලෙස ගැඹුරින් ස්ථාවරව පැවතුනි අවසන් වනතෙක් මෙලෙස පැවතුනි අර සිතවිලි පොකුරක් අයින් වෙලා ගියාකෝ නේද එහෙමයි ඔව් ඒක තමයි ඒක ඔතන භාවනායේ තියෙන වැදගත්ම කොටස ඒක ඉතින් ඒ වගේ දේවල් මනසේ අභ්‍යන්තරයේ තියෙන ඒ ආශ්‍රව ධර්මයන් ටික ටික තමන්ගේ හිතෙන් අයින් වෙනවා කියන එක වටහා ගන්න ඕන එතෙන්දී. ඒ වගේම තමයි ඔය දැන් වෙනදට වැඩිය අසාමාන්‍ය පස්සද්ධියක් සමාධියක් එනවනේ. එතකොට භාවනා අවසන් කරාට පස්සෙත් ඒ ගැන හිතන්න ඕන නිතර. ඒක තමයි ඒක හිතනකොට තමයි ගොඩක් මේ භාවනාව ගොඩක් දියුණු වෙන්නේ. මොකද ඒක මේන්ටේන් වෙන්නේ. අපි ඒක තියෙනවා සවනස නිකන් ඕන්ලයින් වෙලාවකුණක් දැනෙනවා. ඕ ඒක ඊටාම වැදගත් ඒක. ඒ කියන්නේ දැන් භාවනා ඉදිරියට යනවා කියන එක තමයි නිවන් දකින්න ආසන්නයි කියන එක. හරියට නිර්වාණ මාර්ගයට ආවට පස්සේ ඒ මේක තමයි දෙන්නේ. එතකොට අපි වෙන්නදා තිබ්බ ඔය මානසිකාර වලින් ඔක්කොම හිත අයින් වෙනවා. කියන්නේ gedara දොරේ වැඩ කටයුතු ළමයින්ගේ වැඩ කටයුතු එක යනවා. ගියාට හිත තියෙන්නේ ඔතන. හිත තියෙන්නේ පාවි පාවි තියෙන. එච්චරයි. දැන් කිසිම දෙයක් උපාදානය කරගන්න මට්ටමේ නෑ දැන් හිත. දැන් තියෙන්නේ උතරින් පස්සේ තියෙන්නේ විදර්ශන ඥාන පහළ කරගන්න. තව ටිකක් යන්න ඕන සම්මර්ෂණ සම්මර්ෂණ ඥාන කියලා ඥානයක් තියෙන පහළ වෙන්නේ. ඒකෙන් පස්සේ විදර්ශන ඥාන වලට යන්න තියෙන්නේ. ඉතින් එතෙන්ට යන්න ඉතින් අර මොන ක්‍රිස්ටල් ක්ලියර් තියෙන්න ඕනේ ඉතින් හිත. නැත්තම් මේ වෙනවා. ඒක නිසා අපි කරන්න ඕන අර නිතර නිතර ඔය පස්සද්ධිය සමාධිය ගැන හිතනකොට අලුතෙන් අර හිතට එන කුණු ඇතුල් වෙන එක සම්පූර්ණයෙන්ම නතර කරගන්න ඕන. නතර වෙන්න ඕන. එහෙම නැත්තම් වෙන්නේ එතන එතන නතර වෙනවා. මොකද එතන ක්ලීනින් process එකක් යනවනේ. දැන් ඉස්සර තිබ්බා රෝ මේ මේ මේ කැසට් වල කැසට් අහලා තියෙනවද? පාර කැසට් පීස් දැකලා තියෙනවද? ඩෙක් පීස් හෙඩ් ක්ලීන් කරනවා කියලා දැකලා තියෙනවද? හෙඩ් ඩෙක් ක්ලීන් කරනවා කියලා. ඔව්. අපේ ගෙදර තිබ්බා මේ වීඩියෝ ඩෙක් නේද? ඒවට කියන්නේ VHS වීඩියෝ ඩෙක් නේ. ඒක කැසට් ඒ VHS පටි එතෙන්ට යනකොට හෙඩ් එක ක්ලීන් කරනවා ක්ලීන් කරලා තමයි වීඩියෝ එක ඔන් වෙන්නේ. මද හැම තිස්සේම අතර ක්ලීනින් ප්‍රොසෙස් එකක් යනවා. ආපහු අර පීස් එක අරගෙන ආපස්සට එනකොටත් හෙඩ් එක ක්ලීන් කරන පුළුන් කෑලි දෙකක් වදිනවා අර හෙඩ් එකේ. ඉතින් අර හෙඩ් එක නිතරම අපිරිසිදු වෙනකොට අරයට ක්ලීනින් ප්‍රොසෙස් එකක් හැම තිස්සේම අර නිතර පින්තූර පෙන්වන්න බෑ. අතර පින්තූර නිකන් අර අර කැසට් පීස් එක පුස් කරනවා කියලා කියන්නේ එහෙම එකක් වෙනවා. ඔය පරණ VHS පඩේ. එතකොට පින්තූරයක් එන්නේ නැහැ. එතකොට ක්ලීනින් process එකකට දාන්න ඕන. ඉතින් ඒක ගොඩාක් කල් එතකොට එක තැන නතර වෙනවා. යන්නේ නැහැ. ඉතින් ඒක නිසා ක්ලීනින් process එක හැමතිස්සෙම පුළුවන් තරම් අපි අඩු කරගන්න. ඉතින් ක්ලීනින් process එක අඩු කරගන්න අපි පුළුවන් තරම් එදිනෙදා ජීවිතේ පුළුවන් තරම් හිත ආරක්ෂා කරගන්න ඕන. නැත්තම් වෙන්නේ අර කෙලස් පොකුරක් එනවා ක්ලීනින් වෙනවා ආයි අපි කෙලස් දා ගන්නවා ඒක ක්ලීන් වෙනවා. ඊට පස්සේ භාවනාව යන්න විදියක් නැහැනේ. ඒ ස්වාමීන් ගොඩක් මේ අවුරුදු 10 15ක් විතර පරණනේ. ඔව් ඕක කියන්නේ ඕක මේ අජාන්චා හම්දුරු හරි කවුරු හරි ඒක මම විදර්ශනා මාර්ගයේ කියවන්න පළවෙනි පොතේ යෝගාචර ප්‍රතිපදාව පළවෙනි පොතේ ඒක ඔක්කොම කියන කටපාඩමින් ඒක මතක තියාගන්න. ওই ටික ඔක්කොම දාලා තිනවා. අභ්‍යන්තරේ ගැඹුරින් තැම්පත් වෙලා තියෙන දේවල්. ඉස්කෝලේ යන කාලේ වෙච්ච දේවල් පවා එනවා. ඒ ටික උඩට ඇවිල්ලා ඇවිල්ලා අර අර අපි එදව සිංක් එක හිර හිර වුණාම අපි අර හෝස් එකක් දාලා වතුර පාරක් අරින්න ඊට සිංක් එක යන්නේ ගැලවිලා ඔක්කොමනේ. අන්න ඒ වගේ ඔක්කොම ක්ලීන් වෙනවා. ඊට පස්සේ තමයි මනස කියන්නේ ඔතන දැන් ක්ලීන් උනාද නැද්ද කියන එක දැන් රිද්මට වෙලා තියෙන්නේ ඒකයි. රිද්මගේ භාවනාව කියන්නේ අර අර ක්ලීනින් ප්‍රොසෙස් එක හරියට කියන්නේ ක්ලීනින් ප්‍රොසෙස් එක හරියට වෙනවා ඒක අපි හිතලා කරන එක නෙමෙයිනේ. දැන් ඔය සිතීල පොකුර අපි හිතලා ගත්ත ගන්න නෙමෙයි නේද? මනස අභ්‍යන්තරේ තිබ්බ ගන්න. එතකොට දැන් වෙලා තියෙන්නේ දැන් රිද්මට වෙලා තියෙන්නේ මොකද? ඔය ක්ලීනින් ප්‍රොසෙස් එක හින්දා භාවනාව ඉස්සරහට යන්න අරගෙන යන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. භාවනාව යන්නේ නැහැ. මොකද හැමතිස්සෙම ක්ලීන් කරනවා අප විතර වෙනවා. පිරිසුදු කරනවා අප විතර වෙනවා. ඕක ක්ලීනින් ප්‍රොසෙස් එකත් එක්ක භාවනාවත් යනවා. නමුත් අර විදර්ශනා ඥාන වලට යන්න කලින් භාවනා විසින් හිත ක්ලීන් කරගන්නේ මොකද? ඒක නැත්තම් බාධාවක් ඕක හැමතිස්සෙම. දැන් මම රිද්මක කමටහ වාර්තා බලන සමාධියක් වෙනවා. හිතවිලි ටිකක් ඇවිල්ලා ඒකත් ගියා. මාරුවෙන් මාරුවට යාගේ කමටහ වාර්තාවේ තියෙන සමාධි වෙනවා හිතවිලි ටිකක් ආවා. සමාධි වෙනවා හිතවිලි ටිකක්. ඒකට බාධාවක් භාවනාවට. දැන් සොයන්වත මේ ඒ ඕක ඕක තියෙනවා දෙවෙනි පොතේ. දෙවෙනි පොතේ 348 වෙනි පිටුවේ තියෙන මේ පොතේ මේ දෙවෙනි පොතේ තියෙන විදර්ශනා මාර්ගයේ විදර්ශනා සමාධිය විදර්ශනා උපක්ලේශ වලින් නොසන්සුන් කරනවා. කියන්නේ පොඩි නොසන්සුන් භාවයක් ඇති වෙනවා. මොනවාද පිරිත් ඇහෙනවා වගේ වෙන්නෙත් ඒකද? මොන පිරිත්? නැහැ ඊයේ රෑ භාවනා කරන ගමන් මේ පිරිත් නිකන් පිරිත් ඇහෙනවා වගේ කවුරු ළඟ ඉඳන් පිරිත් කියනවා වගේ. ගොක්කොල හැම්පේ වුණ නැද්ද? පිරිත් විතර. එන පිස්සුවේදී ගනිනවනේ පිරිත්. ඒව ඔක්කොම ඒව හොඳයි දේ නේද? ඉතින් ඒ ඔක්කොම ඒවට හිත යොදවන්න ඕනේ නැහැ. ඔය බණහනේ ඒවත් නතර කරන්න. ඉතින් පුළුවන් තරම් අර හිතට හිත විසීම ක්ලීනින් වෙන්න ඉඩ අරින්න. ක්ලීන් වෙන්න ඉඩ අරින්න. ඒක මෙතනින් පස්සේ මේ සමාධියද තියෙනොන් සමාධියනේ. ඔව් ඔතනින් එහාට යෝගාචරයට මොනවත් කරන්න දෙයක් නැහැ. භාවනාව දැන් භාවනාව වෙන යන්නේ. සම්පූර්ණයෙන්ම භාවනාව ගන්නවා සම්පූර්ණයෙන්ම භාවනාව. ඒ කියන්නේ ඒක භාවනාවේ අන්ඩර් කන්ට්‍රෝල් එකෙන් තමයි යන්නේ භාවනාව. යෝගාවචරයට කරන්න තියෙන වෙන දේ හරියට බලාගෙන හිත කියන්නේ අවබෝධය දක්වා ඒ කියන්නේ ප්‍රඥාව ප්‍රඥාවට අදාළ යමක් විඥාණයෙන් දකින්නේද ඒක දැක් ගන්න. එතකොට තමයි විදර්ශනා ඥාන වලට පහළ වෙන්නේ. ඒ කියන්නේ තාම විදර්ශනා ඥාන වලට ඇවිල්ලා නැහැ. සම්මස්සන ඥානෙ එන්න ඕන. නාම රූප සම්මර්ෂණය කියන එකකට එන්න ඕන. තාම එතෙන්ට ඇවිල්ලා නැහැ. ඔය හැමතිස්සෙම හිත කරන්නේ හැමතිස්සෙම ක්ලීන් කරන එක තමයි කරන්නේ. දැන් ඔය අර ගොඩක් හිත අභ්‍යන්තරයේ තැම්පත් වෙලා තියෙන දේවල් වලින් ඒව ඇවිල්ලා උඩට ඇවිල්ලා යනවා කියලා කියන්නේ ඒක භාවනාව එක ගොඩක් හොඳයි ඒක භාවනාවට. මොකද දැන් දැන් මෙතන ඉන්න එකේ හැමෝටම තියෙන මේ ඉදිරියට කරන දේවල් අයින් කරගන්නනේ. ඒකවල බලන්න ඕගොල්ලෝ හිතාගන්න එදිනෙදා කරන දේවලුත් අයින් කරාට පස්සේ තව ලේයර් එකක් තියෙන ඊට යටින්. ඒකට යටින් තව ලේයර් එකක් තියෙන. දැන් ওই ටික අයින් කරන්නේ කවදද උගුල? මේ ඉදිරියදා තියෙන ටික අයින් කර කර ඉන්න එකනේ දැන් කරන්න වෙන්නේ අන්තිමට. ඉදිරියදා කරන ටික අයින් කරාට පස්සේ භාවනා ස්ටේබල් වුණාට පස්සේ සමාධිය ඊට පස්සේ තියෙන ඊට අභ්‍යන්තර. ඒ කියන්නේ විදර්ශනා සමාධිය නොසන්සුන් කරන යම්කිසි කෙලෙස් ධර්ම ප්‍රමාණයක් තියෙනවද? ඒ ටික අනිවාර්යයෙන්ම භාවනාවෙන් එහා අයින් කරගන්න. එහෙන් process එකක් තියෙනවා. අර ක්‍රිස්ටල් ක්ලියර් ලෙවල් එකට එනවා. ඒකින් කියන්නේ සීරම් පව් ගෙවිලා යනවා කියලා. නමුත් බාධා ධර්ම ටික ඔක්කොම අයින් වෙලා ගැලවිලා මිසික් වෙලා යනවා. ඉතින් ඒකට හේමම යන්න ඉඩ අරින්න ඕනේ. ඒක සිතිවිලි හිතනවා හිතනවා කියන මෙනෙහි කරන්න යන්න එපා ඒවට. ඒව ඇවිල්ලා අවුරුදු ගානකට කලින් ඒව නේ දෙන්නේ. පරණ ඒවනේ. අවුරුදු 15ක් විතර පරණයි. ආ ඒක තමයි කියන්නේ. ඒව ගැලවෙන්නේ දැන් කියන්නේ දැන් මේ දවස්වල හොඳට සිහිය පවතිනවා කියන එකයි. කියන්නේ මේ අලුතෙන් කුණු ඇවිල්ලා නැහැ කියන එකයි. ඒවන ඔළුවට ගන්න නැහැ සවනස ඒ දවස් ගානේම එන්නේ නැහැ කොහොමවත් මං ඒව ගන්න නැහැ කිසි දෙයක් ඔළුවට. අර ඒක එන්නේ නැති හින්දා ඒකේ ක්ලීනින් ප්‍රොසෙස් එකක් නැහැ නේ. දැන් තියෙන්නේ අවුරුදු 15කට කලින් වෙච්ච ඒවා අයින් වෙලා යන්නේ තියන්න තියෙන්නේ. ඒක නිසා අනිත් අය මතක තියාගන්න ඕන. මේ දැන් තියෙන හිතවිලි විතරක් නෙමෙයි තව මනස අභ්‍යන්තරේ තව ගොඩාක් තියෙන කුණු අයින් කරන්න. කුණු කන්දක් තියෙනවා. බ්ලූ මැන්ඩල් කුණු කන්ද වගේ කන්දක් තියෙන අයින් වෙලා යන්නේ. ඒක අයින් කරගන්න විදිහක් නැහැ. ඕගොල්ලෝ මේ බෙදිනේදා දාගන්න කුණු ගොඩ හින්දා. මොකද භාවනාවේදී තියෙන්නේ මේ හැමදාම එදා කුණු අයින් කරන්න වෙන්නේ. ඇයි මේක භාවනා කරන කුණු දාගන්න. භාවනා කරන කුණු ආයි අලුතෙන් දාගන්න. ඉතින් ඕගලන්ටත් මේ කියන තැනට එන්න පුළුවන්. ලේසියෙන් ඉක්මනට. ඔයාද මන් දුන්න අභ්‍යාසය කරක් කළොත්. ඒ කියන්නේ මනසේ භාවනාවේ කාය පස්සද්ධිය විනාශ කරගන්න නැතුව ඉන්න ඕන අපි. ඒවට ඇබ්බැහි වෙලා තියෙනවා නම් ඒව නතර කරන්න. මොකද පංචකාමයේ පිනවන්න යනවා කියන්නේම තෘෂ්ණාව. දිව පිනවන්න යනකොට බලන්න කෑමක් අපේ රස විඳින්න යනකොට එහෙන් රූපයක් දකිනකොට ඒන තෘෂ්ණාවෙන් තමයි ඔයගොල්ලන්ගේ භාවනාව කඩලා බිඳලා විනාශ කරලා දාන්නේ. තවත් මෙච්චරක දැනගෙන හිටියේ නෑනේ ඒක කරන්නේ කොහොමද කියලා. ඒක තමයි මම අද කියලා දුන්නේ. පස්සද්ධිය තමයි විනාශ කරලා දාන්නේ. පස්සද්ධිය විනාශ කරපු ගමන් සමාධිය කැඩිලා. දැන් තනුජට බා නිකන් පුටු වාඩි ගත්ත පස්සද්ධිය තියෙනව නේද? තියෙනවනේ. එහෙමයි සොයනවා සැස් දෙක පියාගත්ත ගමන් ඒකාග්‍රව සමාධියට යනවා විනාඩි 5ක් යන්නේත් නැහැ. ඒ කියන්නේ එතනින් උඩ සීලෝ අර ධර්මතා ටික හරියට වැඩ කරනවා නේද? ඒ කියන්නේ සම්මා දිට්ඨිය ඉඳන් සම්මා වායාමයේ සම්මා සතිය දක්වාම හරියට තියෙන කැඩෙන්නේ නැත. ඔය එකක් කඩා ගන්නකො බලන්න. නිකමන කුළුණුකින් අහ ගන්නකො කඩා ගන්නකො. කියලා දෙ වෙනම PhD එකක් මට්ටමටම කියලා දෙ. තීසීස් එකක් ලියලා දෙ. ආයෙත් කුළුණ වගේම ආයි භාවනා කර දැයි තනුජට. හිටින්ද. නොකයි වෙනස. ක ඔය ගොඩන මාස ගානකින් ගොඩනගාගත්ත දේ එක දවසින් කළා දාන්න පුළුවන්. විනාශ කරලා දාන්න පුළුවන්. ඊට පස්සේ අර හිතවිලි ටික එනවා. ඊට පස්සේ රිද්මගේ වගේ තමයි භාවනා වෙන්නේ. අදනෝ කටනෝ. අන්න ඒකයි මේ ඒ කියන්නේ අපේ මේ තෘෂ්ණාව නිසා තමයි අපිට හොඳට එන්නත් බැරි. අපේ ඇබ්බැහිය නිසා. ළමයි එක්ක තියෙන ගනුදෙනු. උපාදානය. කෑම කන්න ගිය ළමයි ඒ කරන්න වෙනවා. ඉස්කෝලේ වැඩ ගන්න ගිය ළමයි ඒ කරන්න වෙනවා. උදේට ඉස්කෝලේට මේ කරන්න ගියත් කෑම් පෙට්ටිය හොයන්න, දුම් හොයන්න. නේද? රණ්ඩු වෙන්න එපේ. හැම එකකට. ඉස්කෝලේට අරලන්න යනකොට රණ්ඩු වෙනවා. ඔය ඔක්කොගෙම ඔයගලගේ භාවනාව තමයි ඔයගොල්ලෝ නැති කරන්නේ, විනාශ කරන්නේ. මේ කොහෙවත් ඉඳන් ආපු ගන්ධබ්බෙකින්ද ළමෙක්කින්ද තමන්ගේ භාවනාව විනාශ කරගන්න. ওই ළමයි එක්කෙනෙක්වත් ඕගලන්ට අයිති නෑ ওই ළමයි. වදකයෝ ටිකක් වෙයිලා තියෙන්නේ. ඔය වෙන කාගේද පෙර සංසාර ගමනක් ඔය යන්නේ. ඔයගොල්ලෝ මගේ ළමයි කියලා අල්ලගෙන ඉන්නවා. දැන් ගියාත්මේ අම්මලා තාත්තලා ඔයගොල්ලෝද නෑනේ. උන් දන්නෙත් නෑ. ඊළඟ අම්මයි තාත්තයි දන්නෙත් නෑ. ඒගොල්ලෝ අනේ මගේ මේ පුතානේ සංසාරයෙන් මාත් එක්ක පතාගෙන ආවිල්ලා ඔතාගෙන යනවා කියලා. දැන් ළමයි ගැන ඔච්චර හිතෙයිද ඉන්න. කොච්චර හිතද දැන් අපේ අම්මයි තාත්තා හිතද මම පැවිදි වෙයි කියලා නෑනේ. එහෙම plan එකක් තෝරන. ඒ ඉන්න ළමයි ළමයින්ගේ වැඩ කරගනි ළමයින්ගේ. අපි plan ගහන්න යන්න ඕනේ නෑ ඒක. ළමයිව හදන්න නම් ආදර්ශමත් වෙන්න ඕන. තමන් ආදර්ශමත් වුණාට පස්සේ ළමයි ඒක follow කරනවා. ඕගොල්ලෝ ඒක කරන්නේ නැහැ. ඔගොල්ලෝ කෑ ගහලා රණ්ඩු වෙලා තමයි වැඩ කරන්න හදන්නේ ළමයි. පිඟාන හේදුවේ නැත්නම් තියන්නේ එම් පිඟාන හෙට. ටයි ඒකට බෙදා ගන්න. කියන්නේ එච්චරයි. එතකොට එයා නිකම්ම හොදගනි පිඟාන. එයාට මේක තේරෙන්න යන්න ඕන. අපි කරන්නේ මොකද පිඟාන හේදුවේ නැත්නම් පැයක් විතර රණ්ඩු වෙනවා ඒකට. කෑ ගහන. නේ? මොනවා හරි කෑම ටිකක් හලලා ගියොත් එහෙම කාපට් එකේ උඩ නේද? දාසෝක වැකුම් කරලා ඕක අයින් කරන්න ඕන. ඒම්මම එයාට ඒක එයාට ඒක දැන මේ වෙන්න අරින්න ඕන. ඒත් එයා මේක ක්ලීන් කරනවා. කියන උගලෝ ආදර්ශමත් උනේ නැහැ. තේින් තමයි ළමයි අකීකරුනේ. හරියට ආදර්ශය දුන්නා නම් මේ විදියට ළමයිත් කරනවා ඒක. ඒ පිළිවෙල බලාගෙන ඒක කරනවා. මොකද මුලින්ම වැඩ වරද්දාගත්තේ ඉඳ තමයි ළමයි දැන් අකීකරු වෙලා තියෙන්නේ. ඒ වැඩිම තියෙන ළමයින්ගේ ප්‍රශ්න නේද? සීට 75ක් විතර වෙන ප්‍රශ්න අඩුයි ඉතින්. ඒවල වීඩියෝ එක ඔන් කරා නම් ළමයින්ගේ ප්‍රශ්න ටික මට බලාගත්තේ. <laughs> වීඩියෝ අහගෙන ඉන්නේ ඒකයි. පිටිපස්සෙන් ඇර ළමයාට ටොක් කැඳන යනවා. අම්මයි මෙහෙම බලනවා. ආයි බලනවා. මම බලන ඉන්නවා. තව තමයි මේ කන්ද. හොඳයි තාම මොන හරි තියෙනවද ප්‍රශ්න දැනගන්න? නෑ ස්වාමීන් වහන්සේ. ආ හොඳයි. දැන් ගොඩක් ප්‍රවේශම් වෙන්න ඕන භාවනාවේ තනුජ. ඒ හරි භාවනාව ඉක්මනින් දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අනිත්‍ය සාදු කියන තමයි. ඒගොල්ලෝ සාදු කියලා ආයේ සාදු කියන එක නෙමෙයි වැඩේ. ඒ මේක ගන්න ඕනේ ඒක ඒක. දැන් අපි ළමයිට උගන්වන්නේ මාක් සකර්බර්ග්ලා වෙන විදිහ, ඉලෝන් මාක්ස්ලා වෙන විදිහනේ බලන්න. ළමයින්ට උගන්වන්නේ ඒව එහෙම වෙන්නනේ. ඉගෙනගෙන මෙහෙම වෙන්න කියලා තමයි අපි අපිට ඕන එහෙම කරගන්න. ඒකෙන් තමයි යුද්ධේ පටන් ගන්න. දැන් කාටවත් මොනවද ප්‍රශ්න නැද්ද වෙන්නේ? ස්වාමිනාස මේ මට උපදෙස් ලැබිලා තිබුණා අද මේ කමසහන් වර්තාව කියවන්න කියලා. ඔව් කියවන්න. මගේ අර අද මේ ටෙලිෆෝන් එකේ නා සිග්නල් ටිකක් අඩුයි. ඇහෙනව නේද ස්වාමිනාස? ඇහෙනවා ඇහෙනවා. භාවනා පූර්ව කෘත්‍ය සිදු කර සක්මන් භාවනා සක්මන් භාවනාවේ මද වේලාවක් යෙදී සිටියෙමි. පාද ස්පර්ශයට සිත සතිමත්ම තබා තබා ගතිමි. වෙනදාට වඩා සක්මන ඇහැල්ලුය. පර්යංක භාවනාවට වාඩි වන විට සිත හොඳින් තැන්පත්ව ඒකාග්‍රව තිබිනි. කිසිදු අරමුණක් කිසිදු අරමුණක් පහළ උනේ නැත. පහළ උනේ නැතුව මද කාලයක් ගෙවුනි. සියුම් හුස්ම දැනෙන නොදැනෙන තරම්ය. ඒ ආනාපානෙ වෙන් කර නොහැකි තරමට සියුම්ය. සිත ගැඹුරු නින්දකටපත් විය. ක්‍රමයෙන් තව තවත් ගැඹුරටපත් වේ. සියුම් හුස්ම නැවත පෙරට වඩා ප්‍රකට වේ. නින්දකට පත්වන අවස්ථා හඳුනාගෙන ඒ ගැන අවදියෙන් සිටියමි. සියුම් ආනාපානය ගැනද දැනුවත්ව සිටියමි. නැවත සියුම් නැවත හුස්ම සියුම් විය. හුස්මද මනසට පමණක් දැනෙන්නට විය. සිත ගැඹුරු නින්දකට පත්විය. වම් පාදයේ එකවරක් ගැස් වම් පාදයේ එක්වරක් ගැස්මක් හටගත්තේය. සිතුවිලි අවම වේ. පැමිණි සිතුවිලිද හඳුනා ගන්නට පෙරම බෑර වේ. ශබ්දයක් කනාසල කම්පණය විය. භාවනාව ඉබේම සිදුවේ. අවසන් වීමද ඉබේම සිදුවේ. එච්චරද? එපමණයි සම්මා. දැන් භාවනාව ගැන මොකක්ද Tamanට හිතෙන්නේ? භාවනාව දැන් ඒ කලින්ට වඩා ටිකක් ඒ ඒකාග්‍රව තියාගන්න පුළුවන්. මනසේ ඒකාග්‍රතාවය පවතිනවා. පවතින එහෙම ස්වාමීන් ඒක භාවනාවේ Taman එක හරියට අත්දකින්නවද ඒක? එහෙමයි ස්වාමීන් වහන්සේ කලින් අර එකපාරම පරයන්ක භාවනාවට වාඩි වෙනවට වඩා ටිකක් සක්මන් භාවනාවේ යෙදිලා ඉන්නකොට හොඳට ඒකාග්‍ර වෙලා ඉන්න පුළුවන්. අනිත් වෙලාවට ඒ කියන්නේ ස්වාමිනස ඉස්සෙල්ලම ඉස්සෙල්ලා මුලින්ම පරයන්ක භාවනාවට තමයි කෙලින්ම වාඩි වුනේ. එතකොට ඒත් මුල්ම විනාඩි 5 10 කොහොම සිතුවිල්ලක් එන්නේ නැහැ. ඊට පස්සේ තමයි සෙමින් අර ආනාපානය ප්‍රකට වෙන්නේ. දැන් ඊටත් වඩා සක්මන් භාවනා කරලා විනාඩි කිහිපයක් සක්මන් භාවනා හොඳට කරාට පස්සේ පරයන්ක භාවනාවට වාඩි වෙනකොටම සිත තැන්පත් වෙලා ඉවරයි. එතකොට දැන් තමන් භාවනාවට බාධා කරන දේවල් වශයෙන් මොනවද අඳුනගෙන තින්දන්නේ? දියුණුවට බාධා වෙනද පොතක ලියාගත්තා සමහර ස්වාමීන් වහන්සේ කලින් කියපු ඒවට සැලසුම් අර අනාගත සැලසුම් අර එක එක්කෙනාට කරන්න ඕන දේවල් ඒවා තියෙනවනේ ඒවා ගැන හිතනවා දැන් නමුත් දැන් ඒවා ලැයිස්තුවක් විදිහට හදාගෙන තියෙනවා ඔව් දැන් තමන් පිළිගන්න ඒවා තමන් පිළිගන්න තමන් පිළිගන්න ඒවා භාවනාවට බාධාවක් කියලා එහෙමයි ස්වාමීන් වහන්සේ ඒවා හිතනවා දැන් ඒක මේක කරන්න තියෙනවා දැන් අර කෑම උයන එක නම් දැන් ඒක අතහැරලා තියෙන්නේ. ඒක සැලසුම් කරන්නේ නැහැ දැන්. කෝකියෙක් ගෙනවද? <laughs> ඒක කලින් තිබුණා සොයනස ඒ කියන්නේ කලින් දවසේ ඔක්කොම පිළියෙල කරලා තියෙනවා. තාත්ති කරලා දැන් ඒව මොකුත් නැහැ. දැන් ඒවා අර සතියකට සැරයක් බඩු ගෙනාවම ඊට පස්සේ ඉතින් අර උදේට තමයි එකපාරම උයන්න ගන්නේ. වෙලාවට වෙන වෙලාට තමයි තීරණය කරන්න මොනවද වෙන්නේ එහෙමයි ස්වාමීනි ඊළඟට අනිත් එක මේ අර කරන්න තියෙන දේවල් මේ ඒ වෙන ඒවා මේ gedara කනෝ <laughs> කෑම රහයි කියනවද <laughs> සැලසුම් සහිතව වෙන කෑම සහ <laughs> ඒක තමන්ට තියෙන පොඩි මේකක් කරන්න සම් පරි සම්මකද සමීක්ෂණයක් කරන්න තියෙන්නේ මම ඉස්සර සැලසුම් සහගතව ඌපු කෑම සහ <laughs> කිසිම සැලසුමක් නැතුව වෙන කෑමවල වෙනසක් තියෙනවද කියලා ගන්න තියෙන මේ කෑමවල රහේ වෙනසක් තියෙනවද කියලා නෑ එහෙම එහෙම කියන්නේ නෑ කෑමවල රහේ වෙනසක් නැත්තම් ඉතින් බොරුවට තමයි කලින් සැලසුම් කළා තියෙන්නේ වැඩක් නෑ දැන් තේරෙනවද එහෙම එහෙමයි කෑමවලට වෙනසක් කියලා නෑනේ ඒ ඒ ඒ ඒ ලුණු මිරිසෙම රහ තමයි දැන් ඉන්නේ <laughs> කලින් සැලසුම් කරලා හදලා දැන් සැලසුම් නොකර හැදුවත් ලුණු මිරිස් වල රහ ලුණු මිරිස්ම තමයි. පතෝල පතෝල තමයි. ඉතින් නිකම් බොරුවට අපි සැලසුම් හදලා භාවනාව නිකන් නාස්ති කරගත්තා. එහෙමයි සුදානිස. කුල්නට ඇහුණාද? ඒ පතෝල ඉස්සරහට කරන්න තියෙන දේවල් ඔක්කොම ලියලා තියාගන්නවා. ඊට පස්සේ ඒ ගැන සිතුවිලි හටගන්නේවත් පෝෂණය වෙන්නත් නැහැ. එතන ඒව ගැන හිත හිතා යෑමක් සිදුවන්නේ අර මේ අර ලිස්ට් එකක් වගේ දාලා දාලා තිබ්බා මේක මේක මෙදාට කරන්න. ඉතින් ඒ ගැන කලින් හිතන්නේ නැහැ ඇත්තටම. එතකොට ඒවත් ඒ වගේ සිතුවිලි එහෙමත් අවම වෙනවා. ඔව් එතකොට බලතෑග අපි මේ දිනදා ජීවිතේ කොයිතරම් අනවශ්‍ය දේවල් කරලා තියෙනවද කියන එකනේ. ඔය කියන්නේ. එහෙමයි. ඉතින් ඒ ටික නතර කරපු ගමන් අර කාය පස්සද්දී තියෙනවා භවනා කියන්නේ සමාධිය. මනින් ඒකාග්‍රතාවයට යන්න පුළුවන්. ඊට අමතරව මේ දැන් භාවනා කරන්න කලින් හැමතිස්සේ මම අර වහන්සේ කිව්වේ අර බිම්බෝම්බ සංකල්පේ ඒක හැමතිස්සෙම හිතාගෙන ඉන්නවා ඒක හිතට මේ වද්දගෙන ඉන්නවා මේ මම මොකක් කර සිතුවිල්ලක් එනකොට මං අඩිය තියන්න යන්නේ ඒ ප්‍රදේශයට තමයි කියලා ඒක හොඳටම හිතට අරගෙන තියෙනවා. ඔව් ඒක අනිත් කෙනෙක්ම මතක තියාගන්න ඒක. ඔව් අනිත් අයට ඒක මතක තියාගන්න. හැමතිස්සෙම තමන් ඉන්නේ අනුතුරුදායක ප්‍රදේශයක බව මතක තියාගන්න ඕනේ. හිතවිල්ලක් එක්ක යනකොට. ඒතර ඒක වහාම එකෙන් අයින් වෙන්න ඕන. එහෙම නේද? එහෙමයි. තා මොනවද තියෙන්නේ? තාමත් වැදගත් අද වැඩ භාවනා වැඩසටහන. ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් නේ. එහෙම අපේ අඩුපාඩු ගොඩක් තියෙනවානේ ස්වාමීන් වහන්සේ. ඒව තමයි ඉතින් හැමදාම අපි හදාගෙන ඉස්සරහට කරගන්න ඕනේ. දැන් භාවනා මධ්‍යස්ථානයට ගියත් ওই ටික කියවෙන්නේ නැහැ නේද? ඔහොම කරගෙන යන්න කියන ඔච්චර තමයි. වෙන ඔය ප්‍රශ්න ඔහම ගැඹුරෙන් සයිද්ධාන්තික මූලධර්ම වශයෙන් ඉගෙන ගන්න ලැබෙන්නේ නැහැ ඉතින්. දැන් මට ඕවා ලියන්නත් බෑනේ වර්තාව ඔච්චර ගොඩක් ලියන්න බෑනේ. දැන් එච්චරයි නේද තියෙන්නේ. ස්වාමීන් වහන්සේ අවසරයි මගේ වර්තාව ඉදිරිපත් කරන්න තිබුණා. ඔව් හොඳයි තේරුණා සර්. ඔව් මම දැන් ඊළඟට කියන්න හිටියේ. කියන්න. අවසරයි ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාව කමඨාන් වර්තා 28 පරයන්කෙන් වාඩි වී මම මෙතන ඉඳගෙන සිටිනවා ලෙස සිතා කය අරමුණු කර ටික වේලාවක් සිටියෙමි. හුස්ම අරමුණු විය. හුස්ම තරමක් ගොරෝසුය. ආශ්වාස ප්‍රශ්වාස වෙන්කර හඳුනා ගතිමි. ආශ්වාසයේ දීර්ඝ ලෙසත් ප්‍රාශ්වාස කෙටි ලෙසත් හඳුනා ගතිමි. සිත හුස්ම අරමුණු කර තබා ගතිමි. සිතුවිලි පැමිණ සිත ඒ ඔස්සේ ගියේය. දරුවන්ගේ පාසල් සම්බන්ධ සිත් පාසලේ සම්බන්ධ සිතුවිලිය නැවත හුස්ම රැල්ල අරමුණු කළෙමි. ආශ්වාස ප්‍රශ්වාස විස්තර ලෙස බැලුවෙමි. වරින් වර සිතුවිලි ඔස්සේ සිත විසිරුණුයි. නැවත හුස්ම රැල්ල අරමුණු කළෙමි. ටික දවසකින් පරයන්ක භාවනාව නොකළ නිසා සිතුවිලි වැඩි ස්වභාවයක් දැනුනි. යලි හුස්ම අරමුණු කරමින් සිත ඒ ඔස්සේ තබා ගැනීමට උත්සාහ කළෙමි. හුස්ම ක්‍රමයෙන් සියුම්ය කය සැහැල්ලු විය. ආශ්වාස ප්‍රශ්වාස එකම කදම්බයක් ලෙස දැනුනි. පරමාර්ථ ස්වභාවය ලෙස වටහා ගතිමි. විටක දීර්ඝ හුස්ම ගැනුනි. සිතේ ඒකාග්‍රතාව උනේ අඩුවෙනි. මෙසේ කාලයක් ගිය පසු භාවනාව අවසන් කළෙමි. ස්වාමීන් වහන්සේ අනුකම්පාවෙන් උපදෙස් ලබා දෙනසේක්ව. ඔය අනුකම්පාව තමයි කරන්න තියෙන්නේ. <laughs> දැන් ඔතන වැරද්දක් තියෙනවා මේ අර ළමයින්ගේ ගැන හිතවිලි ඇවිලා භාවනා ආරමුණට හිත යොදවනෝනේ. එහෙම සමනස්. ඒකේ විස්තරය මොකද්ද කියලා දාලා නැහැනේ. දැන් හුස්ම දැනෙන විදිහ වார்த்தාවට දාන්නේ නැහැ. ඕගොල්ලෝ ඒකයි කරන වැරද්ද. හුස්ම අත්දැක්ක විදිය. හුස්ම කොහොමද ආස්වාස ප්‍රාසාසය මං ආසාසය දැක්කේ මෙහෙමයි ප්‍රාසාසය දැක්කේ මෙහෙමයි කියන එක දාන්න ඕනේ. ඒක ගොරෝසුට දැනුනේ සියුම්මත් දැනුනේ. ආනාපානේ මුලමදාග දැක ගන්න පුළුවන් වුණා නම් ඒ හැම එකක්ම එහෙම නැත්නම් ගොඩක්ම ඔයගේ හිතවිලි එනවනම් ආස්වාස ප්‍රාස්වාස කියලා හිතෙන් මෙනෙහි කරන්න පුළුවන්. දැන් තමන්ගේ දෛනික ජීවිතයේ අඩුපාඩු ගොඩක් තියෙනවනේ. ඉතින් ඒක නිසා භාවනාවට වාඩි වුණ ගමන් ආස්වාස ප්‍රාස්වාස ආස්වාස ප්‍රාස්වාස කියලා හිතෙන් ඒ විතක්ක ਵਿਚාරයේ දිගටම පවත්වාගෙන යන්න හිතෙන්. එතකොට හිත කොහොමඩත් පිට යන්න බෑනේ. ඒ කියන්නේ ආස්වාසයක් එනකොට ඒ ආස්වාද දැනීමෙන් හිතෙන් කියන ආස්වාසයක් කියලා. ප්‍රාස්වාසයක් කියලා කියනවා. ඒක ටිකක් වෙහෙසකර දෙයක්. නමුත් ඒක කරොත් යම් ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. ආස්වාස ප්‍රාස්වාස ආස්වාස ප්‍රාස්වාස කියලා හිතෙන් මෙනෙහි කරන්න ඕන. ඒක අනිවාර්යයෙන්ම කරන්න ඕන. එහෙම කරලා අන්තර භාවනා සමාධිය හදාගත්ත කෙනෙකුත් හිටියා ඉස්සරව මගෙන් කමටහන් ගත්ත. ගෑල්ලා මේකේදී අනුරාධපුරේ පැත්තේ නෑ අනුරාධපුරේ නෙවෙයි ගම්පහ පැත්තේ නේද? ඒකි පටන් ගන්නකොටම ඉතින් එන්ජින් එක ස්ටාර්ට් කරා වගේ ආස්වාද ප්‍රාස්වාස තමයි කල්පනාද වෙයි ගැල්ම නම. පටන් ගන්න මේකයි. ආ එකක් නිකන් බලන් ඉන්නේ නෑ ඉතින්. ආයි මුකුත් නෑ සුමාන දෙකෙන් හොඳ සමාධියක් ආවා. දැන් අපි සාමාන්‍ය කියන උස්ම දැනීමට හිත යොදවන්න කියලානේ. මේකේ එහෙම නෙමෙයි ආස්වාද ප්‍රාස්වාස ආස්වාද ප්‍රාස්වාස කියන එක හිතෙන් කී කී තමයි යන්නේ හැමදෙස්. ඊට පස්සේ ටිකක් කළ හැම කී කියනකොට ඒක නිකාම්ම හැලිලා යනවනේ. ඒක හැරිලා ගිහිල්ලා අර ඒකාග්‍රතාවේ හිටිනවා. ඉතින් අර භාවනාව ආරම්භයේදී අර මොනම හිතවිල්ලකටවත් එන්න විදියක් නැහැ. එන හිතවිල්ලත් බැන බැන යනවා එන්න විදියක් නැහැ කියලා. ඇයි දැන් මේක දැන් එන්ජින් එක ස්ටාර්ට් කරා වගේ. මෙයා කියනෝනේ හිතෙන් ආශාස ප්‍රාසාස. ඉතින් අර අසාධ්‍ය රෝගීන්ටත් අවසානයේ ගහන ඉන්ජෙක්ෂන් එකක් තියෙනවනේ ගහන්න ගහන්න වෙනවනේ ඒක. ඉතින් ඕක තමයි අසාධ්‍ය රෝගියට ගහන ඉන්ජෙක්ෂන් එක. භාවනාව ICU එකට දාන්න වෙනවා. ඉතින් එතනට ගොඩ යන අය ඉන්නවා. ඉතින් IC එක දාලා ගෙදර යන අය ඉන්නවා ඉතින්. ඕනේ. ලෙඩේ හොඳ කරගන්න. මැරෙන්න යන ලෙඩු. ඉතින් තමයි දෛනික සතිය ළමයින්ගේ ප්‍රශ්න ඒ ටික හදා ගන්න කොච්චර කල්යයිද? ඒකට තමන් හදා ගන්න මේ ෂෙඩියුල් එක. මම මාසයක් ඇතුළත දැන් සාමාන්‍යයෙන් අපි කියන්නේ ඔය දැන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච අයට අපි කියනවනේ යාට සති තුනක් ඇතුළත මාසයක් ඇතුළත කොහොම හරි පුරුණුත්ථාපන මෙහෙයකට දාලා මාසයක් ඇතුළත එයා මෙහෙ මද්‍රව්‍ය වලින් මුදවා ගන්න ප්ලෑන් එකක් ගහනවනේ. දැන් ඕස්ට්‍රේලියාවේ තියෙනවා මේ බීලා ඩ්‍රයිවින් කරනකොට අහු වුණොත් එහෙම ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවනේ. ඒකට යන්න ඕන මේ මේ ඒ කියන්නේ ඒක කියලා දෙන මේකක් තියෙනවා. කොල්ලෝ අහුවිලා නැද්ද එහෙම? එහෙම තියෙන ඕස්ට්‍රේලියාවේ ඊට පස්සේ මේ මැෂින් එකක් හයි කරනවා. වාහනයට දන්නවද දන්නේ නැද්ද? දන්නවා සවනන්සර්. මැෂින් එක හයි කරනවා ඒකෙන් හුස්ම නේද? අරගෙන එතන ඇල්කොහොල් නැහැ කියලා. එතකොට තමයි එන්ජින් එක ස්ටාර්ට් වෙන්නේ මම හිතන්නේ. එහෙම තියෙන. නැත්නම් එන්ජින් එක ස්ටාර්ට් වෙන්නේ නැහැ. එහෙම ගිහලා ඊට පස්සේ එතන ලර්නින් ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. එතන ඒ කියන්නේ බීම කියන්නේ මත්පැන් පානය කිරීම රියුදුරෙක් වශයෙන් හොඳ නැහැ කියන එක ඒක ට්‍රේනින් කරවලා තමයි ආයි ලයිසන් එක දෙන්නේ. ඒකට සෑහෙන කාලයක් යනවා. ඉතින් බීලා හුවුනොත් ලොකු පනිෂ්මන්ට් එකක් ගන්න වෙනවා. ඉතින් ඒ වගේ Tamanටත් පුළුවන් මම දැන්ට මට මේ ප්‍රශ්න ටිකක් තියෙනවා. මොකද දැන් හෙට ඉවර කරන්න බෑනේ. ඒ නිසා Taman schedule එකක් හදාගන්න. මම නිකන් gedara නිරවුල්ව ඉන්න මම ළමයින්ගේ තියෙන කටයුතු වලින් ටිකක් මේ වෙලා ඉන්න තමන් ප්ලෑන් එකක් ඒක මට කියන්න බෑ ඒක. ගෙදර තියෙන ප්‍රශ්න මම දන්නේ නැහැ. ඉතින් ඒක හදාගන්න. එතකොට මම මේ ප්‍රශ්නේ මාසයක් ඇතුළත දැන් අද දහයින දාතරන්නේ ඔව දහයද. එතකොට ලබන මාස දෙසැම්බර් පලවෙද වෙනකොට මේටික මං කලිය කරගන්නවා කියලා මේ එකක් හදාග. තේරුණ ෂඩුල් එකක් හදාග. ළමයින්ට කෑ ගහන ඒවා ඔක්කොම අඩු කරගෙන ළමයින්ට අතේරේ අම්පට සිරි අම්ම සම්පූර්ණ වෙනස් වෙනවා භාවනා කරන්න. <laughs> දැන් වෙලා තියෙන දැන් ළමයි භාවනා ගැන විශ්වාසයක් කරන්නේ නැහැ දැන් අම්මා වෙනස් වෙලා නැහැ නේ. <laughs> මහලොකට භාවනා ප්‍රෝග්‍රෑම් වලට වාඩි වෙනවා. Zoom meeting වලට නේ අම්මා අම්මමයි වෙනස් වෙලා නැහැ. ළමයිටත් මේ ඒ වෙනස දැනෙන්න ඕන. මම භාවනා කරන කෙනෙක් මම දැන් සංසුන් වෙලා තියෙන ඕගලන්ට බනින්නේ නැහැ. ඒගොල්ලත් එක රණ්ඩු වෙන්නේ නැහැ කියන එක ළමයින්ට දෙනවා. ළමයින්ට තේරෙනවා. ආ අම්මා වෙනස් වෙලා නේ කියන එක තේරෙන්න ඕන. තේරෙනවා. දැන් ඔයා භාවනා කරන්න ගිහිල්ලා තවත් රණ්ඩු වෙනවා. භාවනා කරන්න දෙන්නේ නැහැ කියන. Zoom meeting එකට ඉන්න දෙන්නේ නැහැ කියන. එතකොට අර ගෙදර අයටත් ඒක ෆීල් වෙන්නේ නැහැ. මේක නේ බොරු වැඩක් නේ වැඩක් නෑ මේ ධර්ම මාර්ගය අනේක තීරමක් නෑ කියන ළමයි ළමයි ඒක ප්‍රතික්ෂේප කරනවා. තමන් කරන්න ඕන තමන් වෙනස් වෙන්න වෙනස් වෙන එක gedara ayට දැනෙන්න ඉඩ හරි. ඒතර ඒගොල්ලොත් තමන් සංසුන් වෙනකොට ඒගොල්ලොත් සංසුන් වෙයි ඒගොල්ලොත් කරන වැරදි අඩු වෙලයි. වැරදි වලට අපි බනින්න බනින්න තව තව එක වැඩි වෙන එක විතරයි. වෛරෙන් වෛරදී නොසන්සින්දී. පැහැදිලිද? එහෙම. මොකද කියන්නේ? මොකද කියන්නේ කියන්නේ මොකද? මම කියන්නේ සම්මානස මේ කියන්නේ වැරදි සම්බන්ධ දෙයක් නෙමෙයි සම්මානසර ඔළුවට ආවේ දැන් හෙට දුව වෙන ඉස්කෝලේකට යනවා. ඉතින් බස්සන වෙලාව උක වෙලාවට යන්න පුළුවන් වෙයිද? අර ඒ වගේ නිකන් අර ඉස්සෙල්ලා කතා කරලා තේරුමක් නැති දේවල්. ඉතින් දැන් ඕක කොහොම ඕක ඕක ඒක තමයි කියන්නේ බස්සන වෙලාව දැන් කොහොමද අපි අද තීරණය කරන්නේ ඒක පළවෙනි දවසේ එක දවසක් ඉස්කෝලේට යන්න බෑ මුලින්. ඕක තේරුම් ගන්න බෑනේ. එතකොට තමයි ෂෙඩියුල් එකක් තියෙන්නේ උදේ කීයට නැගිටින්න ඕන කියන එක. දැන් අපි කවදාවත් ඒ එක්ස්පීරියන්ස් එක අරගෙනත් නැතුව අපි ප්ලෑන් ගහනවා අනිත් එක පළවෙනි දවසේ යන ළමයා පරක් කියලා ගියා කියලා ප්‍රශ්නයක් නෑ. ෆස්ට් ටයිම් නේ යන්නේ ස්කෝල්ඩ්. ඒක ගියා හෙටද යන්න දෙන්නේ. ඒ උසාවන්සේ යගේ කියන්නේ එකම ඉස්කෝලේ වෙන කැම්පස් එකට යන්න තියෙන හෙට ඉඳන් ග්‍රේඩ් 9 වලට. වෙන තැනකට. කැම්පස්ද ඉස්කෝලේද මොකද්ද? um ඉස්කෝලේ ඒක දැන් මේගොල්ලන් ග්‍රේඩ් 9 ක්ලාස් එක තියෙන වෙන තැනක. ඔව්. ලොකේෂන් දෙකක තියෙන ස්වාමීන් වහන්සේ. එකම ඉස්කෝලේ කියන්නේ ඉස්කෝලේ එකයි. එකම ඉස්කෝලේ ඔව්. ආ නිකාර කැම්පස් වල පීට වගේ නේද? එක එක තැන්වල තියෙන. එහෙම එකක්ද? එහෙමයි මේ මේගොල්ලන්ගේ ඉස්කෝලේ එහෙම තියෙන මේ මේ අවුරුද්ද විතරක් ස්වාමීන් වහන්සේ ග්‍රේඩ් ඒක දැන් කොච්චර මේ ඩිලේ එකක් තියෙනවද කියන්නේ පැය කීයක වෙනසක් තියෙනවද එතන විනාඩි කීයක් වෙනසක් ඉතර දුර නෑ ස්වාමීන් වහන්සේ අර මට විනාඩි 15ක 20ක දුර එනකොට පුතාව බස් සදා එහාව දාලා මම අර ෂෙඩියුල් එක වෙනස් වෙනවනේ ඉතින් අර ඒ වගේම ඔළුවට ආවේ කියන්නේ දැන් වෙන්නට විනාඩි 5ක විතර වෙනසක්ද වෙන්නේ ඔතන විනාඩි 5ක වෙනසක්ද තියෙන්නේ නෑ සවන්හන්සේ ගැන මුලින්ම මම වෙන්දට දුව ඉස්සල බස්සල පුතාව අන්තිමට බස්සන්නේ දැන් පුතාව කලින් බස්සල දුව බස්සන්න නීට පස්සේ ඉතින් අර වෙන ඊට මට වෙලාවට වැඩට යන්න පුළුවන් වෙයිද අර ඒ වගේ සිතුවිලි තමයි ආවේ අයියෝ පොඩි නිකන් මොන්ටිසෝරි වැඩනේ ආම ඉතින් විනාඩි 5ක් වේලාසනින් යන්නකො එතකොට ඉවරයි ඒ නැත්තම් කලින් ගිහිල්ලා බලන්න නැද්ද කොච්චර වෙලාවක් යනවද වැඩිපුර යන වෙලාව දන්නවනේ ඔව් නෑ සමනස අර පුතාව ගොඩක් එයා බස්සන්න පුළුවන් වෙලාව මේ කියන්නේ ආව කලින් ගේට්ටුව ගාව තියන්න ඕනේ. කියන්නේ ගේට්ටුව අරින වෙලාව ඒගොල්ලන්ගේ පරක්කුවේ. ඉතින් අර එයාව වැඩිපුර වෙලා එළියට වෙනවා. පුතා කී වසරේද? පුතා කී වසරේද? එයා හතරේ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ එයා එහෙම දුවයි කියලාද? නැහැ ස්වාමීන් වහන්සේ එහෙම දුවන එකක් නැහැ. නිකන් ඔබ වහන්සේ කියනවා වගේ අනවශ්‍ය සිතුවිලි ඉතින් කියන්නේ ආයින්දී අර චුට්ට වෙලාව වැඩිපුර ඉන්න වෙනවා තනියම එළියේ. ගේට්ටුව ගාව. එතන වෙන කවුරුවක් නැද්ද තියන්නේ? සිකියුරිටි කවුරුවක් නැද්ද? නෑ සවනන්ස මෙහි ඒ කියන්නේ ගේට්ටුව ඇරියට පස්සේ තමයි ඇතුළට යන්න පුළුවන්. ඒ එතකොට ටීචර්ස්ලා බලනවා. එතකන් ඉතින් සමහරලාට තව ළමයිනුත් ඉන්නවා එළියේ. ඔව් ඉතින් ඕක ඕක ඉස්සර මේ මෙහොම තමයි. ඒ දවස්වල අපේ මල්ලි ශිෂ්‍යත්ව පාසල මතුකම සෙන්ටරල් එකට යනකොට මම දැන් ගල්මත්තේ වලගෙදර ඉස්කෝලේට යන්නේ. මේ වැලිපැන් එක්සිට් එක කිට්ටුව තියෙන ඉස්කෝලේ. ඉතින් ඉතින් දැන් අරයා සෙන්ට්‍රල් යන හින්දා මට වේලාසනේ පෑ භාගයක් වේලාසනින් යන්න ඕනා දැන් බස් එකට දාන්න. ඉතින් දැන් මම ගිහිල්ලා කරන්නේ දැන් මම තමයි ඉස්කෝලේට මුලින්ම යන්නේ පාන්දර. දැන් හතමාරේ ඉස්කෝලේට මම 6යි කාල වෙනකොට යනවා ඉතින්. ඉතින් මම ගිහිල්ලා මං හැමදාම අතු ගන්නවා. අර අපේ ඉස්කෝලේ තිබ්බා මේ හැමදාම හොඳම පන්ති තෝරන. දැන් අපේ පන්ති තමයි හැමදාම අංක 1. ඇයි දැන් මම පන්ති නායකයා දැන් මිදුලතු ගාන එක බෙදලානේ තියෙන්නේ ළමයින්ට. තා ඇතුළතු ගාන එක. ඉතින් මම එහෙම බෙදපු එකක් මේව කරන්නේ නැහැ. මම හැමදාම මේ මිදුලතු ගාන. මේ මං අතු ගාලා ඔක්කොම ඉවරනට පස්සේ බෙල්ලෙක් ගහවට පස්සේ සමහර අතු ගන්න ඉදල් හොයන්නේ. එතකොට දැන් අපේ එක අතු ගාලා ඉවරයි. දැන් හැමදාම අපේ පන්ති අංක එක. හොඳම පන්ති අපේ පන්ති. ඉතින් ඒකයි ඉතින් අර පෙරලෙන පිට හොඳයි කියලා ඒක මේව කරගන්න ඕනේ. දැන් Tamanටත් පුළුවන් ළමයා ගැන පොඩි ටෙස්ට් එකක් කරලා බලන්න. එහෙම තියලා යනවා. කොද වෙන්නේ කියලා. එහෙම නැත්තම් ඉතින් ස්කූල් සර්විස් නැද්ද ඔය වෙලාවට යන්න? මේ නෑ සම්හන්සේම ලම්මල තාත්තලන් ළමයි බස්සන්නේ. ලොකු කැන් දුර ස්කෝල වලට තියෙනවා සමහර වෙලාවට මේ ප්‍රයිවට් ස්කෝල වලට මේ ගවර්න්මන්ට් ස්කෝල වලට නෑ සම්හන්ස. දෙන්නම යන ගවර්න්මන්ට්ද? නෑ දුව යන්නේ ප්‍රයිවට් එකට. හයි ස්කූල් පුතා යන්නේ ගවර්න්මන්ට්. දැන් පුතාව එලාසනින් දාන්න යන එක තමයි හිතන්නේ නේද? ඒක. ඕ සමනස කැන ඒ මොහොතට තියකාර ඒ හිතුුණ ඉතින්